ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේදී අපිට අවස්ථාව ලැබෙන අවසාන ධර්ම සාකච්ඡාවයි ඒ සඳහා පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා හොඳ වෙලාවට මට කන්නාඩි පිටම ගේන්න බැරි වෙලා ඒ නිසා මම ආරාධනා කරනවා මේ මහත්තයාට ප්‍රශ්න ටික සභාගත කරන්නයි කියලා එකින් එකට දැන් පටන් අරගන්න ස්වාමීන් වහන්සේ ආන රාගතා අධික සම්පූර්ණ නැත්නම් අනාකාරී මෙතේ අපිට සාහයයන් අධේ කියන අයත් අපතක් එසේ නම් උත්තරේ සම්පූර්ණ සාහයයන් වෙනවා කියන්නේ අනාකාරී වෙන්නේ ඇතර පටිගය කියලා කියන්නේ බද්ධ වෛරයට බැඳිච්ච වෛරය තමයි ඔය කේන්තිට මේ උදව් වෙන්නේ ඒකෙදී ඒ තද බල ඇතුවම් බහගත්ත තරහ ලකුණු නැති වෙලා යනවා. නමුත් අනාගාම වුණාට පස්සේ අරූප රාග ඉතුරු වෙනවා. රූප රාග අරූප රාග කියලා කියන්නේ රූප රාගයට විරුද්ධ දෙයක්. එතන දුරුසා ගති පහළ වෙනවා. එතනදිත් මනාපමනාප අර උල්ලංඝනය වෙන මට්ටමකට වීචක්‍රමණය වෙන මට්ටමට එන්නේ නැහැ. නීවරණ මට්ටමට එන්නේ නැහැ. නමුත් තාම අරූප රාග තියෙන නිසා ඒ වගේම රූප රාග අරූප මාන උද්දච්ච උද්දච්චේතිය. ඒ උද්දච්ච චෛසිකේ නිසාත් හිතේ යම් යම් පොඩි කැළඹිලි තත්ත්ව තියෙනවා. අනාගාමී වුණත් ඒ වගේ තත්ත්ව තියෙන නිසා කේන්තියන් දෝන අනාගාමී වුණාට පස්සෙනොත් කේන්තියන්න පුළුවන්. කාටරි ඒ නැතුණයි කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඉතින් ජබේ සෑහෙනකට බල බින්දෙනවා. ඒක ගන්න පුළුවන් කේන්ති යනවට මොකද අල්ලලා යන්නේ. ඒ කාටද බැනගෙන බැනගෙන යනකොට hina යනකොට ගන්නවා. ඒ වගේ අර අර පුරුද්දට කරන ගතිය තිබුණට යන්නේ නැහැ. ඒ නිසා මේ වෙන කෙනෙකුට ඒක ආසාසනෙද ගැනීමක් නැති කෙනෙකුට අනාගාමී උත්මන් වහන්සේ නම් වැඩ දිහා බලනකොට මේ තරහෙන් කරනවා වගේ නැත්තම් මට බයිනවා වගේ කියලා හිතෙන්න ඕන තරම් අවස්ථාවක්. ඒ වෙනත් 100 100ක් මේ තරහ යන්නේ නැති වෙනමම එකක් නෙවෙයි තියෙන්නේ තරහය කියන පටිඝ ස්වරූපය මේ ඉතු අයින් වෙනවා ඒ වුණාට අර අරූප රාගෙට සම්මාසයේ යනකොට මේ අනාගත බාහම විද්‍යාව නෑ මෙහෙම මතක් කරනවා කාශ්‍යප සර්වඥාන් වහන්සේගේ ශාසනයේ අනාගාම වෙච්ච ඇත්තෝ සුද්ධාවාස වල ඉඳලා තියෙනවා. ඉතින් බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකේ නෑ මනුස්ස ලෝකේ සියලු පසේ බුදුරජාන් වහන්සේලාත් පිරුණම් පෑවට පස්සේ තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේව නමක් මතුවෙන්නේ කියලා නිකන් මේ සාමාන්‍ය කතාවක් කියනවා. ඒ නිසා මේ මේ අපේ ਸਰවචනාංශයේ මෞකසට පිටිසිඳ ගන්න වෙලාවේදී ඒ වෙනකොට හිටපු ඔක්කොමලා වගේ පසේ බුදුරජාන් වහන්සේලා පිරුණම් පාලා තියෙනවා මේ සත්‍යය අලුතෙන්ම හොයා ගන්න වෙන්නේ මේ අලුතෙන් ඉපදිච්ච මොස්තන වහන්සේලා තමයි. බ්‍රාහ්මණයනේ බ්‍රහ්මයෝ. බ්‍රාහ්මණයා ඒ බ්‍රාහ්මණයත් ගන්න අනුගාන සෝවාන් මට්ටමක්වත් තිබිලා නැහැ. ඒ වගේ අධිකම ලාභයක් තිබිලා නැහැ. ධ්‍යාන ලාභය තිබිලා තියෙනවා. ඒ කියන්නේ සමත පැත්තෙන් යම් යම් තැන් වලට ගිහිලා තියෙනවා. තමයි මයික් එකට පොඩ්ඩක් කිට්ටු කරලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ යම් කෝපේ ආත්මකත්වයක් නැලවීම සමාන වෙනතුව භාවනා කරන්න නම් ඒ සතිය පිටවීමට බාධා වෙනවා. එසේම ඒ ස්ථිර සෞඛ්‍යයට අහිත කරනවා. දෙවෙනි ප්‍රශ්නේ සෑම විටක ඒකා ගන්න සිදුවන්නේ සතියෙද නැත්නම් සතුන්ද? පළවෙනි කොටස කියවන තේරුණේ නැහැ. නම් රෝගේ නොදැනුවත් කරන ඇලවි සමමිතික නැතුව. ඈ සමමිතික නැතුව. හරි. භාවනා කරන්නේ නම් ඒ සතිය පිටවීමට බාධා වෙනවා. නෑ ඇත්තටම සතිය ප්‍රශ්නයක් නෑ සතිය Taman දන්නවා හිත කාය සමමිතිගත නැද්ද කියලා දන්න එක විතරයි සතියෙන් කරන්නේ නමුත් සතියට ඉන්න ඉරියව්ව හෝ ඒකේ මේ පුරුදු කරපු සතියක් ඇති කෙනාට ඒක බාධාවක් වෙන්නේ නමුත් ඒක වාන්තියව කියන්න බෑ එහෙම අලවිචා භාවනා කරන හැම කෙනාම සතියෙන් ඉන්නවයි කියලා. ඒ දෙක ස්වාධීන විචල්්‍ය සාධක දෙකක් වෙන වෙනම වැඩ කරන්නේ. එසේම පරිපත්‍ය පැහැදිලිව චරිතයට අහිත කරයි දිග දිගට ගියොත්. ඒ නිසා අපි නිින්දේදී උනක් කමන්නේ වැරදි ඉරියව්වක හිටියොත් ඒක ටික කාලයක් යනකොට ශාරීරික රෝග ඇති කරනවා. ඒක නිසා අපිට පුළුවන් තරම් බලන්න ඕනේ ඒක తాවකාලිකව ආරම්භකදී අකරතැබ්බකදී උනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දීර්ඝ වශයෙන් හිටියොත් තමයි ඒක ශරීරයට බාධා කරන්නේ. කෙටි කාලයනවත් බාධා කරන සමහර දීර්ඝ කාලයනවත් බාධා කරන්න ඉඩ තියෙනවා. දිගටම එක විදිහට වැරදි ආසනේ වාඩි වෙනවා. විතක්ක ਵਿਚාර කියලා කියන එක සතියේ ස්වාධීනව සිදුවෙන චෛතසික දෙකක්. විතක්ක ਵਿਚාර සතිය සමාධිය ඒව මේවා මේ වෙන් වශයෙන් අඳුන ගැනීමක් අසාමාන්‍ය ජීවිතෙදි වෙන්නේ නැහැ. නමුත් භාවනා කරගෙන යනකොට බණහනකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ විතක්කේ කෘත්‍යය තමයි අරමුණකට හිත යොමු කිරීම. සතිය කෘත්‍යය තමයි එළඹ සිටීම. එතකොට මේ මානසිකාරය මේක මේකයි කියලා එක එක එක කරන කෘත්‍ය තියෙනවා. ඒ සතියට පුළුවන් මේ එළඹ සිටීම නිසා මගේ විතක්කය මාව ඇදගෙන යන්නේ කොහටද කියලා දැනගන්න. කාමයට දාදින්නේ අරමුණට දාදින්නේ කියන එක දැනගන්න පුළුවන්. ඒ නිසා හරිපාරට යෝනිසමංසකාට වැඩිලා වැඩිලා ගත කරන විතක්ක වලට සම්මා සංකප්ප කියලා කියනවා. යෝනිසමංසකාරයෙන් සතියෙන් ආරක්ෂාව නැතුව නිරීක්ෂණේ නැතුව යන විතක් වලට මිච්ඡා සංකප්ප දිනවා සංකප්ප විතක් කියන දෙක සමාන විදිහට පාවිච්චි වෙන්නේ ඒ නිසා මේ හැම හිතකම විතක්යක් ඒ විතක්කය එක්ක සම්මා එක්ක මිච්ඡා ඉතින් මේ දෙක හරියට දැනගන්න තමයි අපි සත්‍ය අවදි කරලා තියානින්නේ අවදි කරලා විතක්කේ නටන්න නටනකොට යා වැඩියෙන්ම අදින්නේ කෙලස් පැත්තරද කුසල් පැත්තද කියලා බලාන ඉන්න මිසක් ඇත්තල සතිය සතිමත් වෙන පුද්ගලයා හෝ ඒවා හරවන්න යන්නේත් නැහැ. දැන ගැනීම තමයි කරන්නේ. විතක්යක් තියෙනවා ඒ විතක්යේ තමන්ගේ ජම්ම ගතියට, පුරුද්දට, ඇබ්බැහියට, පෞෂත්වයට අනුව අදින්නේ කොහටද කියලා. ඊට පස්සේ තමයි සැලසුම් කරන්න පුළුවන් වෙන්නේ අදින්නේ රාගයට නම් රාග චරිතයක් කියලා කියනවා. <coughs> ද්වේෂයට නම් ද්වේෂ චරිතයක් කියනවා. අධික කල්පනා බහුල කෙනෙක් නම් විතක්ක චරිත කියනවා. හොඳට කාරණා කරන කලකල බලනවා නම් බුද්ධ චරිත කියනවා සද්ධා චරිත කියනවා ඒ විතක්කය යොමු දෙන ක්‍රමයේ අනුව තමයි ඒ තමන්ගේ චරිත ලක්ෂණ පැහැදිලි වෙන්නේ. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ සර්වඥාන්සේ හිටියන සර්වඥාන්සේගේ ආශ්‍රයංශ ඥාණයට. එහෙම නැත්නම් තමන් තමන් දිහා වෙන කෙනෙක් විදිහට බලනවා. සතියුත්ව තමන්ට තේරෙනවා මේ සතා කුල් ගහ කන්න දෙයන්නේ කේල් ගහ කන්න දෙයන්නේ කියලා. අර කයන්නේ කුල් ගහ කන්නද කේල් ගහ කන්නද කියලා කතාවක් තියෙනවා. ඒකේ ඒක දිහා බලන්න ඕන පිට කෙනෙක් බලනවා. මෙතෙන් දිහා යුතුයි කියන හැඟීමෙන් බැලුවොත් විතක්කේ કૃත්‍රිම වෙනවා. ස්වාමීන් වහන්සේ යම් යෝගී සමන්ගේ භාවනා දිනුවෙන එන භාවනා යෝගී කට අවබෝධ කිරීමක් කිරීමේ අරමුණ ප්‍රකාශ කරයිද ඒ එසේ කිරීම නිවන ධර්මයක් නිවන් ධර්මයක් දෙන්නේ අපිට විතරක් වෙන්නේ. ඇත්තටම ඉතින් අද වෙනකන් අවුරුදු 2600ක් මේ ප්‍රතිපත්ති ශාසනය ආවේ ඔය එක එකන එක එකනගේ එක එකනට එක එකනට ධෛර්ය කිරීමෙන් තමයි. ඒක නීවරණයක් වෙන්නේ නැහැ. ඒක නිසා නීවරණයක් නොවන මට්ටමට යන්න මේ මොන චේතනාවෙන්ද ඒක කරන්න කියන එක ඒකේ දෝෂයක් නැහැ කියනවා කවුරු හරි ඇහුවොත් කිව්වට. කවුරු ඇහුවොත් මෙන්න මේ මේකක් තියෙනවා මට හිතනවා වගේ ඇහුවොත් ඔයාලා කියන්න පුළුවන් වෙයි කියලා කමක් නැද්ද මම මෙන්න ප්‍රශ්නයක් අහන්න කියලා ඇහුවොත් තමන්ට විස්තර කියලා දෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ අසවල් පොතේ මෙන්න මේ විදිහට තියෙනවා මෙන්න මේකේ මෙහෙම තියෙනවායි කියලා තමන් ගාව ගන්න නැතුව උත්තර දෙන්න පුළුවන් එතකොටත් ඒක ඒකෙන් වෙන නපුරු ප්‍රතිඵලයක් එන්නේ නැහැ ආන් මේ විදිහට මේ කටයුතු කරන්න දාන්නේ බොහොම සුළු දෙයක් තොරතුරක් හුවමාරු කිරීමේදී ඇති වෙන සංනිවේදනයේ දක්ෂතාවය අනුව තමයි ඔය සිව්පිරිසි ව්‍යාපත් පහළ වෙන්නේ. ඒ සිව්පිරිසි ව්‍යාපත් වලින් තමයි ඒ තමන් ළඟ තියෙන තොරතුරු අර්ථවත් විදිහට තව කෙනෙකුට දෙන්න දන්නේ. ඌ ඇත්ත දෙයක් වෙන්න ඕනේ, ඇත්ත ඇත්ත හැටියට කියන්න ඕනේ, අහන්නට ප්‍රයෝජනයක් වෙන්න ඕනේ, අහන්නට ප්‍රිය වෙන්න. ඇත්ත නැති දෙයක් කියන්න ගියොත් ඒකට වැරද්දට අහු වෙනවා. ඇත්ත බුඹලා කියන්න ගියොත් ලොකු කරලා වැරද්දට අහු වෙනවා. ඒගොල්ලෝ මේ අහන මනුස්සයර පොරොදෙනක් නෑ. ඒ මනුස්සයා මත කතෝලික මනුස්සෙක් කෙනෙක් මෙහා කියාගෙන යන්න පටන් අරගත්ත මම ගියා මම අහසෙපා වුණා මෙහෙමයි මෙහෙමයි කිය. අර මනුස්සයා ඉතින් මේ මනුස්සයා අපරාධ පිටුවක් කරගන්න. ඒතර ධර්මා ගෞරවය සිද්ධ වෙනවා. අනිත් එක තමයි ඒ කෙනාට ඒක මේ අර්ථයක් වෙන්න තුන ප්‍රිය වෙන්නේ. එහෙමනම් ඒක වෙන කායක හානිය අඩුයි අනිත් ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා තමයි පොතක් ලියුවත්, දේශනයක් පැවැත්වුවත්, ඒක ව්‍යාකරණ දෝෂ තියෙන්න පුළුවන් අඩුපාඩු කියන්න වෙනම තමන් ඒක කරන්නේ කරුණාවෙන් නම් දොස් වෙනවා අඩුයි. ඉවරපත් වෙච්ච කෙනෙක් දුකින් ගැලවීමේ අදහස කරන අර වගේ ආරාධනාව කරතු කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම මේ කියනකොට සර්වඥාන්වහන්සේට සර්වඥ ගෞරවෙ තියලා, ධර්මයට ධර්ම ගෞරවෙ තියලා, ගුරු ගෞරවෙ තියලා කිව්වොත් එතකොට ඒකේ තියෙන අර විෂ කැපෙන ගතියක්. ස්වාමීන් වහන්සේ ගණනා සියයට ප්‍රමාණය ආවකොට න්‍යාමතම වල ක්‍රියාකාරීත්වයට ඉදදී පෙරසාවින්නේ යුතුයකම වටින මේ පණ පැහැදිලි කළ නිසාදෝ මට පහත ප්‍රශ්න දැනෙන්නේ. අම මේ මෙතරම් අදාළ දෙයක් නොදැන. ප්‍රශ්නේ නම් ගාමී වශයෙන් කොරණක අනුවක අඳා ගන්නට හැක්කම දෙන්නේ අප ඒක බාධා කර අනුව දේරලා දෙන්නේ. ඒ කියන්නේ පණුවා බේරන්න කියලා කුරුල්ල මරන්න යන්න එපයි කියන. කලබල වෙලා උත්සාහ වෙන්නේ ඒ දිනක තියෙන බොහොම සමීප සම්බන්ධතාවයෙන් තමයි දඩේම සිද්ධ වෙන්නේ. කුරුල්ලා එලවන්න කිව්වොත් එහෙම මැරෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ දෙකෙන් මේ දෙන්නම බේරගන්න කරන උත්සාහය හොඳයි. නමුත් අල්ලගත්තට පස්සේ ගලවන්න යෑම භයානකයි. සර්වචනාංශ ඒක සංගයගේ විනයට බලපාන ප්‍රශ්නයක්. සූක්ෂමයි හරිම අමාරු ඒක විශ්ලගන්න. ඒ කියන්නේ මුවවැද්දෙක්ගේ උගුලට අහු වෙලා ඉන්න මැරිච්ච නැති මුවෙක් ලිහන්න යන්න එපයි කියලා තියෙනවා. මොකද මුවවැද්දා කියලා කියන්නේ අශීලාචාර මිනිසෙක්. එයාට අහු වෙච්ච උගුල ගලවනවා දැක්කොත් එහෙම මිනිහා පේනසෙක් අහලා කියනවා විදිනවා මරනවා. ඒ වගේම සතෙක් අල්ලගෙන කන දෙයක් පණ තිබුණත් නැතත් ඒ සතාට අයිති සතා වැඩේ අරගෙන යන වෙලාවේදී අල්ලගන්න ඉස්සරන පණ තියෙද්දි බේර ගන්න පුළුවන් නම් හොඳයි. එතකොටත් වෙන්න ඕනේ අර අල්ලන්න යන සතා කෙරේ ද්වේෂයෙන් වැඩ කරන්න ගියොත් අපිට කෙලෙසයක් එනවා. අනුව බේර ගන්න කියලා කුරුල්ලට වෛර කෙරුවොත් වෛර කළා කුරුල්ලට නොතරම් වෙන විදිහේ පහරක් ගැහුවොත් හයිනේ නැති ඒ වගේ වෙලාවට තේරුම් ගන්න ඕනේ අර අනුවටත් වැඩිය භාවනා නොකරපු නැති මගේ හිත අසරණයි පරිසම් කරගන්න හිත ඉස්සර වෙලා. අනුව පරිසම් කරනට වැඩියම අරුයි මේ වගේ සිද්ධියක් බලලා කලබල වෙන්නේ නැතුව අඬුව මේ අඬුව තියාන අතපුච්ච ගන්න නැතුව කටයුතු කරනවා කියන එක. ඒ නිසා මේ වගේ දේවල් වලට කරන්න යන උඟක් සමාජ චරිත තියෙනවා ඒව නිතර ජීවිතයට සම්බන්ධ වෙන දේවල්. ඒ අත්තන තීන්දුව කරන්න තියෙන්නේ මේ කෝවියාගේ අසරණකම මනින්න මට තියෙන සසරණකම මොකද්ද කියලා දැනගන්න. මම අරස්ස වෙලාද මේ කතා කරන්නේ. කෝවිය අසරණයි අහිංසකයි අනේ ඌව ගලවන්න ඕන කියලා කියනකොට මම මේ කටයුතු කරන්නේ මාන්නෙකින්ද? ඒ මොකේ මොකද්ද මට තියෙන මේ මේක දිහා බලාගෙනකොට තියෙන මේ වෙහෙස එළවුම මොකද්ද කියලා ඇනලයිස් කරගන්න පුළුවන් ගතියකුත් තියෙනවා. එහෙම නැතුව ගිහිල්ලා ආපු එකට කඩන ගියොත් එහෙම අපිට අර කුරුල්ලට වෛර කරන්න නැතුව වැඩේ කරන්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද? අපි නිකන් අහකන දෙයකින් වෛරයක් ඇති කරන තේකෙදී හරි අමාරුයි මේ බැලන්ස් කරන්න වෙන කොහොම හරි කියන්න පුළුවන්. ඒකේ අවාසනාවන්ත සීතියක් දකින්න වෙලා තියෙන අපි පව් කළා තියෙන නිසා. වෙන්නේ අවසනාවන්ත සීතියකට අපි ඉදිරිපත් වෙන්නේ අපි ඈ ඔව් හරිම අමාරුයි ඒ නිසා අපිට ඔය චිත්‍රපටි වල ගන්න මොනේදී කරි කමන්න ඔය සතුන් මරණ හොරකම් කරන දේවල් බලන් ආසාවක් එන්නේ ඒත් කෙලෙසයක් නිසා අපරාධ ඒව දිහා බලන් වුණත් ඒකෙන් අපිට ආස්වාදයක් ලැබෙනවා කියන්නේ කෙලෙසයක් ඒ නිසා ඒවා පෙර කරපු අකුසල කර්ම නිසා තමයි අපිට වෙලා තියෙන්නේ. ඒ අකුසල කර්මය දැන් ගෙවෙද්දී ආය අකුසල කර්ම කරගන්න එපා. පුළුවන් තරම් බලන්න ඕනේ මේ වගේ දෙයක් නිශ්චය කරන්න මට මගේ හිත ඒ ඒ වගේ දෙයකට තරම් මේරිච්ච පුරුදු වෙච්ච තල තුන හිතක්ද මට තියෙන්නේ. එහෙම නැත්නම් මේ දේ දැකලා කුලප්පු ඉච්චකින්ද මම මේ කරන්නේ. කුලප්පු ඉච්චකින් කෙරුවොත් කනවට ආදරයට කවුරුලට තරහ එනවා. ගන්න ක්‍රියාමාර්ගයේ කුරුල්ලෙකුට තරන්න වෙන ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ හානි කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක හරි අමාරු විශ්ල ගන්න අමාරුයි මේ පොදුවේ කියන්න බෑ. ඒ අවස්ථාවේ හැටියට තමයි තීන්දුව කරන්නේ. ස්වාමීන් වහන්සේ සිවිල් ආකාරයන් යොමු කරමින් යහමිට නිවන් කරා යන කල ඉන්ටර්න ආකාරයක් ආශාවෙන් වෙනවා. ඇත්තටම අර පිනපව කියලා තියෙන දෙක විනිශ්චය කරන මාන්නේ මනින්න එපා මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි මේක අධාර්මිකයි මේක පින මේක පව කියන ඒ මනුන් කෝදුව තමයි මාන්නේ කියන කෙලෙසේ බාටපත් වෙන ඉතින් මේ දෙකටම සමාන අදහසක් තියෙනවා නම් ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය අපිට තර්ක මනසින් කියන්න පුළුවන් මේ ලෝකේ කිසිම පිනක් නැහැ 100%ක් පින වෙන කොහෙන් හරි ඒකේ පවු ටිකක් තියෙනවා. ඒක කිසිම පවක් නැහැ 100%ක් වෙන ඒකේ හොඳ පැත්තක් තියෙනවා. අර පව වැඩිකම පින වැඩිකම අනුව තමයි අපි ඇබ්සලියුට් කරලා තියෙන්නේ මේක සුද්ධ පාපයක් මේක සුද්ධ ලාභයක් කියලා කිව්වට එහෙම දේවල් ලෝකේ නෑ අපි බලන හැටියට තමයි. ඉතින් අර අන්ත දෙක අතහැරලා මැදට එනවයි කියලා කියන්නේ අපි පින පාන දෙක සමාන තැන් වල හිත පවත් කරනවා පුළුවන්. තරම් අධික පිනට යන්නෙත් නෑ අධික පවට යන්නෙත් නෑ. මොකද ඒ දෙකේදී හිත ආවේශ වෙලා තියෙනවා. මැදට ඇවිල්ලා කරගෙන කරගෙන යනකොට තියෙනවා මානසිකත්වෙච්චර ආතතිගත නෑ. පෞතිකකුත් තියෙනවා පින්තිකකුත් තියෙනවා. නමුත් ඒවා ළඟ ළඟ ළඟ ගිය යන්නේ. ඊට පස්සේ ඉස්සරහට යනකොට යනකොට යනකොට මේවා මැනීම නිසා මේක පින මේක පව මේක හරි වැරදි මැනීම නිසා ඉවුව බාහිර ලෝකේ තියෙන දේවල් වලින් මගේ හිත ආතුර වෙනවා මගේ හිත ආවේගගත වෙනවා මගේ හිත ආතතිගත වෙනවා මගේ හිත අසහනටපත් වෙනවා කියලා දැනගත්තොත් එයා කරන්න හදන පුළුවන් තරම් මැනිල්ල අනුව ජජ් කරන්න හදන කතිය ජජ්මන්ටල් මයින්ඩ් එක පුළුවන් තරම් අයින් කරනවා. ඒක කෙලේශයක් වශයෙන් හඳුනා ගන්නවා. නමුත් මම දන්නවා මේ ප්‍රශ්නේ අහනකොට තියෙන මුලදී එහෙම නැත් කරන්න බෑ අපිට කරන්න බෑ මොකද අපි පටන් අරගන්නේ මේ කියන සම්මතයෙන් තමයි. මොකද සම්මතෙන් භාවනාවට ඉස්සරහට යන්න යන්න යන්න වෙන්න ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වේකොල්ල හඳුනා ගන්න බැරි වෙනවා. ආශ්වාසයේ මුල මැද අග සම වෙලා යනවා. ඉතින් ඒ වෙලාවේදී අපිට ආශ්වාසය හොඳයි ප්‍රශ්වාසය හොඳයි කියලා කියන්න විදියක් නැහැ. අම්මා හොඳයි කිව්වත් වැරදි, තාත්තා හොඳයි කිව්වත් වැරදි. නිසා නංගියේ මල්ලියේ පවසමි දෙන්නම හොඳේ කියා කියන්නේ අනේකයි. එතෙන් එනකොට මාන්නේ නැහැ. මාන්නේ කියලා කියන්නේ අපි දැන් නම් හිතන්නේ මේ අදිමානේ අවමානේ සදිසමානේ කියලානේ. මාන්නේ කියන්නේ අදහස් කරන්නේ මැනීමක්. පින පව හරි වැරදි කියන මේ මැනීම හරහා තමයි අපි මේ ගෙටේ ගහන ගහගෙන යන්නේ. ඒක නැති වුණා නම් අපිට මේ ලෝකෙ දිහා බලන්න පුළුවන් පිට දෙනෙක් වගේ බැලුවට ආතතිගත වෙන්නේ නැහැ. ආවේගගත වෙන්නේ නැහැ. අසහනයක් නැහැ. බලන්න ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයට පේන්නේ කැක්කමක් නැති, කවුවක් නැති, හැඟීමක් නැති කෙනෙක් විදියට වගේ. නමුත් මේ සර්වඥාන්සික පැත්තෙන් බලනකොට තාදී ගුණය කියලා කියනවා. නොසැලෙන මනස කියලා කියනවා. උපේක්ෂාව කියලා කියනවා. ඒ දේ සිදුවෙන දේෙන් පොඩි ඈත්වීමක් ගන්න පුළුවන්. උත්සන්න දෙයක් වුණත් ඒ දේෙන් පොඩක් ඈත් වෙලා බලන්න ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය පුතඥය හිතන්නේ කමක් නැතුව කරන දෙයක් කියලා. ඒ නිසා මේ විවේචනය ඇති බලනකොට වැඩි දෙනා සර්වඥ සර්වඥ වහන්සේගේ ඒ කාලේ තිබුණ සර්වඥාන්සේ කරපු යම් යම් වැඩ වුණා. පෘථජ්ජ නැත්තන් හිතෙනවා මේ අඟුලිමාලේ අයියෝ 999 බලනකම් හිටියේ ඊට ඉස්සලට කලින් ගියා නම් ඒ මිනිස්සු බේර ගන්න තිබුණා. අන්තිම දවසේ නිකන් මොකද බලන්නේ හිටියේ. ඔබ ඕන තරම් තර්ක කරන්න පුළුවන්. ඒ අර අර පටිච්චසමුප්පාදේ දන්නේ නැති අය. ඒ සාර මාන්නේ කියන චෛතසිකය තණ්හාවට වැඩිය මේ දික්කියට වැඩිය හරි ගැඹුරු. ඉතලා දික්කිය ඇවිල්ලා ඒකට තණ්හාව ඇවිල්ලා මාන්න හැරෙන්නේ අන්තිමට රහත් වෙනකොට. ඉතින් එතකම තියෙනවා. නමුත් ඒක තිබුණට ඒකේ ප්‍රශ්න ඇති කරගන්න නැතුව අලුතෙන් කර්මරස් කරගන්න නැතුව බේරෙනවා කියන එක තමයි මේ ආර්ය විවහාරය කියලා කියන්නේ. අර ස්වාමීන් වහන්සේ සියලුම සිතන සිතුවිලි සතියෙන් කරන බව සිතන සිතුවිලි සතුටු වෙන බව කීවොත් නිවැරදිද? එහෙම වෙන් කරන්න බෑ. ඒකට කියන්නේ චේතනාවයි ඔය විස්තර වෙන්නේ. හිතලා හිතන හිතවිලි සහ හිතෙන හිතවිලි. සචේතනික අචේතනික කියන දේ බෙදනමස්ක සත්‍යයට සම්බන්ධයක් නැහැ. සතියට දැනගන්න පුළුවන් මේවා මං හිතනවා මගේ දරුවා ගැන හිතනවා ඒ තුදේ කන්නේ මොනවද කියලා හිතනවා ඒවා හිතන දේවල් ඒත් එකම හිතෙන දේවල් හිතනවා අසංස්කාරිකව ඒකට කියනවා අසම්පජාන මනෝ සංස්කාර කියලා සම්පජාන මනෝ සංස්කාර තියෙනවා සම්පජාන මනෝ සංස්කාර අපි ජීවිතය පවත්වන යනට පරිපාලනය සඳහා සංවිධානය සඳහා කරන ටික මොකද ගොඩාක් කරන දේවල් තියෙනවා ඒ දෙක කරන දේවල් සතිය කියන්නේ කරන දේවල් සචේතනික කියන්න පුළුවන් සවිඥානිකයි කියන්න පුළුවන් සසංකාරිකයි කියන්න පුළුවන් කෙරෙන හිතවිලි අවිඥානිකයි කියන්න පුළුවන් අචේතනිකයි කියන්න පුළුවන් අසංස්කාරිකයි කියන්න පුළුවන් මෙන්න මේ අසංකාරික සසංකාරික ભેදය දැනගන්න එක තමයි සතියේ තියෙන උත්කෘෂ්ඨ සේවාව මේක හිතිච්ච දෙයක්ද මේක හිතපු දෙයක්ද මේක මම කළාද මේක මට කෙරුණාද මේක මම කිව්වද මම මේක කියුණාද අන්නෝදක බේරගත්ත දවසේ අපිට පුදුමාකාර සාන්තියක් තියෙනවා මොකද අපි මේ කෙරිච්ච දේවල් වලට කනගාටුයි කියවිච්ච දේවල් වලට කනගාටුයි ඉබේ හිතිච්ච දේවල් වලට කනගාටු. ඒව ඇත්තට අපේ දරුවෝ නෙවෙයි. ඒ ටික වෙන් කරගන්න පුළුවන් නම් උයාගත්ත බතක් කාලා බඩ අත කන්න පුළුවන් එලාගත්ත පැතුලේ බුදියන්න. එහෙම නැත්නම් අපි හරියට උදේ ඉඳලා හැන්දෑවට මේ බුක් කීපින් කරපො නැති නිසා ගාක් මේ සංස්කාරික සිද්ධ දේවල් වලට පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒක මේ වවාගෙන කන බෙදාගෙන කන පරිප්පුවක්. ඇදගෙන නාන නෑමක් තියෙනවා. ඉතින් ඒව කතා කරපුවා ඒගොල්ලෝ කියන්නේ නෑ මට ඒක අයිතිවාසිකමක් තියෙනවා මම ඇති වෙන්න ඇති කියලා. ඒක විඳන්න විඳපන් මොනව කරන්නේ? නෑ. කර්ම වෙනවා පසුතලන. අචේතනිකව සිදුවෙන කායික වාචික මානසික ක්‍රියා චේතනාමික වේ කම්මං වදාමි කියලා සමී බීජ ගණිතමේ සමීකරණයක් බුදුහාම දීලා තියෙන. ඒක සුද්ධයි ආයේ කියනපත් නෑ. චේතනාමික වේ කම්මං වදාමි. නමුත් අචේතනිකව අපේ යන්ත්‍රෙන් 90කට වැඩි ගාණක් සිද්ධ වෙන්නේ අචේතනික. අපිට මේ අචේතනික සචේතනික දන්නේ අර සේරම එකමල්ලේ දාගෙන. මේ මං වාගේ මෙච්චර නොගැලපෙන වැඩ කරන මේ වගේ වචන කතා කරන මේ වගේ හිතන හිතවිල්ලක් තියෙනවා කියලා කිව්වම හැම මනුස්සයා පුදුමාකාර අව탁සීරුවක් ලක් කරගෙන ඉන්නේ තද හීනමානකින් පෙළෙනවා නිසා කිසි කෙනෙකුගේ මනුස්සත්වය පිපෙන්නේ නැහැ හැම වෙලාවෙම කල්පනා කරන්නේ මම මෙච්චර පව් කරනවා මම මේ කතා කරන්න කියලා අරමංශගේ හිත නරක කරා. භාවනා කරනකොට රාගෙ හිතිලක් ආවා. ද්වේෂෙ හිතිලක් ආවා කියලා අර සේරටම පැටලු පුච්චා. සිම්බෝලේ මම මොකද කරන්නේ? මේ ඔය දැන් මේ ටික අපි ඉගෙන ගත්තේ ඒක තමයි සංචාරක හැවියගෙන එන්නේ. අපි ඒ තණ්හාව නිසා පරිේෂණ කරනවා, පරිේෂණ නිසා ලාභ ලැබෙනවා, ලාභ නිසා ඊ කියාපු විදිහට විනිශ්චය වලට පෙළඹෙනවා. ඒක ඔක්කොම ගොඩක් ඇවිල්ලා දැන් අන්තිමට ක්‍රියාත්මක වෙනකොට අපිට පරිශන තණ්හාමදකත් නැහැ, පරිශන මදකයි, ලාභත් මදක නැහැ ප්‍රතිඵල එනවා. ඉතින් එව්වට පශ්චාත්තාපුණයි කියලා අර වැරද්ද හැදෙන්නේ නැහනේ. ඔය හැටි බහුවෙලා ඉවරයි. ඒ වෙනුවට ඊගාට එන චිත්තක්ෂණයට පිපිච්ච මලක් වගේ ඉන්න පුළුවන් නම් කවුද තරහේ? අපි හිතන පශ්චාත්තාප වීම තද බල සදාචාරාත්මක වගකීමක්. ඒ ඉතින් අනේ අනිච්ච රූපච්චස්කන්ධ දෙතිස්කුනේ චා කර්මයක් කරන්න කිච්චයි. <laughs> හිතනවා පින් කියලා. තන්නේ ද්වේෂයක් දුවන්නේ. නැද්ද කිමේ තරම් මේ සංසාරය අයියෝ අනිච්චන් දුක්ඛ අනාත්තම් මේ දෙතිස් ගුණ වේ හේදාලෝ මානකා නන්දා කියන යටින් අද ද්වේෂයක් ඒ වගේ පංචස්කන්ධයේ ගීති ප්‍රශ්නයක් නැහැ අපි ඒක අල්ලගත්තේ නැත්නම්. ඔය දෙතිස් ගුණ පුණත් පොහොරට ටොප් කොම්පෝස්ට් වලට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අල්ලගත්ත මනස තමයි මේකෙන් අරෙන් වැగిරෙනවා මෙහෙන් වැగిරෙනවා කියලා දඟලන්නේ කොම්පෝස්ට් වෙනවා හොඳට. මේ වගේ රටවල් වලින් ලංකාවට ආධාර දෙන්නේ වදන්න ඕනේ අර ග්‍රාන්ට්ස් දෙනවනේ. ඒ ග්‍රාන්ට් දීලා මෙහෙම සුද්දෙක් කරනවා. ඒක ඌට එක පඩියට දෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ පොහොර විතරයි ලංකාවේ. මේ දින ග්‍රාන්ට් එක සුද්දය වල සුද්ද කහලා. කක්ක කරන ටික විතර ලංකාවට ආවනේ. මේකට ෆර්ටිලයිසර් ග්‍රාන්ට්ස් කියලා කියන්නේ. ඔය පෝස්ට් ග්‍රැජුවේට් එකේ ඉන්න කාලේ අපි ඊට වෙලාදී සෑහෙන දිනු කරලා UNDP එකෙන් ඉන්න ග්‍රාන්ට්ස් එකක් ආවා. ආවද වෙන්න ඔෆිස් හදාන සුද්ධ බර ගානක් කියලා අර සල්ලි දෙකට උන්ට බඩියට ගෙවන්නේ. උන් ගිහලා සුපර් මාකට් එකේ හොඳම වඩු ගෙනලා කාලා. ලංකාවට තියෙන ෆර්ටිලයිසර් විතරයි. ඒ වගේ දෙල්ල මේකෙත් එච්චර තමයි ප්‍රශ්න දෙයක් බලන හැටියට තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි ආරම්භක භාවනාව කරන්නට ආරම්භයෙන් ඉතා සියුම් අවස්ථාවක මම විතර කකුල් වේදනාව සඳහා මම විකල්ප දෙකක් හොයා ගැනීම භාවනා කරන ඉරියව්ව වෙනස් කිරීම භාවනා මා කොහොමද කරවන්නේ මේක ටික වේලාවක් නැවත ආරම්භයේ සියුම් අවස්ථාවක් කරා යන්න දෙක එන වේදනාව ගැන මානසිකාරයේ යොදවා ආනාව කරගෙන යනවා. මේ නැවත ආනම්බනේ යොම් අවස්ථාව කරන අවස්ථාව කරා යන්න තමයි. අවද ටික වේලාවක් වේදනාව අපෝ දෙක පුරාම ඇතිවි යන බැවින් එය යන අවධානය යොමු කිරීම අපේ ගොන අතර ඉසතද අවබල වෙන්නේ. විශේෂයෙන් අපි අදන්නේ දීර්ඝ කාලීන භාවනාව දිනුවක් සඳහා කොමන විකල්පයක් අනුගමනය කළ යුතුයි ඔබ මහන්සිය ඉස්සරවගෙන අවවාද ශික්ෂා කරනවා. අර පළවෙනි විකල්පය තමයි පුතුවේ වාඩි වෙන එක. සත්‍යයට සමාජයටයි පක්ෂග්‍රාහී සත්‍ය සමාජය හොඳට පවත්වන. දෙවෙනි විකල්පය වේදනාවක ස්වභාව ලක්ෂණ දැනගන්න. වේදනාවට හිත දැම්මට පස්සේ අර ඒ ඒ යටින් තමයි ළඟ තියෙන ඕනනම් අර භාවනා ලබාගත්ත විවේකෙත් තියෙනවා. දැන් වේදනාව ඇවිල්ලා ගොජ දාන. ගොජ දානකොට මේක තැනක තියෙනවා දකින්න. ඒ හරහා තමයි දන්නවා මගේ හිත කෙලසිලත් නැහැ. මම සතියක් තියෙනවා සමාධියක් තියෙනවා උඩ වේදනාව ගන්න. මේක තියා බලන්න මුළු ඇඟම මේකට සම්බන්ධ වෙලා ඔළුවත් අද වෙලා. මේ වේදනාවෙන් කියන ඔබ කොච්චර භාවනා කරන එක බලපන් මගේ ධර්මකම මම ඔබට මේ මේ දේවල් කරනවා කියලා වේදනාව ඇවිල්ලා Tamanට පෙන්වන්න පටන් ගන්නවා යාගේ රංගනේ. ඒකට යාට වේදනා චෛතසිකය කියන එක මෙතන කියන්නේ අත දුක් වේදනාව. දුක් වේදනා චෛතසිකය පිළිබඳ වෙනතට වැඩිය ලොකු ගැඹුරකට යනවා. මුල දැක ගන්න පුළුවන්. මුල එන්නේ අර සතියින් ඉන්නකොට එහිමීට එහිමීට ඇවිල්ලා එන්න බඩ වෙලාවක අපි අර සතියේ පුතුව මාරු කරන්නේ නැහැ, ඉරියව මාරු කරන්නේ නැහැ. සතියෙම ඉඳගෙන අර විවේකෙම ඉඳගෙන වේදනාව දිහා බලන. ඉතින් ඕක ටික ටික ඇවිල්ලා ඇවිල්ලා නලියලා නලියලා නලියලා මුළු ඇඟටම ගිහිල්ලා හිතත් ඔරුවක් තෝන්තු වෙලා ඒත් අපිට පුළුවන් වේදනාව ඉන්න. මේ දේ භාවනායේ තියෙන උත්කෘෂ්ඨම සුවිශේෂී අවස්ථාවක් වේදනාවේ ඉන්නේ වේදනාව ආහාරයක් කරන වේදනාවේ මුල මැද අග පෙළෙන හැටි, තවන හැටි, කරදර කරන හැටි හොඳට බලන්න. ඉතින් සමේ අවස්ථා දෙකෙන් අපිට හැමෝම ලාභ දෙකක්. පළවෙනි එකේදී සතිය සමාධිය ප්‍රමුඛතාවය දීලා Taman ඉරියව වෙනස් කරනවා. දෙවෙනි එක ඉරියව වෙනස් කරන්නේ සතිය සමාධිය තියෙන සතිය සමාධිය වැඩ ගන්න වේදනාව ඇවිල්ලා අපි තවන හැටි, වේදනාව වෙලා අපි පෙළෙන හැටි නිකන් බරපතල පරිශනාවක් කරන කෙනෙක් වගේ තමගේ කාය ජීවිතය පූජා කරලා වේදනාව වදසින හැටි බලන්න. ඉතින් මේ දෙකේදී ඒ වේදනා චෛතසිකය දුක් වේදනා චෛතසිකේ නිසා මට කියන්න හිතෙනවා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට දෙවැනි පියවර බොහොම ආසන්න පියවරක්. කෙටි මාර්ගයක් දෙනවා. දුකේ තියෙන පෙළෙන ස්වභාවය, දුකේ තියෙන තවන ස්වභාවය එන්න පටන් ගත්තට පස්සේ ඒක මම මාගේ කියාගත්තොත් හරි ලැජ්ජාවක්, හීනමානයක්, ඉච්ඡාමංගත්වයක් වෙනවා. මුත් මේ වේදනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් වුණොත් මේ වේදනාව ඇවිල්ලා කරදර කරන හැටි අපි මේ දවස පුරා ඉරියව් මාරු කරන්නේ දුක්ඛ සත්‍ය නැති කරගන්නනේ. ඔය අවබෝධ වෙන්න හදන දුක්ඛ සත්‍ය දකින්න නැති වෙන්න මේ ඉරියව් මාරු කරන නිසා සර්වඥාන්සේ කියනවා. උඹලට මාන්නේ මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන හින්දා. දුක්ඛ සත්‍ය නම් අවබෝධ කරගත්තු ප්‍රධානම දේ අර වගේ වෙලාවක මේ මායයට hina වෙන කෙනෙක් වගේ යක්ෂයෙකුට hina වෙන කෙනෙක් වගේ යක්ෂයෙකුට hina වෙන කෙනෙක් වගේ මේ දුක ආවට පස්සේ ඒකත් එක්ක ඒකට මුහුණ දීගෙන ඉන්න ඕන එක සහලවන හැටි බලන්න. පෙළන හැටි බලන්න. තවන හැටි බලන්න. අනේ ඒකට පේනවා කවදා මෙලෝ යකෙකුට මේ කරන්න බෑ. කරන්නෙම ඒක ඉක්මවල වෙන තැනකට ගිහිල්ලා එක්කෝ ඒකට තෙල් ගානවා අත ගන්න නැත්නම් ඉරියව මාරු කරනවා ඒකල කියන මොකටද භාවනා කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දුක ආපුවාම අයියෝ මට වෙන පුටුවක් නැද්ද උස කුටුවක් කුටුවක් කොටයක් නැද්ද කියලා අහනවා බාහම් නැද්ද කියලා අහනවා මදුරවන්න ගහන්න මේකට ත්‍රිශෝක්තියක් තියනවාද කියලා නිකන් හිතන්න බෑ ගෙදර දොරට ඇරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න යනවා. දුක එනකොට ආවොන්න ඔබ එන්නේ කොහොමද මං ආවා ආවා කියලා දුක එනකොට කියන අයියෝ පිස්සු කතා කරනවා දැන් බෑ පොඩ්ඩක් එන තව චුට්ටකින් එන්න මම පොඩ්ඩක් ඉරියව් මාරු කරලා බලන්න. ඕක තමයි භාවනා ලෝකේ තියෙන ජෝක්ස්. මං කියන්නේ හැම කෙනාටම වෙන පළවෙනි සැරේ දුක හරහා යන්න පුළුවන්. ඒ මං කියන හැමදාම අටිතද කරගන්න. නැත්නම් බෝල් සද කරන්නේ ඊට වැඩි ටිකක් දුරට අද කාගෙන යනවා. අනිතර ටිකක් දුරට දැස කන්න කන්න ඔබ හොඳට මොකද තේන්නේ යෝග ව්‍යායාම වල යෝග ව්‍යායාම අමාරු ආසනයකට ගියාම ඇඟ කිටි කිටි ගන්න. ජහට ගලවලා දාන්න හිතෙනවා. නමුත් මේ ආසනයේ ඉඳගෙන දෙසරක් විතර හුස්ම ගන්නකොට අර හිමීට හිර කරලා අල්ලගෙන ඉන්න පුළුවන් වෙනවා. අනිත් දවසේ ආයසරයක් එතන ගිහලා තුන හතරක් හුස්ම ගන්නකොට අදිට වැඩි ආසනය අල්ලගෙන ඉන්න පුළුවන්. අන්තිමට ගිහලා බලනකොට අර ඉතා දුෂ්කර අමාරු ආසනය පවා හුස්මෙදී අර බඩු ටිකක් මල්ලකට දාලා පොළවේ තට්ටු කරනවා වගේ පටල කරලා හරි ගැසලා දෙනවා. ඒ නිසා මේ මේ පැමිණෙන දුක භාවනාවේදී මම කියන්නේ විපස්සනාදී සමතේදී ඔක එච්චර කියන්න බෑ. පැමිණෙන දුක් පැනිරහයි කියලා මම දන්නේ සිංහලයා කොහෙන් හොයාගත්ත වචනයක්ද කියලා කටේ අත දාන්න වදින ඒ වචනේ. මම දැන් අපේ අම්මා ඒ අතින් පුදුමාකාර කරක්ටරයක්. මේ දාම මොනවාරි මොනවාරි කියපුවා කියනවා පැමිණිච්ච දුකටත් ඒක රණ්ඩු කරන්න ඒකේ පැණි රහක් තියෙනවා. මොකද ඒක උඹට ආවේ නිකෝ වෙලාවට ආවේ. ඒක විඳින්න පුළුවන් නිසා ඇවිල්ලා තියෙන විඳපන්. කවදාකවත් ඉඳින බැරි දුකක් එන්නේ නැහැ. අපි අර දින හීනමානේ නිසා ශරීරෙට තියෙන ආශාව නිසා ජීවිතෙට තියෙන ආශාව නිසා චි මම මෙච්චර දන් දීපු කෙනා තිල්ලක වෙනවා මට මොකටද දුක එන්නේ කියලා හිතෙනවා. ඒ වදේ නම් භාවනා කරන්නේ පළවෙනිම තියෙන දුක්ඛ සත්‍යය. ඉතින් ළමයා අවබෝධ කරගන්න දුක සත්‍ය තමයි. ඉතින් දුක එනකොට කියනවා චේ මොකද මං හොයාගෙන ආවේ මං මට එන්න තියෙන්නේ මේ සැප. කිසිම ආගමක කිසිම ආගමක දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියලා නැහැ නේ. ඕනි ආගමක් කියන්නේ දෙයන්නාන්සේ අදහන්න උඹට ස්වර්ගය ලැබෙනවා. යලවීමේ හමුදාව සියල්ල පව සමා කරන්න පුළුවන්. බුදුන්සේ කියන පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් දුක්ඛ සත්‍ය තියෙන ඕනේ. ඉරියව් මාරු කරන එක තමයි මේකට තියෙන ප්‍රධානම බාධායි. ආධුනිකයර කියනවා ඉරියව් මාර්ගවල හරි කමන්නේ යම් ප්‍රමාණයක් සත්‍ය සමාධිය වඩා. සත්‍ය සමාධිය වැඩුවට පස්සේ අඬුවට අහු වෙනවා නම් බුද්ධි පහිනකම් අල්ල මිරිකන එකයි තියෙන්නේ. චරිචුරු ගාද්දි මිරිකන්න. ඉතින් ඒකට පුතු නැගිටිනකොට ආය මොකුත් නැහැ උණ බහිනවා. ඩෙන්ගු වගේ. උණ බෑලා ඒක ඒ දුක ඉවර කරුවට පස්සේ ආය යෝධ බල යෝධ වීරිය එනවා. හිත මට පිට වෙදී දුකක් එනවා නම් හොඳයි කියන තරමට එනවා ශක්තිය. ඉතින් ඒක ඇත්තටම අර භාවනා කරගෙන කරගෙන යනකොට තමන්ගේ ඇති වෙන මේ කලතුණක් අත්දවයි. තමන්ගේ තියෙන මේ ක්‍රමසා විදි. අසරේ සම්බන්ධව ප්‍රශ්නන ඒ දුක ඉන්නකොට ඒ විදිහට බලන පස්සේ දැන් මනසෙම ඉතනුත් ගන්නවනේ ප්‍රයත්න කියලා ඒක කොහොමද අරගන්නේ. ඒක තමයි දුකක් පානොත් දෙතාවරම මෙනෙහි කරනවා. පැමිණිච්ච දුක බලන්න ඕනේ යටින් තියෙන අනුසය බලන්න. බුදුජානනාංශයේ සල්ල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහානි මේ කකුලට උලක් ගන්නොත් සල්ල කියලා කියන්නේ ප්‍රික් උලක් කියන එක. අන්නොත් වේදනාවක් මම නැහැ කියන්නේ නැහැ. ඔබ නිකමට හිටපන් එතනම තව උලක් ගන්නොත් මොකද වෙන්නේ කියලා කියලා අහනවා. එදා නම් අපිට ඉවසන්න බෑ. එචා දුක තමයි උල. දුක පිළිබඳ තියෙන द्वේෂය තමයි දෙවෙනි උල. ඒක හිතෙන් දාන එක. එන ද්වේෂිත වේදනාවට දෙන ද්වේෂය දෙවෙනි හිතෙන් දාන එක. කර එක නම් පිට එක නම් මේ සීතලක් නිසා උණුසුමක් නිසා බාහිර හේතුවක් නිසා. මේ දෙකක තම දරන්න බෑ කියලා බුදුහාමුදුරු කියනවා. ඒ නිසා ඉස්සලාම දුක මෙනෙහි කරන්න ඕනේ. සාමාන්‍ය අපි කියන කායික දුක. ඒකට යටින් තියෙනවා මේකට නොදකින් අපතන් කියලා. ඇටිගේ ඒ දෙක වෙන් කරගත්ත දවසේ ඒ මනුස්සයා තමන්ගේ මනසවත් තමන්ගේ දුකවත් නෙවෙයි හඳුනන්නේ මානවයා මේ කරන විකාරය තේරුණා. මානවයා හැම වෙලාවෙම දුක අයින් කිරීමේ සැපසීමේ පිස්සු විකාරක දුවන. එනිසා මේ ගමන කවදා ඍජු නැයක වක්‍රමයි කැරකි කැර කියන්නේ දුකට ද්වේෂය. ඒ වෙනුවට විතරක් නෙමෙයි මේ දුක ඇති කිරි අසවලා කියලා ඒ මනසට ද්වේෂ කරනවා. ඊට පස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් තියෙන්නේ මේ හැම පරිේශණයකටම හේතුවක් මේ වයින් හැම අලුත් දෙයකටම හේතුව මේ වර්තමානයේ තියෙන දුකට තියෙන ද්වේෂය නිසා. අපි හිතන්නේ පරිේශන වලින් නව ක්‍රම වලින් අපිට මේ දුක නැති කරන්න පුළුවන් වෙයි. නැත්නම් අපේ දරුවන්ට ඒක නැති කරන්න පුළුවන් වෙයි. මගේ කාලකන්නිකම නිසා මේ දුක ඇවිල්ලා තියෙන කියලා කවදාකවත් අර පැමිණිච්ච දුකට මුහුණ දෙන්න බැරි යටින් ඒක පිළිබඳව තියෙන අර්ථකථන. يعني පටික සංඥාව ඒක දැකගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවට කිඹුල කන ඉවදන්න පුළුවන් මේ කොහිල කටවයින් එක තමයි ඉවදන්න බැරි. අර හිතෙන් දාන ද්වේෂය දැනගත්ත පස්සේ ඒ තන්නේ කර තමන්ගේ හිතෙන් දාන එක. ඉතින් සාරි විස්තරය ආනපානේ වගේ නෙවෙයි මේ රූප භාවනාවක් වෙන අරූප භාවනාවේ අරූප ධර්මත් එක්ක කරනකොට දෙතාවර වෙලා වැඩේ යන්නේ මේ දෙක අර ඉදිච්ච ගෙහෙලිය පොත්ත කලවන්න වගේ කායික දුකයි ඒක යට වැඩ කරන අනුසේ ධර්ම ටිකයි වෙන් කරගත්තට පස්සේ තේරෙන පටන් ගන්නවා ඇත්තට මේකේ කිසිසේත්ම නොදැරිය හැක්කක් නැහැ වේදනාව කියන එක තන්නේ කර වේදයක් බාටපත් වෙනවා ප්‍රතිවේදයක් අවබෝධයක් බාටපත් වෙනවා ප්‍රායෝගික ප්‍රශ්නයක්. අද සමාජය කිසි දවස් කියනවා අපිට පුළුවන් වේදනාව දරා ගන්න. ඔබ එතන සම්පූර්ණයක් වගේ තියෙනවා නමුත් සමාජ මට්ටම තුනකොට මෙරුම අර වේදනාවේ නැයි වෙලා ඉරියව්ව මාරු කරන ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේදී මම කිව්වා ඉරියව්ව මාරු කරලා වැඩ කරන එක සත්‍ය සමාජයේ වඩන වැඩක්. ඇති වෙච්ච සත්‍ය සමාධිය තියෙනවනම් වේදනාවට එන්න අරින එක වේදනාව පිළිබඳ අවබෝධයක්. නිසා ආධුනිකයට කියනවා මේ මේ අපහසු ආසන ඉඳ ගන්න එපා. පුළුවන් තරම් හොඳ ආසනයක ඉඳලා හොඳ පහසු ඉඳලා හොඳට සත්‍ය සමාධිය වඩා ගන්න. වඩා ගන්නට පස්සේ වේදනාවට පස්සේ ඒක විනෝදාංශයක් වශයෙන් මේ වේදනාව හොඳට අගමුල වැඳ ස්වභාව ලක්ෂණ වේදනාව දිහා බලන්න. නිසා පොදු ඔක්කොටම කියන්න බෑ කොහොමදක්වත් ඉරියව් මාරු කරන්න බෑ එන සැරේම සතිය වේදනාව අල්පම් මිරිකගෙන හිටපන් කිව්වට ඒ බ්ලැත් නැති කරන කරන්න බෑ නමුත් යම් කිසි කෙනෙක් හොඳට සති සමාධිය ආවට පස්සෙත් වේදනාව එන හැම එකකෙම අයින් කරන්න හදනවා නම් එයාට ඒ වේදනාව අවබෝධ දෙලෙන්නේ නැහැ නිසා ඒ දෙක හරියට මේකට පස්සේ මේක කියලා ගලපගෙන යන ක්‍රමයේ යෝගාවචරය අතින්ම ගලපොම එන්න ඕන. ඉන්ටර්නල් සමාධිය සංගතන සාමාන්‍ය දෙවියෝ මේ වේදනාවෙන් අපිට තේරෙන්නේ වේදනාව යෝගාස්තේ ඒක තමයි කියන්නේ අපිට වේදනාව සමාධියක ඉන්නකොට වේදනාව විනෝදාංශයක්. ඕන දෙයක් කරපන් කියලා ඉන්න පුළුවන්. ඒ මොකද අර සමාධි බලය නිසා, සති බලය නිසා. සත්‍ය සමාධි බලය නැති වෙලාවෙ ඒක ගන්න කියලා පරාසයි. අනේ දෙක ගැළපගනින්නට ගුරු රුණු කරන දෙයක් නෑ. Taman දර ගන්න ඕන කොතෙන්ද කොහොමද පාවිච්චි කරන්නේ කියලා. පුළුවන් වෙයි. එක්සලරේට් කරද්දී ඒ දුකසක් දුක කියන එක නැති දෙයක් අපේ හිත වැරදිලා තේරුම් ගැනීමක් නෙවෙයි. ඒක වශයෙන්ම පරමාර්ථ වශයෙන් දුක කියන එක තේරුම් ගන්න අනිත්‍යයි අනාත්මයි විතරක් නෙවෙයි දුක කියලා කියනවා. ආර්ය දේවාරේ දුක කියන්නේ යමක් පෙරලෙන සුණන් දුකයි. පරිණාමයට පත් වෙන සුදු දේ දුකයි විපරිණාමයට පත් වෙන දේ රූපණ ලක්ෂණ නිසා කුපිත වෙන කුප්පන ලක්ෂණය තමයි දුකේ හැටි. එනිසා හැම අපි හිතාන ඉන්න ජීවිතේ මේ අපේ දරුවෝ අපේ වස්තුව සේරම අපිට සැපපින්ස හිතයි මේක වෙනස් වෙන එකක් නෑ කියන. පිටු සිතුවම් රූමෙන් පිටු නොපාවිති කියලා හිතාන තමයි ඉන්නේ. හුඳ ජාන්තයක් ආවම පස්සට පයින් දෙයක් දීලා යන්නේ. එතකොට අනේ දරුවන් අන්දා කියලා දුක් වෙන්න සිද්ධ වෙනවා. ඒ මොකද අර ඒ ඒ හිතපු දේ පෙරලනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හිතමු පෙරලෙන්නේ එක ස්වභාවයක් කියලා තේරුම් ගන්නවා. ඒ ගැනීම ඒ අවබෝධයෙන් දුක නැති වෙනවා නම් කියන්නේ දුකක් නැහැ කියලා. ඒ තමයි මේ දුක හෝ සැප කියලා දාන නාමයේ මනුෂ්‍යගේ භාවනා මට්ටමේ හැටියට තියෙන්නේ. වේදනාව කියන විඳිනවයි කියන එක. විඳීම කියන චෛතසිකයක් තියෙනවා. ඒ විඳීම සැපද දුකද කියලා කියන්නේ මනුෂ්‍යයා දෙන නාමය. මුළු ලෝකෙට ඔක්කොටම අදාළ සැප කියලා જાතිය ලෝකේ නැහැ. මුළු ලෝකෙටම දුක් දෙනවා කියලා දුකක් ලෝකෙත් නැහැ. අවස්ථාව හැටියට බුද්ධලක හැටියට වෙලාව හැටියට අපි දුක සැප වෙදෙනවා. නමුත් ඒක ස්ථිර සංඥාවකින් හිතන්න පටන් අරගත්තාම අපි හොඳයි කියන දේ අපි දරුවන්ට දෙන්න හදනවා. අපි සැපයි කියන්නේ උගේ සැපයික නෙවෙයි. ඉතින් එතන සංනිවේදනයේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒකනම් ලෝකෙ තියෙන්නේ සාපේක්ෂ දුක කියන්නේ නිර්පේක්ෂ දුක කියන්නේ. නිර්පේක්ෂ මොකක්වත්ම ලෝකේ නැහැ. සාපේක්ෂතාවයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙන් අවදා මේ වඩාගෙන යනකොට ඒකට අර ද්වේෂයත් ඇවිල්ලා මේක ලස්සනට හැප්පෙඳිලා. මේ මනුස්සයා පුදුම බැලිල්ලකට පෙර. ඒ නිසා මේ හිප්නොටයිස් කෙරුවට පස්සේ මිනිසෙකුට යෝජනාවක් මාර්ගයෙන් පුදුමාකාර සැපයක් කරන් දෙන්න පුළුවන් පුදුමාකාර දුකක් කරන් දෙන්න. එනිසා පෙළෙනවා. ඒ අර දීපවර යෝජනාව හැටියට යන්නේ. එහෙම නැත්නම් ඒ වෙලාවේ ආ දුක විඳින තිබුණ කෙනෙක් නෙවෙයි. ඒ වගේ අපි හීනෙන් පුදුමාකාර සැප දුක් විඳිනවා. කිසිම පරිසරයක සම්බන්ධයක් නැත්තේ නෑ. ඉතින් ඒ ඒ සෙල්ලම් තමයි ඔය අබ්බැහිය කියන කුඩු ගැහිල්ල, බීමත්කම, ස්ත්‍රී දූෂණය, ස්ත්‍රී දූර්තකම සූදු ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මේ සැප බාහිර හොයන්නේ. සැප දුක කියලා දෙයක් සාපේක්ෂව ලෝකෙ මෙච්චර මත් කරන ධර්මන තිබුණට নিরপেক্ষව තියෙන විඳීම කියන চৈতසිකය විතරයි. ඒක පිළිබඳව අපේ ඉම්ප්‍රෙෂන් එක අපි ඒක දිහා බලන හැටි උදේ බලන විදිහේ දවල් භවනා කරගෙන කරගෙන යනකොට ඒකෙන් සැලෙන ගතිය, ඒකෙන් පෙළෙන ගතිය අයින් කරලා විදීම විදීම වශයෙන් නැතර කරන මිසක තප දුක් ලේබල් පුළුවන් තරම් අයින් කරන්න උත්සාහ කරනවා. විදීමේ ස්වභාව ලක්ෂණ බලනවා. ඒකට වේදේ කියලා කියනවා. ඒක තමයි ලෝකේ දැනුම කියලා කියන්නේ. මේක සැපයි මේක දුකයි කියලා ලේබල් කරපු ගමන් අපි අනිවාර්යයෙන්ම ද්වේතාවකට වැටිලා අනිවාර්යයෙන්ම එක පැත්තක් හොයන එක හැක් පහගත්ත පොට්ටෙක් බවට පත් වෙනවා. ඒක තමයි පුත්තජනගේ හැටි. අවසරයි. එතන අපි කිකින උපාදානය කරන ධර්මයක් කිකිනාට දැන් මේ නිමේ ප්‍රමාණයෙන් සිදුවන්නේ. එතන ඒ පුද්ගලයාගේ රුචර්චිකා පෞරුෂත්වය සංසාරෙන් ගෙනාවු දේවල්. ඒකට අටුවාචාරින් වහන්සේ සඳහන් කරන්නේ ස්ත්‍රියාවක් ගැප් ගන්නවයි කියන්නේ. ජබ් ගැබ් ගන්න ගෑ ලෝකේ සාමාන්‍ය සිද්ධිය. ඒ ස්ත්‍රියා රාජමහේසිකාවක් නා. ඒ ස්ත්‍රියවට මේ දරුවා හම්බ වෙච්ච ගමන් රජුරුවන්ගේ උපරිම මෙහා රජදරුවෙක් නම් ඊළඟට හම්බෙන පරම්පරාව යන්නේ මෙයන් රජුරුව මහේසිකාවක් වශයෙන් පත් කරලා සම්පූර්ණ ස්තුතිය හම්බ වෙන්න පටන් ගන්නවා මේ ගැබ් ගැනීම හේතු කරගෙන. නමුත් මේ ගැබ් ගත්ත ස්ත්‍රියව වෛශ්‍යාවක් නම් එයාට පුරුෂයන්ගේ අවමානයට ලක් වෙනවා. ඒ නිසා ඒ අම්මන්ට ඉක්මනටම ඔය ගබ්ස කරන්න උත්සාහ කරනවා. තමගේ රූප ලක්ෂණ වලට හොඳ නැහැ. එකම සිද්ධිය රාජමහේසිකාට විශාල නම්බුවක් වෙන අතර වෛශ්‍යාවකටක ජීවිතේ නොවිය යුතු අවසාන අන්තිම අභාග්‍ය සම්පන්න දේ වෙනවා. එකම දේ. මේ විදිහට මේ මේක දිහා බලන ගියාම අපි අර බලන දෘෂ්ටි කෝණය විතරයි ලෝකේ තියෙන කියලා හිතුවොත් අපි ජී මැඩියෝ ලෙම් මැඩියෝ මවාවටපත් වෙනවා. මේ ලෝකේ අටවචාර වන්දන තම බුදුජානන්සේ අනන්තවත් වෙන මේ එකම සංසිද්ධිය දෙන්නෙකුට වෙච්චාම එක්කෙනෙක් එක රසක් විදිහට ගන්නවා අනිත් එකට වසක් වෙනවා. ඉතින් ආර වස වෙච්ච එක නේද හිතා ගන්න බෑ යකෝ මේක මෙයාකට රසක් උනේ කොහොමද කියලා. වස වෙච්ච මනසට මේකට වසක් උනේ කොහොමද කියලා ඒ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙන්න පුළුවන්. එකම දේ. එකකටත් බොක්ක වෙනයි කියලා අපේ සාමාන්‍ය සිංහල කියමනක් තියෙන්නේ. ඉතින් ඕක අපිට බලන්න වෙන්නේ වගේ ඒක දිහාම සතිය යුක්තව බුදුහාමුදුරු කියපු න්‍යාය ක්‍රමයකට මේක දිහා බැලුවොත් අපි කොච්චර ඇඳගත්ත, මවාගත්ත අපේම ආකල්ප ලෝකයකද ජීවත් වෙන්නේ කියලා බලනකොට ඌටත් වැඩිය ජෝක්යක් තියෙනවා තමයි. ඌටත් වැඩිය ටෙලි ඩ්‍රාමා එකක් තියෙනවද ලෝකෙ? ඌටත් වැඩිය නාටකමක් තියෙනවද ලෝකෙ? ඌටත් වැඩිය මායාවක් තියෙනවද ලෝකෙ? ඌටත් වැඩිය විරිඟුවක් තියෙනවද ලෝකෙ? ඌටත් වැඩිය හීනයක් තියෙනවද ලෝකෙ කියලා ඒක අපිට කියන්නේ මුළු ලෝකෙම මායාවක් තියෙනවා. ලෝකෙම හීනයක් මුළු ලෝකෙම මිරිඟුවක් ඇතැයි යන හැඟීම විතරයි අන්තිමට තියෙන්නේ බලනකොට මැරලා වෙලාවට බලනකොට මොකක්ද මේ නැටුම් මේ කුමන නැටුම් කෙලි කවට සිනහදා මරණ මොහොතට කියලා බලනකොට අපි හොඳටම සැප විඳලා කියලා බලන මරණම හම්බෙලා මොකක්ද අන්තිමට හම්බෙන්නේ අන්තිර හොඳටම දුක් විඳ ඒ නිසා වෙස්ටර්න කෙනෙක් කියලා තියෙනවා ජීවිතය කියලා කියන්නේ දිග සමීකරණය ඒක සුළු කරලා සුළු කරගෙන ඉන්න එක තමයි ජීවිතේ පුරා ගන්න. හැබැයි හැම එකාම මරණ වෙලාවට උත්තරේ බිඳුවයි. ධික සමීකරණේ කොච්චර જાති වැඩ කරුවත් මරණ වෙලාවේ ගෑණියක් කියලා බලනවා, පිරිමික් කියලා බලනවා, අපේ ඉඳලා බලනවා දුකේ මොන උත්තරේ බිඳුවයි. ඒක බිඳුව වෙන එකට මෙච්චර තරවන්න වටිනවා. ඈ? රියන්න තියෙන්නේ වෙනා කරක් වෙන්න ඉඩ තියෙනවා. මරණ මොහොතේදී දැන් අපි යනවා ඊගා ප්‍රශ්න කොහොමද මේ මේ දුක් දෙන ප්‍රශ්නයක්. ගරු ස්වාමීන් වහන්සේ කාර්ය වෙන කරගත් හැකිනම් දිනකට පැය 8ක් පමණ බැවින් මාසකට දින 3ක් හෝ 4ක් නිවසේදී භාවනා කිරීම සුදුසුයි දැනගන්න. දින කිහිපයක් ඉස්සර කිරීමෙන් කිරීම වඩා සුදුසුයි. සුදුසුයි. ඒකෙදි බලන්න ඒ පිං ඒ භවනා කරන වෙලාවේදී අපි දක්ෂ වෙනවා කියලා දක්ෂලා කෙලස් ඉන්නේ නැහැ කියලා. දවසකට පැය 8ක් කිරුවට පස්සේ තව පැය 16ක් තියෙනවනේ. මාසෙන් දවස් 3ක් කිරුවට පස්සේ තව දවස් 27ක් තියෙනනේ. ඒ දවස් 27 10න් වැඩි කරලා බලන්න. දවස් 3 8න් වැඩි කරලා බලන්න ඉලක්කම් දෙක ගන්න. මෙච්චරක් කෙලස් කරනවා මේ කෙලස් නැතු වෙන කොයි එකද හොඳ? මගෙන් අහන්නේ මොකෝ මට දෙන්න දෙයක් තියෙනවද? අපි කොච්චර අයිතිවාසිකම් ඉල්ලනවද දවසේ මෙච්චර කෙලස් ප්‍රමාණයක් නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඒක හරියට දවසට ඕන කරන මේ නගර සභාවට කුණු එකතු කරන වෙලාවදී ඒ වගේ තමයි අපි මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ දවසට පැය 16ක් කුණු එකතු කරොත් ඇද්ද? ඒ වගේ දවස් 27ක් කෙරුවොත් ඇද්ද? නැත්නම් 28ක් කෙරුවොත් මොකද වෙන්නේ කියලා. කවුද මේ කතා කරන්නේ? අපි මොකේද දයිචවාසිකම් ඉල්ලන්නේ මොකත් එක්කද මේ රණ්ඩු කරන්නේ? තන්නි කර කොණු වෙච්ච මේ මේ විඥානයක් මේ ප්‍රශ්න නගන්නේ. අපි හිතන එක බාහිරේ කවුරු හරි උත්තර දෙයි කියලා. කවුද බාහිර උත්තර දෙන්නේ? ඒ නිසා මට කියන්න තියෙන්නේ දවසට පැය 24ක් කරන්න පුළුවන් නම් අන්න ගණන්. මාසෙක 30ක් කරන්න පුළුවන් නම් හොඳයි. පුළුවන් නම් 25ක් කරන්න. මට මොනම හිතේකවත් මට හිතෙන්නේ එක පැයක්වත් කෙලෙසත් කරන්න දෙන්න කියලා සීයකින් බුද්ධියකින් සම්පජඤ්ඤයකින් යුක්තව. මේ අයිතිවාසිකම් කතා කරන්නේ කවුද කොහෙන්ද මොකෙන්ද කියලා හිතන තන්නේ කර මේ කෙලෙසිච්ච විඥානයක් කරන දෙයක්. කවදාකවත් විඥානය තමංගේ මැජික් එක පේනවට කැමති නැහැ. මායාකාරය මායාව පෙන්වන්න කැමති නැහැ කියලා සුද්ධවන්ත වෙන්නත් කතා කරනවා. ඒකට කියන්නේ හොරායි අම්මයි පේන අහලා බෑ. කෙලස් පැත්තේ ප්‍රශ්න දිහා බලන්න. පින් කරන වෙලාවදිත් බලන්න ඕන පිනක් කෙරුවට ගන්න පවු නොකර සිටීමේ හැකියාව පැත්තෙන් බලන්න. මුළු යෝග ජීවිතේම පින් පැත්ත ගැන කතාවක් ඇත්තෙම නැහැ. කෙලස් නොකර කීමේ සබ්බපාවස්ථා කරනම් කියන එක වග බලා ගන්නවා නම් මේ පැය ගණන් අනම්මනම් සේරම නිකන් ඉලක්කම් මාන විතරයි. ලුවාතරම් බලන්න අරණ කර්මයකට මේ ගෙවනවා. අනේ අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්න එපා. ලුවාතරම් චිත්ත ප්‍රවෘත්තිය තමන්ගේ චිත්ත වීදි තිබුණට වැඩිය නික්ලේශී කරගෙන යන්න. ඔය අට කියලා අහන්නේ ඉඳගෙන ඉන්න කාලෙ වෙන්න තිබුණා හිතා. සක්මන් කරන කාලෙ වෙන්න. ඔගේ තියනවද දහතිකයක්? ඔය කාලේ කෙලස් නැහැ. අනික් වෙලා කෙලස් තියෙනවා කියලා. පොඩ්ඩක් ඔය ප්‍රශ්නේ සතිය කියන වචනයට දාලා බලන්න. භවනා කියන වචනේ අයින් කළා ඔය ප්‍රශ්නේ සතිය කියන වචනේ දාලා බලන්න සම්පූර්ණ නිර්වචන වෙනස්. සතිය නෑ. අවල් වෙලාවේ අසතෙමත් හේතුව කියලා ඒක චිත්තක්ෂණයක්වත් දෙන්න බෑ කියලා. හැම වෙලාවෙම සතියකින්. ඔක්කොම සංකෘදාන කුල ප්‍රශ්න ඔක්කොම විඥානයේ මායාවල් අපි ඔය විඥානෙට කවදාක සතුටුදායක උත්තර දෙන්න බෑ. කන්න හරහ ගහන්න ඕනේ රිදෙන්නම ගහන්න. මොකද විඥානය අපිට ගහන්නේ ඒ විදිහටයි. වංචනිකමයි කරන්නේ. උකට ඇම්බුෂ් එකක්මයි දෙන්න ඕනේ. ගරිල්ලා ක්‍රමයටයි දෙන්න තියෙන්නේ. කුඩු පට්ටම් වෙන්න ගහන්න. ගහගෙන වැඩක් බලාගනි. මට භාවනාවක් කරන්න මම පුළුවන් තරම් සතියින් ඉන්න බලනවා කියලා කිව්වට පස්සේ දැන් ඒකයි තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඇසත් දැන් වල ඇස නහය ද්වාර තොරට වශයෙන් හඳින්නේ. ඒ ඔස්සේ යම් චක්කු විඥානය ඇස නමක දොර කරෙන් තුලන තොරතුරු නිසා ඇතුළම විඥානයේ විස ඇසේදීම ඇතිවන බව ඒ ප්‍රකාශ නොවන බව සම්මත. මේ කර්මාවෙන් පහදා දෙන්න පුළුවන්. මේ හරි අවුලක් තියෙන්නේ. ඒ කියන්නේ සර්වඥාන්සේගේ තියෙන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන කියන වගේ කොට ඒ පහළ වෙන හැටි බලනකොට ගිනි ගලක් කැරකෙනකොට කතුරක් හරි බීයක් හරි තිබ්බොත් ගිනි පුළඟක් වයි. ගිනි ගලේ පිළිපුරුකක් නැහැ, කතුරෙත් පිළිපුරුකක් නැහැ. දෙක ගැටුන් නැත්නම් ගිනි පුළඟක් පලින්නේ. ඒක තමයි ඇහැට රූපයක් වැදිලා එතෙන්ද චක්කු විඥානය ආවොත් විතරක් චක්කු විඥානය ඇහි තියෙනකුත් නෙවෙයි රූපේ තියෙනකුත් නෙවෙයි. චක්කුංච පටිච්ච චක්කුවට පත් සත්තු ඒ වෙලාවේ චක්කුවට ඉදිරිපත් වෙච්ච රූපෙ මිසක් ආයෙම දිගට පවතින රූපෙකුත් නෑ චක්කුවකුත් නෑ ඒක එකතු වීම නිසා විඥාණයෙන් ඒක අනුමත වෙච්ච ගමන් බලන්නේ පහළ වෙනවා එනත දිගට පවතින විඥානයක් තියෙනවා කියලා කියනවා නම් බුදුරජාණන්සේ අර සාති භික්ෂුවට දොස් කියනවා එහෙම කොහෙද කොහෙද මං කියලා තියෙන්නේ දිගට පවතින රූපෙකුත් මේ ලෝකේ නෑ දිගට පවතින ඇහැකුත් මේ ලෝකේ නෑ දිගට පවතින විඥානෙකුත් නෑ ඒවා ඒක පාරට ඇවිල්ලා අර දුවන ගිනි රට කතරක් තියෙනකොට ගිනි ලුගක් එන්න වගේ ඉනිකුරක් පෙට්ටිය ගහනකොට ඉනිකුලුඟක් පයින්න වගේ ඒවා එක ඒ වෙලාවෙ එකතු වෙලා වෙන දේවල්. ඒවට කියන්නේ thesis antithesis synthesis කියලා කියනවා. ద్వාර ආරම්භන තදුපපන්න කියලා පාලියෙන් කියනවා. ඉතින් මේක බලන්න බෑ හොඳට සතිමත් වෙලා එහෙම නැත්නම් සතිය වේපුල්ල සතියක් ඇතුව මේක බැලුවොත් විතරක් ඒත් බුදුබණක් අහලා තිබුණොත් සමහරවිට තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මේ වගේ හරි අමාරුයි පොතක හෝ මූල ධර්මයක් අනුව විස්තර කරන්න අමාරුයි. ඒ තරම්ම යෝසුලි දර්වචාන්සි කියන උපමාවක්වත් දෙන්න බෑ කියලා. සමන්දේ එකම විඥානයක් තැනක පිහිටනවායි කියලා කියනවනම් අනිවාර්යයෙන්ම කෙලස් තියෙනවා පෘථග්ජන මනසක් සුපතිට්ඨිත විඥානයක් එයාට භවයේ සාතිකයි අපි මේ මුළු භාවනාවෙම කරන්නේ ඒ විඥාණයට ඇඟිලි ගන්න තරම් ප්‍රතිෂ්ඨාවක් නොදීමට අවස්ථාව සැලසෙන. සමහර වෙලාවට කියනකොට ඉගෙනවා කියනවා දැන් මේ විඥාණය අසවල් ස්ථානයේ ඇහිේද නැත්නම් පහුවේද ඔළුවේද ඒ වගේ කතා කිරීමක් වැරදි වැරදි සම්බන්ධ මෙහෙම කියනවා සර්වජන් වහන්සේ දරෙන් හටගත්ත ගින්නට දරගින්න කියලා කියනවා. පිදුරෙන් හටගත්ත ගින්නට පිදුරු ගින්න කියලා කියනවා. ලී වලින් හටගත්ත ලී ගින්න කියනවා. නිකං ගින්නක් කියලා එකක් තියෙනවද කියලා. බඩේ කියන බඩේ මොකක් හරි කියනවා. ඒ ඇති වෙන උපස්තරේ ඒ ඉන්ධනයත් එක තමයි ගින්නේ නම වැටෙන්නේ. ඇහැ කිල්ල වැටෙන්නේ ඇහැ චක්කු විඥාන කියලා වැටෙන්නේ ඇහැ නම් චක්කු විඥානය කියලා. නිකං විඥානය කියලා එකක් නැහැ. ඒකට සම්මාසෙ දැන් පැහැදිලි කරන ගොඩක් සංවල වගේ එකක් වාදයේ තියෙන දොරටුවක් නැත්නම් කෝට් එකක් කියන එක පැහැදිලිව කියලා කියනවා. එතකොට අපි කියනවා විඥානය කියන එකට මේක අර වගේ ධරෙන් ගලදින්න. ඒ වගේ මේක සත්තු විඥානය නම් මේ ඒකටම තව කියනවා මේක ద్వාරයක් කියලා. එතකොට නෑ නෑ මේ දෙකක් නේ කියන්නේ අපි කියන්නේ ඒක ඇහිලා තියෙනවා. සාක්ෂාත් නෑ අපිට ওই ප්‍රශ්න විසඳනවා විසඳන්න වෙන්නේ එක්කෝ විඥානය කියන ත්‍රෙඩ් එක විතරක් ට්‍රේස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ద్వාරය කියන ත්‍රෙඩ් එක ට්‍රේස් කරන්න නැත්නම් අරමුණ කියන කාලන් තුන එකතු කරගත්තොත් අපි සංකීර්ණ කරගන්නවා. දැන් විඥානය කියන එක ගත්තොත් විඥානය හැම එක කොයි වෙලාවෙ මොකක් හරි දඩමීම කරගෙන ප්‍රතිෂ්ඨාවක් ලබාගෙන තමයි පහට වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතිෂ්ඨාව ලබාගෙන පහළ එතන අයියා වෙනවා. අයියරල ඒක රාග කරවල ආශා කරවල අනිත් දේවල් වෙන්නේ නැති බවට මේ මොකක්ද කියන වතවත් කී පවත්තගෙන මම අයියා කරගෙන යනවා හැබැයි අන්තිම දුර්වල භංගුර මේ මොකක්ද ඒක කියන්නේ ක්ෂණ භංගුර දෙයක් විඥානයි නමුත් අපේ තියෙන තකතිරුකම නිසා යා රජ වෙනවා රජ වෙලා අපිට නීති දාන්න එනවා බුදුන් කියනවා හරි වට නීති දාපන් මම දෙන්න උඹට ක්‍රමයක් ඔය විඥාන පිහිටන තියෙන තැන නැති කරපන් විඥාණයට පිටින්න තන අපතිත්‍ිත විඥානේ අපි ප්‍රශ්නයක් අපි මම පස්සට දාලා දෙනාට කවුද ඒක වැරදිද නැගලා තියෙන්නේ රූපේ අලි දර්ශනයි කියලා දාලා දෙනවා විස්තර කරන්න කියලා අලි දර්ශන වෙන්නේ UNP කාර්යයෙන් මෙතන අනි දර්ශනයි අනි දර්ශනයි කියලා කියන්නේ රූපේ විඥාණයට අයලා පහට හිට ගන්න තරක් නෑ මම මම පාන දෙයක් නෑ ඉතින් අපි මේ රූප ධර්ම ගෙවන් කිරීමෙන් ආනාපානය ගෙවන් කිරිල්ලෙන් අපි පෙන්නනවා විඥානයක් තියෙනවා මේ පතිත්ථිත විඥාණයට සාපේක්ෂව බාහිර ඉන්ද්‍රිය ධර්ම පටිච්චිත නොවිච්ච තව විඥානයක් කරතියි. ඒක අරූපයි. ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒකේ ඉන්නකොට පේන්න පටන් අර ගන්නවා යා මේ රූප සංඥාවල් තාම ප්‍රයෝජන ගන්නවා. නාම ධර්ම ප්‍රයෝජන ගන්නවා. එහෙම නැත්නම් චිත්ත සංස්කාර ප්‍රයෝජන කරගෙන මේ විඥානයේ ප්‍රායධානිය පිටව ගන්නවා. ඉස්ලාම අපි කරන්නේ අර ඉන්දියා ධර්ම සම්බන්ධ ඒකට කියනවා ඉන්ද්‍රියපත්ත විඥානය පච කළා. ඒකට ධ්‍යාන කියලා කියනවා. නැත්නම් විපස්සනා සමාධිය. විපස්සනා සමාධියට ගිහිල්ලා බලන දැන් විඥානය මොකද හිටලා තියෙන්නේ. ඒකට තියෙන වේදනා සංඥා දෙකයි. එතකොට තේරෙන පටන් ගන්නවා මේ සැප වේදනා දුක් වේදනා කියලා හොයන ගමනින් වෙන්නේ විඥාණයට පොහොර වැටෙන. කොයි වේදනාවක් වින්දනයක් විතරක් තියාගෙන ඉන්නවා සංඥාවල් වල පෙන්වන්න පටන් ගන්නවා ගෑනු පිළිමි හරි වැරදි ලිංග ආකාර නිමිති ගත්ත ගමන් විඥානය පෝෂණය ලබනවා සියල්ලම එහෙමම එන මොන සංඥාවක් ආවත් ඒකට ආඩම්බර වෙන්නේ නැතුව කන කනගාටු වෙන්නේ නැතුව විඥානයන් වල විඥානයන් මම මාගේ කියා ගන්න නැතුව ඉන්නකොට ඒ වේදනා සංඥාත් පුදුමාකාර විදිහට ගෙවන් වෙච්චාම එතකොට එනවා විඥානයක් බුදුරජාණන් කියනවා ඒක හිතින්න පුළුවන් නේ චේතනාවල ප්‍රකල්පනාවල අනුසේ විතරයි. ඉතින් එච්චර සුද්ධ කරගත්ත එකේ චේතනාව පහල කරපුවම විඥානය ඒක පෝෂණය කරන ආය රායදානයක් පිටු. ගායතෙන් කියලා චේතනා කරන්න එපා. ප්‍රකල්පනා කියලා කියන්නේ අනාගත සැලසුම්. කල්පනා දාන්න එපා. දාපු ගමන් විඥානය ඒක පදනම් කර ගන්නවා. ඊට පස්සේ අනුසේ ඉතුරු වෙන්නේ දැන් ඔබට අනුසේ බලන්න පුළුවන්. මොකද මේ චේතනා නැහැ. ප්‍රකල්පන කරන්නේ යෝගාචරක විදිහට හික්මෙනවා. එතකොට පේන්න පටන් ගන්නවා විඥාණයට ඔය කේන්දරේ බැලුවා වගේ අනුශේධ ධර්ම එන්න පටන් ගන්නවා. ඒ එන දේවල් හෝ මම කියාගත්තත් විඥානේ ඒක අධිස්ථායදානෙ වෙන්නවා. ඒව එනේන අනුශේධියා බලනවා මම නෙවෙයි කියපන්. මගේ නෙවෙයි කියපන්. මගේ ආත්ම නෙවෙයි කියලා ඒකේ ඩිස්ක්ලේම් කරනවා, ඩිස්අවව් කරන්න කියලා කියනවා, ඩිස්ඕන් කරන්න කියලා. ඒ කියන්නේ ඒව මම වාගේ කියාගන්න එපා කියලා. එසොට එන්නේ එන්නේ විඥාණයට පදනමක් නැතිවට පත් එතකොට ඒ කියන්නේ විඥාන විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ විපරිණාමය සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයේ ඉන්ද්‍රියපත් විඥානයේ ඉඳලා විඥානේ බෝලක මැදට එනවා වගේ එන්නේ. මැදට යන්න යන්න විඥාන ප්‍රබාසරයි. කෙලෙස් අඩුයි. නමුත් ඒ කෙලෙස් අඩු විඥාණය කාම ලෝකේ හේතු මනසට බෙන්නේ හරි දියාරු කම්මැලි නීරස ඒකාකාර කිසිම උනන්දුවක් ඇති කරන්නේ නැති එකක් විදියට. ඉතින් ඒ වහන කඩන ආය යනවා ඉන්දිය ධර්මයට. ආයෙත් ගිය දවසේ තේරෙන පටන් ගන්නවා නඩු කොටයි මානසික අසහන වැඩි ආතති වැඩි ඊට පස්සේ ආයෙත් එනවා අර හිටපු විදියට මැදට ඇවිල්ලා බලනකොට එතෙන් යනකොට කම්මැලි. මෙතෙන් යනකොට සිද්ධි බබුලයි කෙලස් ගොඩයි. ඉතින් මේ දෙක අතර යෝගාවුදුආකන ඔන්න ඔබටන් කියලා දීලා තියෙනවා ඔබ කෝකටද කැමති. ඔබ මේ විඥානේ පිරිසුදු වෙන වෙන පැත්තට යනවා සත්පුරුෂයි. ඒක ඉතලා ආයේ ඉන්ද්‍රිය පැත්ත විඥානට යනවා අසත්පුරුෂයි. ඉන් විඥානට චේතනා දෙන්නේ නැතුව ප්‍රකල්පන දෙන්නේ නැතුව විඥානේ निराහාර කරනවා කියලා දෙයක් තියෙනවා. ඥායට දෙන්න තියෙන ආහාර අඩු කරනවා. වීනින් කියලා කියන්නේ කිරෙන් දරුවට කිරි කිරින් වරනවා වීන් ඔෆ් කරනවා වගේ අන්නේ කරන කෙනාට විඥානයේ එන ඇඹරිල්ල දැඟලිල්ල නිසා අපිට දාඩිය දානවා බය හිතෙනවා අසහන වෙනවා ඉඳ ගන්න නැතු වෙනවා සුලිසුලන් වෙනවා මහා හිල්ලම්මගයක් කරනවා හරියට බලනකොට මේ හරියට ඇඟට ලෙඩක් ඇවිල්ලා වෙන්නේ මොකද අර විඥානයේ දෙන පොහොර ආහාර ටික බුදුහාමුදුරගේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු කරනවා අපිට පේන්නේ හරියට අපිට ඇඟට ආහාර නැතුනවා දුකකට ආවා ඉතින් එතකොට මේ මිනිස්යාට දෙන යකෝ මේක මේ දුක නැති කරන්න කියලා පටන් ගත්තා. ජීවුණට වැඩිය මල වාදයක් නෑ. දැන් ඇවිල්ලා තියෙන ජීවුණට වැඩිය දුකයි කියලා. භාවනා කරනවා කියන කරන්නම් එපා අයියෝ ඔක මං කරලා තියෙනවා කෙරුවා පුදුම දුකක් තියෙන්නේ. ඒ කට්ටියට ඡන්දය හම්බ වෙන වැඩියෙන්. ඒක කාගෙන ගිහිල්ලා විඥානයේ අපතිත්‍ිත දායකන අනිදසන මට්ටමට පත්‍රාට පස්සේ තේනවා මේ බුදුහාමුදුරු කියන දේ කරන්න බැරි කමක් නෑ. අපි ඒකට කැමැති නැතිකම තියෙනවා. අපිට ඕනේ මේ කෙලෙස්. අපිට ඕනේ নানা ආකාර විචිත්‍ර ලෝකේ. යෝගාවචරයට අඩු ගන්න ඒ දෙකවත් පේනවා. ඒකවත් දන්නේ නැති කාම ලෝකේ ඉන්න මිනිස්සයා ගැන ඒ මොන හරණක්ද මොන සවරණක්ද මොන සාන්තියක්ද තියෙන්නේ. ඒක නිසා මේ අපි සංසාරේ ගොතෙක් කල හිටියේ තැන තමයි. නිසා අපිට කාටවත් ඇඟිලි දික් කළා තෝයි මොකද ඔය වැඩේ කරන්න කියද හැකි අපි ඇඟිලි දික් කරන අපේ අතීතයට තමයි. අපිට තියෙන මේක තේරුම් ගන්න මේ ක්‍රම වේදය හරහා පුළුවන් තරම් විඥාණයට ඒ දෙන ආහාර ඊළඟට අඩු කරලා අඩු කරලා අඩු කරලා අඩු කරලා විඥාණය නිරාහාර தත්තරපත් කරන එක කියන අපපතිත්‍ත විඥානය නැත්නම් අනිදර්ශන විඥානය කියනවා. අපි ලැබිච්ච විඥානයේ දර්ශන විතරක් නෙවෙයි ඒක 3D කලර්ඩ් වලින් බලන් ඉල්ලන්නේ අපි. නිකන් සාමාන්‍ය කලර් බෑක 3D වෙන්න නන. ඒක ලාවට යනකොට ගෙදර ගෙනියන්න CD එකකුත් දෙනවනේ. රූප සංඥා මැදදීම හැලෙනවා. මේ රූපංච රූප සංඥාච අසේසං උපරුජ්ජති. මේ රූපේ නැති කරනවා කියන තමයි ගීගය අතාරිනවා කියන්නේ. ඒක ඇති කිරුව නැතුව මේ ඇවිල්ලා ඇති කරගත්තම අරට වැඩි එනවනේ. ඈ? ඔය නැත්තම් ඇති කරගත්තාම මේ ඉන්නකොට අපිට අපි ගෙදර ඉන්නවට වැඩිය ගෙදර ප්‍රශ්න වලින් ඉන්නේ. ඒත් ඒ රූප සංඥා තමයි ඒව අපි අර අපි හිතන්නේ මේ රූප ධර්ම උපයන්න අමාරු කියලා. අමාරු දේ රූප ධර්ම ගලවන එක. වෙලෙලව පහර දෙන්න. රූපෙට වැඩිය රූප සංඥාව. ඉතින් ඒකවත් තේරුම් අරගන්න යම් ප්‍රමාණයකට භාවනා කරලා ඇද්දක වහගෙන ඉන්න පුළුවන් මිනිහෙකුනේ. සමහරට ඇද්දක වහගන්න බයයි. මේ ඇද්දක වහගෙන ඉන්නකොට ඒකට බය කී දහහක් ඉන්නවා කියලා හිතනවා. අඳුරු තැනකට වෙලා ඉන්න කී දෙනෙක් බයද? තනි වෙන්න කී දෙනෙක් බයද? ඊ තරම් කෙලස් ගොජ දානවා. මේකදී උනත් මේ භා විඥාණය පිරිසිදු වෙගෙන එනකොට සහලවනවා. ඒ මොකෙක්වත්ම නෑ මම දැකලා නෑ භාවනාවේදී ඒ වගේ විසම ගති හරහා දැක්ක නැතුව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ තරම් මේ විඥානේ මායාකාරී. ඒ තරම් මේ ෂටයි. ඒ තරම් වංචනිකයි. ඉතින් අර බුදුරජාණන්සේ කියලා තියෙනවා මෙන්න මේ වෙලාවේදී ඔය අකයනවා මෙතෙන්ද මේ අකයනවා ඌට ලේ ලේ කොටුව දීපන් ඌට පුලුටු දීපන් ඌට උගහක් දීපන් කියලා ලියලා තියෙනවා. දන්න එක බඩට ගණන් කියලා පිටියල්ලෙම දීලා නිකන්. බැලුවොත් බය වෙනවා. බලන්න එපයි කියන්නේ. ඕ පිළි මේවා ගන්න පොට්ටුරුවට කියලා යන්නේ බඩට කියලා හැත්ති කරන බලයන් මහා පොළොවයි ඔක එකක් දිග ඇරගෙන අම්බරවගෙන එනකොට දැනගනින් එන්නේ ඔය ඇතා උග්ගහ දීපන්. ඔය ලේ ඉල්ලගෙන එනකොට ලේ කොටුව දීපන්. ඔබ බලන්න එපා බැලුවොත් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ. අපේ යෝගාවචර කරන්නේ ඒක බලන්න. ඉතින් නවුසටික්. ඉතින් වමන යනවා. ඉතින් නිින්ද යනවා. ඉතින් දඟලනවා. මම හිතලා ඒ වුණත් ඒ දඟලෙන්න හොඳයි. අපි යන් මොකද අපිට අදිවසරක් තියෙන වැඩ. ඈ ඒ සම්බන්ධයෙන් අනිදස්සන විඥාන කප්පේ ශාවක සත්‍යයේ විඥානයේ එකපට මේ කොහොමඩක්වත් විඥානේ දරුවෙක් සමයි සතිය. මේ කියන්නේ මේ චෛත්‍යිත චෛසික ධර්මය. නමුත් මේ වෙලා තියෙන්නේ මේ විඥානීය කියන හිතත් විඥානයේ විසින් ඇති කරන චෛසික අපි පොතේ ඇහුලනකොට 52ක් කියලා කියනවනේ. මේ 52 හැමදාම රණ්ඩු. මේ 52 ඇතුළත කුසලෙත් තියෙනවා අකුසලෙත් තියෙනවා සද්ධාවක් තියෙනවා කම්මැලිකමක් තියෙනවා. තේරම මේ 52 ඇතුළේනේ. ඉතින් එක මිනිහෙක් ඇතුළත පුදුමයි මේ 52ක් තියානින් නිකන්. ඒකට කියනවා ඔය මේ දිවදෙයියන්ගේ විමානේ එයා ගිහිල්ලා කාර් එක පාක් කරනවලු හරක. එතකොට ඇවිල්ලා ගණ දෙයියෝ ඇවිල්ලා මීයයි මීයක් පාක්. හතරගම දෙවියයිලා මොනරයි ණයයි. මේ කට්ටිය ගෑරේජ් එකේ එන්න ෆයිට්. ජීවදෙයියන්ගේ ගෙදර ගෙදර ඇතුලේ මේ දේව සභාව තිබ්බට ගෑරේජ් එකේ වාහන වල හැමදේම ෆයිට්. ඒ වගේ තමයි ඕනම කෙනෙකුගේ চৈতසියක් ඇතුලේ මේ හිත ඇතුලේ මේ ශ්‍රද්ධාවේ උප්පරීම අවෙක්ක ප්‍රසාදයක් තියෙනවා. මේ පැත්තෙන් බුදුහාමුදුරන් බයින තරම් අශ්‍රද්ධාවක් තියෙනවා. මේ පැත්තේ සියල්ල දැක ගැනීමේ නිවන් දකින ශක්තිය තියෙනවා. අර පැත්තෙන් අම්මෝ අකතිරු මොඩකම තියෙනවා. මේ පැත්තේ වීරියක් තියෙනවා ශක්තිතර දෙකමට. මේ පැත්තේ හිතගෙන නිඳ යන කුසීතකම තියෙනවා. මේ ටික ඔක්කොම තියාගෙන ජීවත් වෙන මනසට අම්මව වඳිට වටිනා පුතත් දැනෙන්නේ. මේවා sort out වෙච්ච දවසේ වින් කරපු දවසේ සතියට විතරයි පුළුවන් මෙයා මෙයා මෙයා මෙයා කියලා වෙන් කරගන්න වෙන් කළ දෙන්න විඥානය තමයි වෙන් කරන්නේ සාමාන්‍යයෙන් මොහොත සතියට පුළුවන් අල්ලගන්න මේ මේකති කොච්චර ශක්තිමත් දේවල්ද එකිනෙකා ගැටි ගැටි ඇතුලේ තියෙන්නේ ඇතුලේ ඉන්නකම් මේකේ රණ්ඩුව තියෙන්නේ ආහනේ රණ්ඩුව නැති කරලා මේගොල්ලෝ පොඩ්ඩක් ඈත් කරලා ශක්තිමත් වුණාට පස්සේ ඒක එන Javaය 1 1 2 නෙවෙයි ඒ Java එකතු වුණාට පස්සේ මනුස්සත් එක්කම. ඔක්කොම පෙළ ගැහිලා ඉන්න පටන් අරගත්තට පස්සේ හිතා ගන්න බෑ මෙච්චර හැකියාවක් මෙච්චර දක්ෂකම් අපි ළඟ තියෙනවා කියලා. අපි දක්ෂකම් දෙන්න කියලා කවදාකවත් කරන්න බෑ මොකද අර ඇතුලේ රණ්ඩුව තියෙනවා. මේ භාවනා කරනකොට කරන්නේ මේවා ඒකෝදි භාවං ඒකාග්‍ර භාවයටපත් කරලා සමාධිගත කරනවා කියන මේ ඔක්කොම අර කාන්දන් අංශු වගේ මේ දිශාගත කරනවා. අපි මොනවද කියන්නේ අවිධිමත්ව තිබිච්ච මේ චෛතසික ටික විධිමත් කරනවා. ඊටකට තියෙන පුදු හිතලම. ආයසරයක් අවිධිමත් වෙන්න පුළුවන් ඕනම චිත්තක්ෂණ. ආයසරයක් විධිමත් කරන්න පුළුවන් ඕනම චිත්තක්ෂණයක. ඒ දේවත් ඇර දන්නේ යෝගාවචරය විතරයි. පුතඥයා අවිධිමත් එක විතරයි දන්නේ. අර විධිමත් අත්‍යක් හිතන්න බෑ. ඉතින් ඒ නිසා මේ කරනකොට කරනකොට දෙනවා මේ විධිමත් අත්‍යක ඉඳලයි අවිධිමත් වෙනවා. ඒ නිසා විධිමත් අත්‍යේ ප්‍රාථමිකයි. විධිමත් තත්ත්වේ ප්‍රාග් අවදියක් අපි මේ අවිධිමත් තත්ත්වේ ප්‍රාග් කරගෙන දැන් ජීවත් වෙනවා. ඒ තේින්න අතෙන්ට යනකොට බුදු වෙන පැහැටි, රහත් වෙන හැටි මේ අමර දෙයක්වත් නොවන දෙයක්වත් නෙවෙයි. නිසා සතිය හොඳට නලු නිලියෝ වෙන් කරලා පෙන්නනවා. මෙයා මේ කෘත්‍ය කරනවා, මෙයා මේ කෘත්‍ය කරනවා, මෙයා මේ කරනවා කියලා හොඳට මැප් එක ඇඳලා පෙන්නනවා. ගරු ස්වාමීන් වහන්සේ බොහෝ කාලයක් භාවනා වැඩ කළා. තවම ස්ථිරව ප්‍රතිඵලයක් නැති බව වැටහෙනවා. තවම ස්ථිරව ස්ථිර ප්‍රතිඵලයක් නැති බව වැටහෙනවා. ආනාපානයේ සොයේ විඥානයෙන් එන වැඩකත් ප්‍රතිඵලයක් නැති බව වැටහෙනවා. අවබෝධයක් පිළිවිය හැකි කෙසේ ඔබ වහන්සේ කියන්නේ ප්‍රතිඵල පිළිබඳ අපේක්ෂාව අතාරපු දාචාරය. ස්ථිර ප්‍රතිඵලයක් කියලා දෙයක් හිතන තාක්කන් නිත්‍ය සංඥාවේ ඉන්නේ. ආත්ම සංඥාවේ ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ අපේක්ෂාව තමයි අපිව දවන්නේ. ඒක නිසා අපිට තියෙන්නේ මේ වෙලාවේ පව් කෙරෙන්නේ නැත්නම් ඔය ඔය ඔය දැන් කියන මතදී පව් සිද්ධ වෙන්නේ නැත්නම් නිවන කියලා බාර ගන්න උපරිම අනුග්‍රහ කරන්න ඒ හිත පුළුවන් තරම් පවත්වා. ඒ හිතටත් ගිහිල්ලා තවත් ප්‍රතිඵල නැහැ කියලා තැවෙනවා නම් ඉතින් બોලේ ඉතින් මොකද කරන්නේ? කෙනෙක් තෑග්ග දුන්නට ඒක ඇප්‍රීෂিয়েට් කරන්න දන්නේ නැහැ. ඒක දෙන්නත් ඉස්සලා කියනවා ඊගාය මොකද්ද කියලා. ඒ වගේ ඒ කෑදරකම තමයි අපිට ලේවල උරුමේ තියෙන්නේ. අපි දැනගන්න ඕනේ ඇති කියන්නේ කියලා. සන්තුට්ඨීතාවය. සන්තුප්ත භාවය. සන්තුට්ඨෝති ඊතරීස සීවරේන ඊතරීස තීව්‍ර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. ලදයන් සිවුරකින් සතුටු වෙලා ලදයන් සිවුරකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඉගෙන ගන්න. මොනවා හරි ඩිංගිත්තක් හම් වෙච්චාම මේකෙන් සතුටු වෙන්න දන්නේ නැති මනුස්සයර කියන්නේ අත්‍රිත්‍යතාවය. අත්‍රිච්ඡතාව. සන්තෝෂ කරන්න. මොන જાතියම සන්තෝෂ කරන්න. ඒ මහසිසයිඩෝ ඒක විස්තර කරන කියනවා අපි පුංචි කාලේ අපිට තඹ සත්‍යයක් හම්බෙච්චාම නැත්නම් සත සතිය කාසි ටිකක් අත පිරෙන්න හම්බෙච්චා අපිට දැන් තියෙන සක්විති රජකමටත් වැඩි පුදුම සතුටක් තිබුණා නේද? අලුත් ඇඳුමක් හම්බෙච්ච දවසක. දැන් බලන්න ඒ කාසි ගන්නට ලක්ෂ ගණන් අතර දීලා බලන්න තාම සතුටු වෙන්නේ නැහැ. ලක්ෂයක් අතට හම්බෙන එක ලක්ෂ 25000කට බිලෙනවා. කියන්නේ එන්නේ එන්නේ එන්නේ අපිට අර සන්තෝෂ කරන්න පුළුවන් ගතිය අඩු වෙනවා. ඒ නිසා ඒ හෝනියමෙන් අපිට, ඒ සාපෙන් අපිට වෙන මොකක්වත් කාටවත් ඕනේ මේ දේ සතුට වෙන්න පුරුදු වෙච්ච මනුස්සයාට මම කියවර මම මේ මෙල්බන් වලදී මතක් කරේ මම ගිය පාර යුකේ ගියාට පස්සේ යාලාකෝ මහත්තයා ලන්ඩන් බුරුසියාට ඇවිල්ලා පොතක් පූජා කරා. ඒකේ නම ඉනෆ් නිසා ඉගෙන ගන්න ජීවිතේ ඇති කියන්නේ එදාටම නිවන් දකින්න. කවදා හරි. එහෙම නැත්නම් මදි කියන්නේ ඉගෙන ගත්තොත් කොයි જાති දුන්නත් අර මේ මේ තිබහට ලුණු අතර බොන මිනිහෙක් වාගේ අදාකත් ඇති නිසා මේ කාම ලෝකයේ මෙච්චර මිනිස්සු සතුන් මරද්දී හොරකම් කරද්දී බුරු කියද්දි කේලම් කියද්දි කරද්දී මගේ හිතම සතුන් මරන්නෙත් නෑ හොරකම් කරන්නෙත් නෑ කේලම් හිස්සජනත් නෑ කෙලෙසයක් වඩන්නෙත් නෑ අනේ අන්තක් අඩිය පාදගත්තා. තවත් මොනවද ඉස්සරහට ඉල්ලන්නේ? ඒ නිසා ඒකට ඇති කියන්න වෙන තාකල් වෙන මොනවත් ලැබෙන්නේ නැහැ. අනිතික මොනම හරි නිට්ටය ඵලයක් කියන එකක් මේක ඇත්තේ නැහැ. නිට්ටය කියන සංඥාවම බුදුරජාණන් කියනවා නිවනට බාධා කරනවා. එහෙම නිට්ටය ලැබෙන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඵලාපේක්ෂාවකින් තොරව කරන්න තියෙන දේ කරනවා නම් ඒක වඳින්න වටිනවා. මම හිතන්නේ අපි හැම බණකදීම වගේ පහුගිය දවස් දෙක තුනේ මතක් කරා මතක් කිරීමක් විතරයි මම මේ කරන්නේ. ස්වාමීන් වහන්සේ උසක් ජනයන්ට අචේතන අචේතනිකයේ ගැටයන් සිදුවීම ඇත්ත වශයෙන් සතේක වන්නට පුළුවන් බව සිටේ. උදාහරණ වශයෙන් කුසේක රෝමක් ස්ත්‍රිය දේහගත යොමු වීමට ප්‍රසවාරක සිහිත දැනෙන වෙන චේතනාවක් කර්මයන්ගේ පරසමේ විදේ නැත. සමාන ආදානයි. මේක තමයි අහකන්නයි ඔරොක්කේ දානවා කියන්නේ ඔකට තමයි. ඕන වෙලාවක අපිට පුළුවන් පාරේ ගිහිල්ලා තියෙනවා කරිකුණු කන්දලක් ගන්න කනකාට වෙන්න ඕන තරම් පුළුවන්. ඒ තරම මේ හිත තෙතපාන් කැලලක් වගේ එළිය තිබ්බ ගමන් වාතයේ සීන පුස්සදගෙන මේ පුස්ක පොඩට ටෝස් කරලා තියන්න මොකුත් වෙන්නේ. පංගල ටෝස් කරලා තිබ්බම වාතයේ බිස බීජ නැතුව නෙවෙයි මොකෝ වෙන්නේ නැහැ. නිසා ඔක තාපයෙන් මේ තපසෙන් කෙලස් ටික මිරිකලා ඉන්නේ. කියන මිරිකලා තියන මොකුත් වෙන්නේ නැහැ. හැබැයි අර පම්පෙත්තව තමයි. මේකට කියනවා ටෝස් කියලා. ඒකන අමු කියලා. අමු කියන්නේ කෙලස්. ඉතින් ඒක දැනගෙන අපිට කියන්න ඕනේ දකින්න ස්ත්‍රියගේ කෙලස් නැහැ. මේ දකින්න පුද්ගලයාගේ තමයි කෙලස් තියෙන්නේ. මේ දකින්න පුද්ගලයා තුළ කෙලස් තියදී අර ස්ත්‍රියව කොට කවමක් කරන්න හිටියා කියලා. ඕ මේ ගෑනට බලින්න හදනවා කියලා කියන්නේ අර කෙලින්ම කැකිල්ල තීන්දුවනේ. කැකිල් රජුණගේ තීන්දුව නේද කවුරුත් වගේ තියෙන මාත්‍රපත්තනකද බණදි කියලා තියෙනවා. ඒ කවුරු හරි අල්ල ගන්නවා අපි දඩමීම කරගන්න අපේ ජීන කෙලෙස් වලට මට කෙලෙස් ඇවිත්වි අතවලයි. ඔය පැත්තේ දෙන්නේ අපි නාකාද කන්සකේ මා කියලා කියන්නේ අපි දැනගන්නවා කියන්නේ දැන් අපි යම් මානසික දියුණුවක් තියෙන අවස්ථාවේ චේතනික පිළිබඳ ඒක ඇත්ත වශයෙන්ම සතෙන් අචේතනික වෙන්න පුළුවන් නේද? නැහැ ඒක ඒක ඒක කිසියම් කෙනෙකුට పూర్ව කලින් ඇදුව කියන්න බෑ. ඕන දා සචේතනික චේතනික කිරීම ඒක ඉන්ස්ටන්ටේනියස් ඒක ඉලෙක්ට්‍රික්. ඒක කාටවත් කල්යතෝ කියන්නේ බෑ. ඒ කියන්නේ වෙන මොකක්ද කියුවා දැන් මාතේ දුරුවක් මේක ඇත්තටම අචේතනිකයි කියලා. ඒක තමයි වැදගත් වෙන්නේ. අමතරව ඒක ක්‍රියාදාමයක් වශයෙන් ඇත්ත වශයෙන්ම සත්‍යයට ඒක ප්‍රායෝගික පැත්ත තමයි කියන්නේ මේ හිතවිල්ල මම නෙවෙයි. මේ සචේතනිකව සචේතනික. මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා නිකම් පොඩි මන්තරයක් වතුරුනවා. ඒක මට චේතනිකයේ තුනක් මම ඉලාවේ. honestly මට ආව ඒකෙන් එක කල්පනා කළා නෑ කියන්නේ. ඇත්තට අචේතනික වචනයක් කියවුණත් ක්‍රියාවක් වුණත් හිතවිල්ලක් ආවත් කර්ම වෙන්නේ නැහැ. නමුත් ඒ මනුස්සයා තැවෙනවා නම් මොකද කරන්නේ කාටද පුළුවන් ගලවන්න යාව මම හදිසියේ බලනවා බලනකොටම මේ මනසට හිතෙනවා මම මේ බැලුවේ රාගය කියලා එහෙනම් මටම හිතෙනවා පස්සේ මෙයාගේ ඉඟි බිඟි හැටියට බලනකොට මට ඒ වෙලාවේ ඉඳපු ගමන් රාගෙට මාරු වෙනවා පටන් අර ගන්නකොට මේ කුණු විකාරයක් දිහා බලන්න පස්සේ බලනකොට රාගය වෙන්න පුළුවන් කිසිසේත්ම කියන බෑ. නමුත් අපි මෙයාට ඒ දුක, ඒ පව මේ මනුස්සයාට හේතු කරන තරම් ආත්මවාදී වෙන තැන තමයි අපේ සමාජ නීති උල්ලංඝනය කරන තැනට යන්නේ. ඒ සීලේ. මේ සමාධියෙන් අපිට දැනගන්න පුළුවන් ඒ කාමච්ඡන්දය ඇතිවීමට අපිට ආරමුණක් වුණ රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක්. ඒක ඒ ධාන ශක්තිය තියෙනවා අපේ ඒක එන්නේ නැහැ. නමුත් මේ ධානයෙන් ඉවරනපස්සේ ආය ආවට පස්සේ ආය එන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අනුශේ ධර්ම නිසා නිසා ඒ දේවල් වලදී අපි සුද්ධවන්තෙක් වෙන්න අපි අල්ලපු ගෙදර මනුස්සයගේ දෝෂ කියන්න හදනවා මිසක් මේ ඇතුලේ තමන්ගේ කාමච්ඡන්දේ නතර කරන්න උත්සාහ කරපු දවසේ පාන් කැල්ල ටෝස් කරලා තිබ්බ දවසේ විසුද්ධියේ නැහැ ඒ නිසා දරුවත් නැති කියනවා අතිෂ්ඨ තීරෝ විනේති ඡන්දං ධීර පුරුෂයා කරන්න තමන්ගේ කාමච්ඡන්දේ නැති කරන්න හදනවා මිසක් ලෝකෙ මට්ටම් කරන්න යන්නෙත් නැහැ සදාචාරයෙන් ලෝකෙ හදන්න යන්නෙත් නැහැ ඒක යම් මට්ටමකට ඇත්ත කතාව නමුත් අවසාන වීර්ෂයක් වෙන්නේ ඇතුළත තියෙන එක. ඒක වුණත් රජෙක් වෙන්න නම් රජෙක් වගේ හැසිරෙන්නේ කියලා ඉංග්‍රීසි කියමක් තියෙනවා. ඒ නිසා Tamanට ඇත්තටම දැකලා රාගය ඇති වුණත් ඒ රාගය ඕ රාග හිතවිල්ල ඕ යත්තේ රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි කියනකොට ඒක ධාර්මිකයි නේක බොරුවක් නෙවෙයි. හොඳ පැත්තට යොමු කරන්නේ. ඒ නිසා අර මන්ත්‍රය ජප කරනවා වගේ හිත විජහාක රාගය ඇති වෙන වැඩ පිළිවිල වේගය කඩලා ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියනකොට අපිට ඕන ආනාපානට යන්න ඉඩ. ඒක ඇත්තට ක්‍රමසාවිදි. විශේෂයෙන්ම විපස්සනා ක්‍රමසාවිදි. ඒකට තමයි මේ විදිහකින් කරුවොත් ක්‍රේත් වෙන මාර්ගය අනකොට ඒ ඒ කාලේ ප්‍රමාණය අඩු වෙනවා. අවුත් වෙන්නේ ඕනේද? රේන්ජ් එක අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි කුප්පන ගතියත් අඩු වෙනවා. ඒක හරියට කියනවා නම් අපි විෂ බීජයක් තියෙන තැනකට යනවා. යනකොට අපි ඉන්ජින් මේ මොනවද? ඉමුනිටි එක අරගෙන යනවා මේ මොකද්ද මේ වැක්සින් එක අරගෙන යනවා. වැක්සින් අරන් ගියාට ඇත්තටම අනිත ඔක්කොම ලෙඩු අනිත ඔක්කොම බලනවා මේ මනුස්සයා මොකටද මේ සෙනගස්ස ට්‍රේනින් කරන තමන්ගේ හිත දන්න මට හැදෙන්නේ නැහැ කියලා. ඒකට මේ මනසට අර කට්ටියත් එක්ක ඇසුරු කරනකොට එයා වැඩ කරන්නේ අර බය මනසකින් නෙවෙයි. ඒකට ඇත්තට වැක්සින් එකෙන් කායිකව අරසා කරනවා හිතත් අරසාවක් තියෙනවා. එන්නේ ඉතින් ඒකේ වැක්සින් එක ගහක් නැති කෙනාට ඒනි ඒ ආනිසංස ගන්න බෑ. ඒ මනසයා යන්නෙම බයෙන්. යන්නකොටම පළවෙනි එකෙන්ම සිම්ප්ටම් වලින් මෙයා ආතුර වෙලා හිත ඊට වැඩිය බය වෙලා ඇත්තටම දහස්වර මැරෙනවා. ඒ නිසා බුදුරජාණන් කියන්නේ යන්න ඉස්සෙල්ලා මේ කරා. ඒ වෙලේ අපි ඉන්නේ කාම ලෝකේ නිසා පුළුවන් තරම් හිත වැක්සින් එක අරගෙන තියාගෙන ඉන්න සතියෙන් ඉන්න. එතකොට මේ දකින්න දේ වෙනදා වගේ අර ආලවට්ටම් දාලා ඒක රාගේ ගොජ දාන මට්ටමකටපත් කරන්නේ ඇති හැටි දැකලා නැතර කරනවා. එතකොට ඒකෙන් වෙලා තියෙන නපුරු බලපෑම පුළුවන් තරම් අඩු වෙනවා. සර් මේ තොරේ කියන්නේ අපි දැක්ක දෙයක ප්‍රපංච හදන්න නැතුව ඉන්න ප්‍රපංච හදන එක තමයි පුරුදු නැති මනසෙන් කරන දේ. අතන ඒකට ඒ මනසට දොස් කියන දේකුත් නැහැ. ඒ අර ඇබ්බැහිය තියෙන. ඒ නිසා ඒ මනසට දොස් කිව්වොත් එයාගේ මේ ඉච්ඡා බංගත්වය සිද්ධ වෙනවා. උඹලා මහා කාලකන්ණි උඹලට නිවන් දකින්න බෑ කිව්වොත් වගේ එකක් නේ. ඊට කියන මේ ප්‍රපංච ඇතිවීමත් උඹේ වුණාට වෙන එකක් නෙවෙයි. පිටින් කරන දේකුත් නෙවෙයි. උඹෙන් පිටින් දෙකමත් නෙවෙයි. අහේතුකවත් නෙවෙයි. ඔකට හේතුව යටිපහුව වෙලා තියෙනවා. හැබැයි යටිපහුව වුණාට දැන් ගලවන්න පුළුවන්. මේ ඇති වෙච්ච ප්‍රපංචේ මම නෙවෙයි කියපන්. ඒක මගේ නෙවෙයි කියවා. මගේ ඒක ඒක කල්ලාතු පුරුදු වෙලා තියෙනවා. ඒ ඩිස්ක්ලේම් කරන තරම් යාට බුදුහාමතුරු දෙන්න සද්ධාහ මිසක් ඇත්තට එයා ඒකට වගේ කියන්න ඕනේ ප්‍රපංචයට වගේ කියන්න ඕනේ ඉස්සර එයා පුරුදු කරපු ගැම්මක් වෙන්නේ. නමුත් මේ චිත්තක්ෂණයේ කරවෙන්නේ නැහැ මොනවාක්වත්. ඒ නිසා බුදුදහමේ එතනින් කරන පුංචි ඉඩක්. අරගෙන කියනවා පොතෙන්ද ගියේ ඔය ප්‍රපංච කරන්න නෙවෙයි. දැන් ප්‍රපංචයක් ඇවිල්ලා තියෙනවා. ඔබ දන්නවා කී වැඩේ පැත්තක දැන් ප්‍රපංච. ඒ නිසා ප්‍රපංචය ගණන් දැන් ඉතරහට. ඒක ඩිස්ක්ලේම් කරපায়ে නැත්නම් මම නෙවෙයි කියවම්, මගේ නෙවෙයි කියවම්, මගේ ආත්ම නෙවෙයි කියවම්. ඒතකොට ඔබට තේරෙනවා මං ආවේ මොකටද කියලා. ඒතකොට තමන් ආපු වැඩේට ඒක තමයි මේ පඤ්ඤා විමුක්ති ක්‍රමයට ඕක කරන්නේ. චේතෝ විමුක්ති ක්‍රමයට කරන්නේ ධානයකට සමවැදිලා හිත හිරිවන්ටලා ප්‍රපංචන කරන තරකට යනවා. අපි මේ සාකච්ඡා කරන ක්‍රමය යන්නේ ඒ ප්‍රඥා විමුක්ති ක්‍රමයට මේ මෙකැනිසම් එක අඳුනගෙන කෙලෙස් වලට බය නැතුව කෙලෙස් වලට ඉnderලා අභීතව ඍජු මුහුණ දීලා කරන ක්‍රමයක්. හැබැයි මෙච්චරම නෙමෙයි ක්‍රම තව තියෙනවා. දැන් අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වර්ණාන්ත සහ නන්දිරාගේ සහ නන්දිරාගේ නන්දිය කියලා කියන්නේ මේ ඒකේ තරුණ අවස්ථාව. නන්දිය තමයි තව දිනු වෙලා ඉවරලා අභිනන්ද නන්දනය කරලා ඊට පස්සේ තමයි රාගයක් බවටපත් කරන්නේ. දෙවෙනි ප්‍රශ්නේ මාළු ඕකේ පාපුත් ලැබුත්තේ ආලෝක්‍ය පුත්‍ර සූත්‍ර. ආලෝක්‍ය පුත්‍ර සූත්‍රේ කලිනොදතු ආදීන් මේ භවෙදී කන් දෙක වෙන සිටේ අමනක් අදහස් වේද ඉතින් නැත්නම් සතර පුරා කොහොමද පාවෙන්නේ අධ්‍යක්ෂයන් විසින් මේ අදහස් වේද මාකරණේ පාරාදේ අතීතේ විතරයි තමයි දන්නවනම් මේ අපවේ විතරයි කියලා නැත්නම් අතීත භවයක් කියනවා යන්නේ හොදු සංකල්ප විතරයි කවුද දන්නේ අතීත භවයක් තියුණයි කියලා ඉස්තර කළ කාටද කියන්න පුළුවන් පිළිකර ගන්න පුළුවන් අපිට නමුත් ඒක පිළිග පිළිගත යුත්තක් නෑ මොනවා හෝ පෙර නොදක්කා හෝ අදිත්තං අදිත්ත බොබ්බන්න පස්ස දින පස්සී ශාන්ති දැකලත් නෑ දකිමිනුත් නෑ බලමිනුත් නෑ බලන්න වෙන්නෙත් නෑ ඒක මේ එක භවයේද අවුරුද්දද නැත්නම් මේ ඕස්ට්‍රේලියා බ්‍රිස්බේන් ඉන්න කාලේ වුණද නැත්නම් මෙල්බන් හිටපු ලාපේවද කියලා ඒ තොරිලක් අවශ්‍ය නැහැ අතීතෙට ගිය ඔක්කොම එකතු වෙනවා. අවරණීය ස්වාමීන් වහන්සේ ආදරේ බව මේ ඇතෝ පුදුරගෙන සාදු සාදුවෙන් හවුසෙන් අපාද කර්මාවෙන් නැහැ. උසුල් රජුගේ විසාකාත් එක ප්‍රේමිත වෙන්නේ වෙන කතා. මොකයි පටලවන්නේ? ඈ? මම දැන් උත්තර දුන්නොත් විසාකා මට මොකද කියන්නේ? කාටරි චෝදනා කරනකොට හරියටම ඒ මනුස්සයර චෝදනා කරන උසාවියේදී අනුන්ගේ නම් කියලා උසාවිය වරද්ද ගන්නවා. ඒ නිසා ඒ කාරණා තියන්නේ ඒකෙදී මේ අනාත්මයට විරුද්ධ කතාවක් නෙවෙයි ඔය කියන්නේ. ආත්මය හෝ අනාත්මය පිළිබඳ විරුද්ධ කතාවක් නෙවෙයි ඔය කියන්නේ. වඩා පුත්‍රජානන්සේ ආත්ම කියන වචනේ පාවිච්චි කරලා අනාත්ම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒක ඒක කරන පසුබිමට සාපේක්ෂව තේරුම් අරගන්න ඕනේ. අත්හයි අත්ත නෝනාති කොයිනාතෝ කරෝසියා කියලා ආත්මයක් නැහැ කියලා කියනවා. ඒ වගේම තව දැනකට අත්තානමේව පටම පටිජග්ගේ නිවාරේ උඹ මේ උඹේ ආත්මය ගැන සංකලා ඒක බේරගනින් කියන සාධනක ආත්මයක් දීලා තියෙන. ඒකේ අසුභමේ හැටියට තේරුම් ගන්න ඕනේ මේක මෛත්‍රී භාවනාව පිළිබඳව විසුද්ධි මාර්ගයේ තමන් ඉස්සෙල්ලා මෛත්‍රී කරගන්න ඕන කියනකොට ඕක තමයි නිදර්ශනයකට පෙන්වන්නේ. ගරු ස්වාමීනාන්ද ඕවන් අනුදාගාමි අනාගාමි අරහත් පත්‍යයන් වල වෙනස කරපිට මෙන්න කලාවෙන් දැනෙනවා. සෝවාන් සත්‍යයටපත් පුද්ගලයා අධ්‍යාත්ම කටයුතු වල දිගටම නොයෙකම සෝවාන් සත්‍යයෙන් වේදිකද ඒ අපිට දහම් පාසල යන කාලේ ඕක නෙවෙයි ප්‍රශ්න කිව්වේ ඒ දවස්වල ඔය ලංකාවේ මේ Apple මිදි තිබුණේ ඉතින් කවුරු හරි අපිට උගන්න පෙන්නනා කිව්වා දැන් කෙනෙක් කියනවා මට Apple රහ කියලා දෙන්නේ කියලා. ඉතින් මට කියන්න පුළුවන් ඔක අඹ රහ නෙවෙයි. කේතොල් රහ නෙවෙයි. වට්ටක් කරහා නෙවෙයි. නම කොහොමද ඇපල් රහ කියලා දෙන්නේ? ඉතින් සෝවාන් වෙච්ච නැති කෙනෙකුට සෝවාන්කම අවබෝධ කරලා දෙනවා කියලා කියන එක. ඇපල් නැති කාලේ කවුරු හරි කියනවා මෙහෙම මට ඇපල් රහ කියලා දෙන්න පොතකින් දෙන්න පුළුවන්. එකක් කරතයි දිවදි කරපන් කියලා ඇපල් කැල්ලක් තිබ්බනම් අන්න තමයි. ඉතින් ඒ නිසා මේකට එනකම් පොඩ්ඩක් ඉවසලා කටයුතු කරන එකයි තියෙන්නේ. ඒ එක එක නාගෙන් එක එක නාගෙන් ණයට අරගෙන කරන්න පුළුවන් බිස්නස් එකක් මේක. ඒ නිසා කියලා තියෙනවා අපිට තේරුම් ගන්න ඕන නම් මුන්දම දේ තත්තරපත් වෙන්නේ කියන. එතෙන්ටපත් වෙනකන් අපිට ලොකු කුතුහලයක් තියෙනවා. මේක කොහරි අවල් අපේ සුපර් මාකට් එකේ නැතුනට අල්ලපු එක හරි ඇති. කඩෙන් ගන්න පුළුවන් ඇති නැත්නම් අසවලා ගාව මේ ඉනේ ගහගෙන ඇති පොඩි කුප්පියකට අප්පියක දාගෙන මේක ගන්න බෑ. ඒ නැත්නම් මේ සුභාසිතයක් වශයෙන් ගන්න පුළුවන් කියලා හරියට මේ මේ ඒක පිළිබඳව গুপ্ত අදහසක් ඇති කරගෙන ඉන්නවා. ඉතින් බුදුජානනාංශේ බැරිම තැන කියන. ආනන්ද සාගර කියනවා බුදුහාමුදුරන් කෙරේ අවික්කප්පසාදේ තියෙනවා නම් ධර්මයේ කෙරේ අවික්කප්පසාද නොසලෙන සද්ධාව තියෙනවා නම් සංඝයා කෙරේ නොසලෙන සද්ධාව තියෙනවා නම් තමන්ගේ සීලයේ පිළිබඳ නොසලෙන සද්ධාව තියෙනවා නම් තමන්ට තමන් කියාගත්තට කමන්නේ සෝවාන් කියන. අපි ළඟ ශ්‍රද්ධාව නැතුව නෙවෙයි. සැලෙන සුළු ගතියක් තියෙනවා නම් බුද්ධ ධම්ම සංඝ සහ තමන්ගේ සීලය පිළිබඳව ඉතින් හිතා ගන්න තියෙන එක පළදු තියෙනවා කියලා. අවික්ක ප්‍රසාදේ තියෙනවා. මොකද යම් යම් කෙලෙස් වල සම්බන්ධව පොත්වල උත්සාහ කළා තියෙනවා. ඒකෙන් හුඟක් වෙලාවට වෙන්නේ නොදන්න කෙනා ප්‍රශ්න ඇති කරගන්න. ඔයගෙන කල්පනා කරලා ඒ සතියින් ඉන්න වෙලාව අමයි කරලා අරව ගැන කල්පනා කරන්න යෑම නිසා අවුල් කරගන්නවා. ඒ නිසා පොත් ඉබ්බියන්න එපා කියලා කියන එක නෙවෙයි මම කියන්නේ. මොකද ඒවා චින්තාමය ඥාන වලට වැටෙන්න පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂ ඥාන වලට දාන්න ඒ හැබැයි කැලලක් තියෙනවා ඒක උත්තර දෙන්න මේ මේ මේ බලාපොරොත්තු වෙන එකක් ඒ ප්‍රශ්නේ අපි නිසා නැවතත් අපේ කියෝම ආයසරේ ඕවා නෑ අර බලෝ කියන කැලල හරියි සෝවාන් තත්ත්වයකපත් පුද්ගලයා ආධ්‍යාත්මික කටයුතු වල විකටම මෙමය දුන සෝවාන් තත්ත්වේ නැති හැටි. ඒකට මේ මේ මහානාම රජුරවන්ට ඇතර මහානාම රජුරු ඒ වෙනකොට සකදාගාමි ඒ රජුරු රාජ්‍ය සභාව මෙහෙවනකොට වරින් වර මරදණ්ඩලේ තීන්දුව කරන්න වෙනවා එක එක කෙනෙක් කරාට සිටු තනතුරු දෙන්න වෙනවා දඟ ගෙයිලන්න වෙනවා ඉතින් දවසක් එහෙම කල්පනා කරනකොට ඒ ඒ රජුරවන්ට තමන්ගේ ඒ ඒ ඒ ආධ්‍යාත්මික தත්ත්වයයි මේ රාජකාරි වශයෙන් වෙලා තියෙන වගකීමයි ඒ අනුව දෙන තීන්දුව නිසා හිත කලකොල වෙලා ਸਰවඥාණකට ගිහිල්ලා කියනවා ආසරයි ස්වාමීන් වහන්සේ මේ රාජ්‍යයක් මෙහෙණා වගේ වැඩක් කරනකොට මිසෙත් ඇත්තටම සිද්ධාර්ථ කුමාරයා ගිහියත්ලා කියන තරම් යාඥේ රාජ්‍ය මෙහෙවන්න වෙන්නේ දැන් ගියාට පස්සේ බුදුහාමුදුරු කියන්නේ දුකාට කියන්නේ <laughs> මන රජු කියලා කියන දැන් මට දීලා ගියා දැන් ඔන්න මම කනවා පරිප්පුව දැන් මෙහෙම වෙලා මට තියෙන හැල සැකයි කියලා ඉතින් බුදුසෙන්සේ දන්නා මේ වංශය සකදා ගන්න. ඊට පස්සේ කියනවා මම ඔබට ප්‍රශ්නයක් අහන්නම් ඔබ කැමති දු උත්තර දීපන් කියලා. මහානව සාක්‍යයට. කියනවා කලයක් මැටි කලයක් අනේකට ගිතෙල් පුරවලා කඩපින්ම බදිනවා. කඩපින් බඳිනවා කියන එක දන්නවද? ඈ? බර බර ගන්නක් දන්නේ නැහැ. يعني මෙතන රිදි කැල්ලක් තියලා ගැට ගහනවා. කඩපින් බඳිනවා කියන එකයි මහ ලොකු දෙයක් නැහැ. කොහොම හරි මේ මේ කිචල් පිරිච්ච කලේ වතුරට දාපුවාම සමහරට මැටි බර නම් ඒක පාතට යන්න පුළුවන්. ගිතෙල් වල උඩුසු කර දෙරපම වෙන්න පා වෙන්න පුළුවන්. නැත්නම් ජලකඳ මැද කොතන කර තියෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තාම ප්‍රශ්නේ. එහෙනම් දක්ෂ පොලුකාරයෙක් කියලා මේකට ගැහුවොත් මොනවා වෙයිද කියලා. කලෙ බෙදෙන්න ගැහුවාම ඉතින් මහානාම සාක්‍ය කියන සාස මැටි කැලේ ටික පල්ලෙහාට යයි ගිතෙල් ටික උඩට යයි. ඒ වගේ තමයි කියලා කියනවා ඔබ ඔබ මොන තරම් ಜಾති වැඩ කරත් ඔබ ලබපු ආධ්‍යාත්මය ඉහළට යනවා. ඔබේ ශරීරය පල්ලෙහාට යනවා. ඒ නිසා ඒ සෝවාන් සකදාගාමි ආදී ආපසු නොවන මට්ටමේ ඥාන මොනම දෙයකින්වත් තලාව බන්න බෑ. නමුත් අපේ හිතේ තාම තියෙනවා අර උද්දච්ච චෛතසිකේ. ඒ නිසා තමන් ගැන විවේචන කරනවා. තමන් මට මීට වැඩිය බී කරලා රැක ගන්න තිබුණා නේද කියලා තමන් ගැන සුයත් විවේචනය කරනකොට තමන් අර කරපු පුංචි වැරදි පව මහා විශාල කරලා පෙන්නනවා පෙන්නන පස්සේ මේ මිනිස්යා තුල ditth ධම්ම සුඛේ නැති වෙනවා ඒ වෙලාවේ එයා ධර්මය නොදන්න කම නිසා ඒ තමන් ගැන ඒ ස්වං විවේචනය කරන්න පටන් අර ගන්නවා එතකොට මේ පුදුරලා හිතනවා මම පිළිලා කියලා මට ලැබපු ඥාන කවදාකවත් එහෙම අප පිළිනේ වන්නේ මේ වෙලාවට නිකන් අර පිත්තල භාණ්ඩවල කුණු ගෑවිච්චාම කච්චල් බැඳෙන්නේ. පොඩ්ඩක් පොලිෂ් කරපුවාම යනවා. ඒකෙන් වාදනේ භාණ්ඩේ වටනකම අඩු වෙන්නේ නැහැ. දිෂ්ණේ අඩු වෙනවා. අන්න ඒ වගේ ditta dhammasoken පිරෙන්න ඉඩ තියෙනවා කියලා කියන නමුත් අර පඤ්ඤා විමුක්තිය පිරීමක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සත්‍ය රැකෙද්දී දැනෙනවා වීර්ය කළොත් සමාධිය වැඩිනවා කියලා. සත්‍යව කියන්නේ ධර්මයේ පැහැදිලිව තේරුම් ගන්න අමරණ බුදුන් වහන්සේ ගැන අචල භක්තියක් ඇති වීමද ප්‍රඥාව ගැනවාද නැද්ද යන්න තේරුම් ගන්න බෑ. භාවනාවේදී වැඩිම වැඩිම මේ ධර්මතා ගැන විස්තර කර දෙන්න. නෑ සාමාන්‍ය කොට ඉත කියන්න පුළුවන් සතිය වෙන්න බවට වග බලා ගන්න නම් සතිය ඊට ටික බලා ගන්න. නිසා තමන්න තියෙන හැම වෙලාවෙම ලැබෙන ලැබෙන හැම චිත්තක්ෂණයක්ම සතිය වැඩිවීමට අවස්ථාවක් කරගෙන සතියෙන් කරගෙන කරගෙන යනකොට ඒකේ තියෙනවා න්‍යාය ධර්මයක් සතික්වාම් වික්කවේ සබ්බත්තිකං වදාම කියලා සරෝජනසේ සීරුවත්තේ සපෙලා දෙනවා සියලු තැන්හි අපේක්ෂා කරන්න ඒ නිසා සතිපට්ඨානේ වඩනවනම් ඊටු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියන එක සරෝජනසේ ධෛර්යය ඇති කිරීම පිච්ච කියලා තියෙනවා ඉතින් යා ඊට පස්සේ ඇත්තටම මේ ඊටු ඒවා සපයන්න ඕනේද නැත්නම් ඉබේ සපේනවද කියන එකේදී ඕපනයික ගුණය කියලා කියන්නේ ඉබේ සැපේනවා කියන්නේ. හැබැයි අඛණ්ඩ සතිය පවත්තන්නේ ඒතොට ඒතොට ටික වෙනවා. ඉදිරියට ප්‍රශ්න හිත මාධ්‍යයේ පවත්වන ඥානදී දැනෙන බාධා වලින් ජය ගැනීමට උපමාවක් කියන්නේ. උදාහරණ විවසනා නිවන් දකින්නේ. ඉතින් ඒකම කියාගන්න කියන්නේ. ඔය කියන්නේ. Thank <laughs> you. <laughs> මාත්‍යර උත්තර දෙන්න දෙපා. ඔබ තමයි භාවනා වැඩසටහනට ආවේ එකසිතෙන්. මේ දෙතවන්නේ වෙනස් දෙන්නේ. සාමාන්‍යයෙන් දෙතන බලවත්ය දැනගන්න. ඔබ සාමාන්‍ය සිතක් කෙතරම් බලවත්ය දැනගන්න. ඔබ වහන්සේ යාත්‍රා කරන්නේ පහත්ඥාන සූත්‍රයේ සතිය ගැන ආරක්ෂාව කාමක්ෂාන්තිය ආර්ය පරිවේෂණය නිරාමසුකේ සංගරාගය ගැන කියන දැනුමක් ලැබෙනවා. ඔබ වහන්සේත් භාවනා වැඩසටහන වැඩසටහන සංවිධානය කරන සියලු දෙනාට අපට හැමදා ගායකුන් ගායකයන්ට විශේෂයෙන් අනුරාධනකට ඥාන සුන්දරේ අන්තරේ භාවනා කරන සරසාදීන ගැන ඇයි මේක අර කරපු ප්‍රෙස්බයිටේරියන් චර්ච් එකට ඉස්තුසි කරන්නේ? බැප්ටිස්ට් ප්‍රෙස්බයිටේරියන් චර්ච් එක තමයි මේක හදලා දීලා තියෙන්නේ. කවදද අපිට පන්සලක මේ වගේ තත්ත්වයක් හම්බෙන්නේ කියලා ඉතින්. ඒකේ මම අනුකම්පාවෙන් ඉල්ලා ඉන්නවා කවදද අපි පන්සලට එන්නේ නැත්තල් උත්සවයක් පාත්තා. අපි සිංහල බෞද්ධයට නිකමටවත් හිතලා තියෙයිද කොච්චර අහිංසක වුණත් කමක් නැහැ කවුරු වෙල කිව්වොත් අපිට පොඩ්ඩක් පන්සල දෙන්න අපිට නැත්තල් උත්සවයක් පාත්තන්නේ කියලා. අපිට පුළුවන් වෙයිද කවදා හරි සහෝදරත්වයේ නාමයෙන් මේ නත්තල් උත්සවයට අපි පන්සල ගන්න කියලා. කෝයේ බුදුහාමුදුර අපිට දීුවේ විවෘතකම්. අපි මේ වගේ තැනකට ආවට පස්සේ මේ කුරුසේ පෙන්නලා තියෙන්නේ. මේ මිසු කද්දාකත් බලන මේ හීනකින්වත් ඉංගියකින්වත් මේ භවනා කරන කෙනෙකුට දොස් කියනවාද කියලා වැරද්දක් කියනවාද කියලා. ඒ මේ මොකද බ්‍රොම්ලි එකේ මේ කොහෙද UK ගියාට පස්සේ ඒක ඇවිල්ලා සෙන් ෆ්‍රැන්සිස්කන් නන්ස්ලාගේ තනක් මම මතක නැහැ කවුද කියලා. ඒ ගියාට පස්සේ මේ ඔක්කොම ඥානපත්‍රයේ සුදු ඇඳගෙන සක්මන් කරනවා එළියේ. එදා ඒගොල්ලන්ගේ රැස්වීමක් කියලා සෙන් ෆ්‍රැන්සිස්කන් කට්ටියගේ මොකද සාකච්ඡාවකට කළු බ්ලැක් ඇෆ්‍රිකන් මේ ඇමරිකන් නැත්නම් ඔය මේ ඇෆ්‍රිකන් UK කට්ටියක් එනවා. එනකොට අපේ කට්ටිය මේ සක්මන් කරනවා බොහොම සාන්තව. ඒ ශිරෝම යනකොට එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවලු ඒ චර්ච් එකට යන කෙනෙක් ඉස්ලාම් වැඩසටහන ඕගොල්ලෝ ඒන්ජල්ස් ලද කියලා. ඒ තරම් මිනිස්සු මේක දකින්නේ මේක දිවි ලෝකයක් වගේ. මේ වැඩ කරන ඔක්කොමලා තම තමන්ගේ වැඩ බලන සක්මන් කරන ඕගොල්ලෝ ඒන්ජල්ස් ලද කියලා. එතකොටම ඔෆිස් එකේ මිනිස්සු දැකලා එන්න එන්න එන්න ඕගොල්ලෝත් කතා කරන්න එපා කියලා අරගෙන ගියා. ඉතින් සාමේ සංවිධානය කරනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න සල්ලි දෙන එක මම දන්නවා මරණත් ප්‍රධාන ගණන් දෙන්න ඇති. නමුත් අපි නිකමට හිතන්න අපිට පුළුවන් නේද අපේ පන්සලක් මං කියන්න දෙන්න කියලා. අපිට පුළුවන් වෙයිද අපේ දායක සභාවකින් බලයක් අරගන්න මේ කතෝලික කටේ කැටලොග් උත්සවයක් පවත්වන්න. ඒ නිසා මේ මේ වගේ දේවල් කීයක් දිලා ගන්න මේවා හැදුවට පස්සේ ඇත්තටම මේ බ්‍රොම්ලි පන්සලේ ඉඳද්දී ඔය මේ නැදක මේ පේවසුමකටත් සංසය ආවා. ඇවිල්ලා වාඩි වෙලා හිටියා. අටවෙනි දවසේ. ඊට පස්සේ කියනවා ධම්මජීව හඳුරේ මම ආවේ මේකේ ඉන්න ඔක්කොමලා හොස්සදී කරන අට මොනවාද අසුබ භාවනා කරන අනේ අනිච්චන් කියාගෙන ඇති කියලා බලනකොට මම ඔක්කොම පුදුම හිනාවකනේ ගත කරන්නේ. පුදුම සන්තෝෂයකින් ඉඳලා තියෙන්නේ. අපි මෙච්චර තරම් පන්සල් හැදුව නිසා මේ එක වින් එකක් හදාගත්තා නම් මයිද කියලා හිතන්න අපිට අපිට පන්සලක මේ වගේ අපි කවදද අපි සැලසුම් කරන්නේ කියලා තේන්ස් බුද්ධි විහාරේ හඳුරෝ කතා කරලා කියලා ගියා ඒක තමයි අපිට තේරෙන්නේ ඇත්තටම අපි හම්බ කරන දේවල් වලට කියලා අපි මොකද කරන්නේ අපිට කවදද හිතෙන්නේ මේ වගේ පැත්තකට වෙලා එන ඕන මොන જાතිකෙක් හරි කමන්න විවේක වෙන්න කියලා ජලයේ කැලක් ගන්න එහෙම හදලා පුළුවන් හදලා දෙන්න පුළුවන් දවසක් එනවනම් මේ සැලසුම් වල පලාතකවත් නැහැ. දැන් දැන් පන්සලක මේ ළඟදිත් මම දැක්ක බුදුසන්න පත්‍රයේ පන්සලක අනිවාර්යෙන් තිබිය යුතු අංග තමයි ගාහන්කාරේ ලවුඩ් ස්පීකර් සෙට් එක. කවදාකවත් සක්මනක් එහෙම තියනද කියලා බලන්න පන්සලද? ඒ ගෝසාවල් කරන්නේ මොකක්ද? මම කියන්නේ අපි චෝදනා කරන අඩු ගන්න මේ වගේ වෙලාවක ස්තුති වචනයක් සඳහන් කරන්න ඕනේ. අපි මේ කියන මිත්‍යා දෘෂ්ටි කියලා. මේ හදලා මේ මේ වස්තු අපිට දීලා මේ මිස පැත්තකට ලයින් මිසක අපේ කාමරවලට ගිහලා අපරව කඩනවද බිඳනවද කියලා බලන්නව මොනවත් නැහැ. ඒ විශ්වාසය අපි 100 200ක් කරු කරන්න ඕනේ. මොකද අපි ඒකට සුදුසු බුදුහාමර අපිට කියලා දීලා තියෙනවා මේවා සාංගික වස්තු වශයෙන් ඊටත් වැඩිය කරු කරන්න කියලා. ඒ නිසා මේ ලියුමේ යටි ලියන්න මේකට අපි ඉඳ දීපු මේක හදපු ස්මාර්ට් ප්ලේට් එක හැමදාම යනකොට කියනවා ඉතද මේ බැස් මොකද ප්‍රෙස්බයිටේරියන් and බැප්ටිස්ට් චර්ච් එක මේක කළා දෙනවා කියලා කරුණා කරලා මිනිස්සුෝ මිනිස්සු විදිහට සලකන්නේ මේ අනිත් ආගම් කරන මිත්‍ර මිත්‍යා දෘෂ්ටිකයෝ යක්කෝ බුද්ධහමට මරන්න හදන ඉන්න જાතියක් ඒක පැත්තකට දාලා අඩි ගන්න නිකන් යනකොට ස්තුති කරලා යන්න අපි හරි සන්තෝෂෙන් හිටියා ඔයගොල්ලෝ අපිට මේ පොළොවට පය ගහන්න ඉඩ දුන්න එකට මොන කන්ඩිෂන් දැම්මත් ගන්නෑ මොකද අපිට මින් එවිට වෙන හිතන්න විකල්පයක් නෑ ඔබ ගැන ඔච්චර කල්පනා කරන්න එපා ඊගා ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ අතරම ධ්‍යානෙට යන එක ආනාපාන සූත්‍රයේ කර්ම අට සම්පූර්ණ වන බව කියන්නේ. ඒ නිවැරදිද? අතන කියන්න බෑ මොකද මොකක් ගැන හිතාගෙන කියනවාද කියලා ප්‍රශ්න කරුවා අපිට මතක් කරලා දෙන්නවනේ සභාවට මොනවද ඒ කරුණාට කියලා. ඒක සාකච්ඡාවට ගන්න තිබ්බා. නැත්තම් අමාරු ආනාපාන සති සූත්‍රයේ එහෙම මේ හතරවෙනි ධ්‍යානය කියලා එකක් පෙන්වන්නෙත් නෑ. මම දන්න විදිහට. ඒ අටක් වෙන මොකක් හරි අර්ථකථන නැති නිසා මුත් ඒක ප්‍රයෝජනක් වෙයි කවුරු හරි ප්‍රශ්න කරුව අපිට අඩු ගානේ කරුණු අටම නැත්තම් කරුණු මොනවද කියලා මතක් කරගන්න. එහෙම නැත්තම් අපි ඊගා ප්‍රශ්නට යමු. දෙවෙනි ප්‍රශ්නේ තිබුණි ඇති නොකර බලාගෙන සිටින විට ධර්මයේ පහළවන බව කියන්නේ ප්‍රඥාව පහළ වීම. ඇත්තට ප්‍රඥාව පහළ වෙනවා කියලා කියන්නේ තමයි මෙච්චරක් මෝඩයි කියලා දැනගන්න එක විතරයි. අවිද්‍යාව ප්‍රමාණ කිරීම පමණමයි ප්‍රඥාව කියන්නේ වෙන ප්‍රඥා කියලා මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මාකාර කැට අතරම් පාට දිලිසෙනේම මොකක් නැහැ. මම මෙච්චරත් අක తీරුයි මම මෙතෙක් කල මොනවද කරේ? මේ විවේක වුණාට පස්සේ තමයි තේරෙන්නේ අපි විවේකේ නැති කරන්න නේද පුළුවන් තරම් මහන්සි වෙන්නේ. ඒ දීදී ධර්මයේ ශක්තිය නිසා විවේකේ තියෙනවා. අනේ එතකොට අපි කොච්චර අවිද්‍යාවද කියලා ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ විවේකේ වැඩි කරගන්න අපි මෙන්න මේක කරන්න ඕනේ. නැත්නම් මේ කරපු දේවල් මේ කරපු මෙතෙක් කල කරපු මේ දේවල් නොකර ඉන්න ඕනේ. ඒකයි විද්‍යාව කියන්නේ. මේ ප්‍රශ්නේ දේවන් සරණ ගොස් ආර්ය මාර්ගයේ සාර්ථක දේවාලයේ සැතීමේදී කෙලෙස් මතුවේද? කෙලෙස් මතුවේනේ පුත්‍රජාන්ති කියන සම්පක්ලාපයක් කියලා. බුදුන් කියනවා අදාළ පින නැතුව ප්‍රාර්ථනා පමණේ මොකුත් වෙන්නේ නැහැ කියලා. නකෝපණීතම් බික්කවේ ඉච්ඡේවපත්තප්ප. මහන්නේ මේ ලෝකේ කිසිම දෙයක් ප්‍රාර්ථනා පමණින් ලැබෙන්නේ නැහැ. ඒ ආර්ය මාර්ගයට යන්න ඕන පින ලැබෙන පින තියෙනවනම් ප්‍රාර්ථනා නොකරත් හම්බ වෙනවා. ඉතින් මොකටද ඒ ප්‍රාර්ථනාව ඒකට? ඒ ප්‍රාර්ථනාව හිස් ඒකට පඬිසාංශ ටිකක් ඊට වැඩිය බඳලා කියනවා හේතු නැතුව ප්‍රාර්ථනා කරන පමණින් ඉල්ලන මනස අවස්ථාවාදී කියන. තමන්ගේ සුසුකන් නැතුව අනේ මටත් മന്ത്രിතුමාගේ පන්දමෙන් හරි කමන්නේ නැහැ. එම්එච්.තුමාගේ ලියුමකින් හරි කමන්නේ නැහැ. ඕම යනකොට මටත් ප්‍රාර්ථනා කරන නිසා නිවන පය ගහිලා ඇති හම්බුනොත් කියලා හිතනවනම් ධර්ම අගෞරවයක් තියෙනවා ඒකේ ඒක අවස්ථාවාදියක් ඒ නිසා ප්‍රාර්ථනා කිරීමෙන් තොරව කරන්න තියෙන දේ කරනකොට ලැබෙන තියෙන දේ ලැබෙයි ඒක ශ්‍රේෂ්ඨයි. දරින් ප්‍රශ්නේ ජීවිත පෙරසිත කිරීම යනු වේදනා සංඥා සංස්කාර නැතිවීමද මෙයන් පැහැදිලි වෙන්නේ නිමිත්ත පිරිසුදු කිරීමක් කියන තන සන්දර්භයක් අපි කවදාකවත් කතා කරලත් නැහැ ඉදිරිපත් කරලත් නැහැ ඒක නිසා මේ ඒවට නිර්වචන දෙන්න වෙනවා සභාගත කරනවා නම් මොකද්ද මේ නිමිත්ත පිසුදු කරනවා කියන එක කියලා දන්නේ නැතුව ඒ වගේ දේවල් මේ බණකදීවත් මූල උපදේශවලවත් සිද්ධ දීලා නැහැ ඒ නිසා ඒවා ඇත් ගන්නකොට ඒක නිර්වචනය නැති වුණොත් අමාරුයි අපිට සාකච්ඡාවට ලක් කරන්න. මම ඒ තරදන කරනවා කාට හරි ඒ ප්‍රශ්න ලියපෙක නැහැ පළවෙනි එකට කියන විදිහේ පළවෙනි හතරවෙනි ධ්‍යාන තියෙන ළඟාට හෝ නිමිත්ත පිරිසිදු කරනවා කියන එක කැමැති නම් සභාගත කරන්න අපි ඒක ගන්නවා එහෙම නැත්නම් නඩුව පැත්තකට දාලා දීගා නඩුවට අවසර ස්වාමීන් වහන්සේ ඊයේ ගහවල් භාවනා කරන අතරමැදදී උස්ම ගන්න නොදැනී ගොස් ඉඳ ඉන්නේ මොන පිහිස් දෙයක් පස්සේපත් වුණා කොහොමද මේ අය ඉගෙන බව දැනුණාට සිටින කය වේදනාවක් දැනීම නැතිව ගියා ආලාවේ සිටිය අය ගැන යන හඬ වේදිකේ හඬ ඇසෙන නිසා නිද නැති බව ඇතනවා. විවේක සුවයෙන් විනාඩි 30ක් පමණ ගත කරනවා. ඇස් අර්ධවේක සාදාවදී මම මේ තත්ත්වයට කොයිතරම් ඇලුම් කළාද කිව්වොත් නැවත ඇස් වසාගෙන ඒ සුවයෙන් මේ තත්ත්වය දිගටම පවතින විට විතර බයක් දැනෙන නිසා ඇස් ඇහැ ඇස් ඇරි ඇරියා. මේ තත්ත්වය දවස පුරාම තිබුණා. භාවනාවක ඉඳගත් විට වෙනදාට කලින් හිතේ හිත වෙනකනවා. මේ භාවනාවේ ප්‍රතිපලයක් නැතිනම් මනෝ විකාරයක්. අනාංග ආදාදෙන ආදාදෙන මනෝ විකාරයක් වෙනවා ආයෙකට යන්න බැහැ. නැවත නැවත තෙතින් යන්න පුළුවන් තමන්න දැනනවා මේක පාර මෙතන ගියා මේක හම්බ වෙනවා මේ දවසට නෑ මේ දවසට තියෙනවා යන්න ඉස්සලා මෙහෙමයි ආවට පස්සේ මෙහෙමයි කියලා දකින්නවනම් නැවත නැවත යන්න පුළුවන් නම් ඒක මන විකාරයක් නොකයි නොවේ කියලා කාලානුරූපව නිශ්චය කරන්න පුළුවන් මේ ඉඳගන්න ඉස්සලා ඔන්න මන්ත්‍රාපී ටිකක් පාවිච්චි කරලා තිබුණා නම් ඇල්කොහොල් ටිකක් පාවිච්චි කරලා තිබුණා නම් අන්න හිතා ගන්න පුළුවන් මනෝ විකාරයක්. එහෙම කරපුවමත් ඔය වගේ හොඳ සූස්තියක් තියෙනවා. හොඳ සූස්තියක් තියෙනවා. ඒ විශේෂයෙන්ම අර අලුතෙන් හොලා තියෙන අර එක්ස්ට්‍රසි කියන ඩ්‍රග් එක ඊට ඉස්සෙල්ලා තියෙන මරියුආනා ඒ දෙකේම ඔතන තමයි ගිහිල්ලා දාන්නේ. ඔයිට බොහොම කිතු තැනට ගිහිල්ලා දානවා. හැබැයි ඒ ඒ තැනට හෙට යන්න ඊට වැඩිය පොඩ්ඩක් උඩු ටිකක් ගන්නවා. අද ගත්තට වැඩිය පොඩ්ඩක් ගන්නවා. අනිත් ඊට වැඩිය ටිකක් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ඒකට ආස කරනවා කියලා දොස් කියන දෙයක් නැහැ මේ නොමිනේ ලැබිච්ච වෙලාවෙදි සමහරට තේනවා ඒක කොච්චරක් මේ ෆ්‍රික්ෂන්ලස් ගැටුමක් නැති තැනක්ද කියලා. ඉතින් ඒ නිසා මේ මරිවානා සංස්කෘතියෙන් පස්සේ ඒක විශාල වශයෙන් මානසික මනසේ මොලේ සෛල විශාල වශයෙන් නාස්තිකල මනසය පිළියම් කරන්න බැරි තත්ත්වයකටපත් වෙන නිසා ඒක හොයා ගැනීමත් එක්ක හිපි සංස්කෘතිය ආවා. හිපි සංස්කෘතියේ තියෙන්නේ තාම නිහතමානී ජීවිතයක්. ඉපි දැකලා තියෙන කට්ටිය මම හිතනවා ඉන්නව ඇති කියලා. මේ මිනිස්සු උගා පොහසත් මිනිස්සු නිකම්ම නිකම් බාච්චුවක් ඇඳගෙන අද්දුම ද්‍රව්‍ය ටිකක් කන ගිලව බස් පොලේක බුදියේ. ඒ කාමේ තියෙනවා. ඒ අතහැරියා. ඊට පස්සේ ඒකත් ගියාට පස්සේ තමයි ඔය ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් ආවේ. ඔය මහරිෂි මහයෝගී ඔය ඕක තේරුම් අරගෙන ඒක තේරුම් ගන්න ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ නැති. එහෙම නැතුව මන්ත්‍රයක් කරා උතෙන් යන ක්‍රමයේ තමයි අඳුල්ලා දැනට ඇමරිකාවේ කරන හැම රිසර්ච් එකටම විපස්සනා කරන සමත කරන කට්ටිය නෙවෙයි ගන්න මේ මහරිෂි මහරෝගීත් එක භාවනා කරලා ට්‍රාන්සෙන්ඩෙන්ටල් මෙඩිටේෂන් වලින් ප්‍රතිඵල ලැබු කට්ටිය අරගෙන පෙන්ලා දීලා තියෙනවා මේ මිනිස්සුගේ ජීවිතේ කොච්චර අර නරක මාර්ගයෙන් මේකට පිවිසුණාට අඳුනගත්තට පස්සේ අර විවේක ස්ථානය. ඒක ඒක නැවත ලබා ගන්නට සදාචාරාත්මක අහිංසක ක්‍රමයක් දුන්නොත් සමහරුන්ට ඒක මාර්ගය වෙනවා. මොකද 1000 රස විඳලා තියෙනවා. ඒකටම ඒ විදිහටම යන්නේ ගොව වියදම් අධිකයි. ඔළුව නරක් වෙනවා. දැන් තියෙන ක්‍රමේ ලේසි නිසා ඒ මාර්ගයට මා යෝගිකේ විපරමනාද මේ ට්‍රාන්සෙන්ඩන්ට් ලංකාවේ බෞද්ධ පවක් කරනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම තමයි දැනගන්න ඕනේ මේ එක සැරයක් ගිහිල්ලා ආපහු යන්න බැරි වුණා නම් මනෝ විකාරයක් වෙන්න පුළුවන්. එකයි කරන්න දෙන්නේ නැවතත් ඒ පහසු කණ්ඩිකම දීලා ආයෙ යන්න පුළුවන් බලන්න. ලක්ෂ වාරයක් කරන්න. එතකොට අර තියෙන සැකේ නැති වෙනවා. ඊට ඉස්සෙල්ලා ප්‍රශ්නයක් ආවා මම මෙතෙන්ට ගියයින් එහාට යන්නේ කොහොමද? හරි සවුත්තු මේක හරි පාළුයි කියනවා. පළවෙනි දවසේ ගියාම අම්මා සියලු සැප සම්පත් සහිත සියලු දේ වෙනවා කොයි එකත් ඔච්චර තමයි. පළවෙනි සැරේ යනකොට ධානයක් ගත්තත් ඕක ගත්තත් මුළු පුදුමාකාරයක තියෙන සිලිලාරයක්. ඒ දහස්තර පුරුදු කරනකොට අයියෝ ඕකද කියලා හිතෙනවා. <laughs> එතෙන්ද යනකම් පුහුණු කරන්න කියලා. එතෙන් යනකම් පුහුණු කරනකොට තමයි ඊගාවේ කම් වෙන්නේ. ඒ නිසා මේක මනෝ විකාරද කියලා සැකකරන එක මේ මිනිස්යාගේ ලියුපේක්ෂණ කරන හොඳ මානසික විග්‍රහයක්. උත්තරේ තමයි මේ විදිහට ආශය වෙන්නේ කෙරුවා නම් ඒ දේ ඒක භාවිත කරන්න. නැවත නැවත බහුලීගත කරන්න. ඒතර තමන්ගේ අර සැකයට තියෙන ඉඩ විචිකිච්ඡාට තියෙන ඉඩ නැති වෙලා මේක තමන්ගේ ප්‍රත්‍යක්ෂයට ප්‍රත්‍යක්ෂය හරහා මේ සහතික වෙනවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියලා. සැක සංකා දුර වෙන තැනට යනකම් ඒ ඇතිවෙච්ච චිත්ත විසුද්ධිය නැවත නැවත ගන්න පුළුවන්. අර ස්වාමීන් වහන්සේ වර්ගන්ත ධර්මයක් වන ධර්ම විචය ඉන්වෙස්ටිගේෂන් සහ අභිසම්පන්න සම්පත් සම්පත් යන්නේ ප්‍රේ ඉන්ෆෝමේෂන් අතර වෙනස පහදා සති සම්පජඤ්ඤ සම්පජඤ්ඤ කියන එකයි ධම්මවිචය එකයි. සම්පජඤ්ඤය කියලා කියන්නේ ඥා කියන ඥාණයෙන් මතුවෙච්ච එකක්. ධම්මවිචයේ තියෙන්නේ විචක්ෂණ බුද්ධිය. ඒ නිසා සතියයි සම්පජඤ්ඤයයි දෙක එකතු වෙලා සති සම්පජඤ්ඤය කරනවා. ඒ වගේ තමයි විතක්ක ਵਿਚාර දෙකේ විතක්කේ සතියට බරයි ਵਿਚාරය සම්පජඤ්ඤයට බරයි. ඒකේ තියෙන්නේ ඇනලිටිකල් නොලෙජ් එක නැත්නම් ඉන්වෙස්ටිගේෂන් එක. එනිසා මේ සතිය කියන එකක් සම්පජඤ්ඤය කියන එකක් ධම්මවිචය කියන එකක් නමුත් ධම්මවිචයත් සම්පජඤ්ඤයත් එකම පවුලේ ඥානගතික චෛතසික. එච්චරද? ගරු ස්වාමීන් වහන්සේ නිත්තේ ඉච්ඡමත්තං සුතේ සුත්ත මත්තං යන ආකාරයේ ආයතන පහහා මෙනෙහි කිරීම කරන්න පුළුවන් විදිහ චතුර්ථ පැත්තට සතියෙන් හා සමාධි භාවනාවට අයෝගය. සතියෙන් තොරව ඒක කළොත් මනෝ ස්පර්ශයේ පිට ශනිකව යනවාද? කර්මාකරණයෙන් පහදාගන්න. හරියට පදනමක් අතුනේ ප්‍රශ්නේ ගොනු වෙලා තියෙන්නේ මේක ඉතින් සතියේ නැතුව කොහොමඩක්වත් කරන්න බෑ සතියේ කෙරුවත් මෙතෙන්ද නොයන් ඉඩ තියෙනවා ඒ නිසා උගාවක් සත්‍යමත් වෙච්ච කෙනෙකුට උසස් පෙළ අධ්‍යාපනයක් විදිහට ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එකක් සයන්ස් එකක් විදිහට ඕක කරන්න සතියේ නැතුව කවදාකවත් පොතේ දැකලා හෝ එහෙම නැත්නම් ඔය චින්තාමය වශයෙන් කරන නිසා සත්‍යයත් වඩලා උඟක් දිනු වුණාට පස්සේ තමයි යෝක ආජීවය හා සම්බන්ධ බාහිර ලෝකය හා සම්බන්ධ විශාල ප්‍රදේශයක් කැලි කරලා දෙනවා සත්‍යයෙන් දිනු වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ අද සමාජයේ ගිය විට සමහර මොහොත ඇඟම කරකවන කාන්තියක් වැදනා ලෙස ඇතිවේ. තව සමහරේ මහයෙන් අනුසලා අනගන පටන් ගන්නවා. ඒකට හේතුව මාන පළවෙනියන්නේ ආදානන්නේ ඉන්නවා. මම කියන්නේ මේ බලානින්න එක්කනගේ අහේතුව තමයි හේතුව. ඒ නිසා ඒ තමන්ගේ නතු අල්ලපු ගෙදර තියෙනවක් කිරන්න මනින්ද ගිහිල්ලා ඔබ මාරයාද බුදුහාමුදුරුවෝ කියලා මොනවක්වත් කරන්න බෑ. ඒක නිසා මේ mind your own business කියන එක. තමන්ගේ වැඩක් බලාගන්න කියන එක සතියත් එක්ක බොහෝම ආසන්නේ යන්නේ. කොහොමද අපි මනින්නේ? අපි කොහොමද කියන්නේ ළඟ ඉන්න මනුස්සයා බීලා නටනවාද? ඒ නැත්නම් සමාධියෙන් නටනවාද? කොහොම කියන්නේ? අපිට පුළුවන් ඇසියුම් කරන්න. මේ හැම ඇසම්ප්ෂන් එකක්ම නමග යොමු කරන සුළු. ඒ නිසා හොඳම දේ තමයි ඒවට අදහස් ප්‍රකාශ කරන්න නැතුව ඉන්න බැරි තරම් අපේ හිත මුගක් කලාවට හික්මිලා නැහැ. නමුත් අපිට තේරුම් අරගන්න තියෙන එක අත්දැකලා මිසක්කා ඒක කියලා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්‍යච්ඡන පරිශ්‍රමං නහි වන්ද්‍යා විජානಂತಿ ගුරු ප්‍රසව වේදනා විද්‍යාව විද්‍යාඥා විතර විද්‍යාව ලබා ගැනීමට ගත්ත ප්‍රයත්නයේ බරපතලකම තේරෙන්නේ ඒක හරියට වදපු ගෑණියෙක් විතරයි ප්‍රසූත වේදනාව දන්නේ වැඳ ගෑණියෙකුට ඒක හම් වෙන්නේ නැහැ ඒ වගේ මේ ප්‍රයත්නය කරන්න ගියාම ਸਰවඥාංශය දුෂ්කර ක්‍රියා කරනකොට ඉඳගෙන ඉන්න බෑ කය පැත්ත වැඩ දුර්ලකම ඉන්දියානු කොල්ලෝ ඇවිල්ලා උජ්ජ කරනවා ගන්නට මල විඤ්ඤාක් කියලා හිතලා ඉතින් නගලන වෙලාවක හොඳටම ක්ලාන්ත වෙලා එඳේ මම දැනෙනවා මේ පිළේම තියෙනවා නෙවෙයි නමුත් කියනකොට හැඟුම්බර වෙනවා එලිච්චිගේ තනපුරුල මිල්කලා කිරිපාරක් දෙවලු කටට එහෙම නැත්නම් මැරලා යනවා ඉතින් එහෙම එතකොට මේ මේ බඩ කියලා අත ගන්නකොට පිටුළු අත ගෑවෙනවා මෙහෙම අත ගන්නකොට මයිල් ටික ඔක්කොම රොස් වෙලා එතට යනවා මම මේ කියන එක නම් පොතේ තියෙන ඕගොල්ලෝ කියුවත් ඕගොල්ලෝ පොදුම හිතනවා හැකි තාක්කට තමන්ගෙන් පිට වෙන අසුචි වරඳමින් හැකි තාක්කට තමන්ගේ පිට මූත්‍රා වරඳමින් තමයි ජීවත් වෙලා තියෙන්නේ. මෙතන ඉන්න කවුරක්වත් ඒව කරලා නැහැ. ඒක කරත් ඒක කරත් යන්නේ කොහේ යන්නේ? බුදුහාම කියන්නේ මේ නිවනට යන්නේ මහණේ උඹලට එච්චර කරදර වෙන්න ඕනේ මම ඒ ටික කරලා උඹලට මේ මායින්දක පෙන්නනවා ඊ අතරමැද ඔය වෙන දේවල් දැරිය හැකිනම් කරන කෙනත් හිතට ගන්න අනිත් කෙනත් හිතා ගන්න ගිය කිසිම කෙනෙක් නැහැ ඒ වගේ ඒ දුකේ ස්වરૂප අවබෝධ කරන්නේ නැතුව ඉතින් මොනවා කරනද අපිට මේ බෙන්ස් කාර් එක යන්න තියෙනවා හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එක යන්න තියෙනවා හොඳයි නැත්තම් මොකද කරන්නේ මේකයි මගේ බරභාගේ පැයට හැතපොමයි වේගේ මම ජෙමා කරත්තකාරයා ඔයලා හන්දට යන්න හදනවා කියලා අපිට කරන්න තියෙන්නේ මොකද කරන්නේ අපිට හම්බෙච්ච වානේ මේක පැයට හැතමයි දෙන්නේ අදින එකයි තියෙන්නේ අඩු ගන්න මේ වගේ දේවල් දකින්න භාවනා මධ්‍යස්ථානට එන්නේ කියලා මම කියනවා ඇත්තටම ඉතින් හිතුවල ප්‍රශ්න නෑ මම කියන්නේ හේතුව අහන්නේ ඒ බලන කෙනාගේ අහේතුව ඈ මොනවා හරි ප්‍රතික්‍රමයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මම හිතන එක කරුණාමයිත්‍යයක් තියෙනවා හොඳයි. එහෙමත් නෙමෙයි මේ බීතිකාවක් ඇති වෙනවා. බීතිකාවක් ඇති වෙනවා මේ මේ ඔය સંદર્ભේ උනේ මහශී ක්‍රමේ ලංකාවට ආපු වෙලාවේදී. කොළඹින් නම වශයෙන් කිව්වට කමක් නැහැ වජිරාරා. පුදුමාකාර ගහිල්ලක් ගැව්වා. ගහලා කිව්වා මේ හෙල්ලෙන කම්පණය වෙන මේ ක්‍රමයක් ගෙනලා මේක මේ වායෝ ධාතු අනවශ්‍ය විදිහට කම්පණය කරලා ඒ ඇති වෙලා තියෙන එකක්. ඒ නිසා මේක මාර බලවේගයක්. මේ ක්‍රමයට ලංකාවේ මුල් බැස ගන්න දෙන්න එපයි. ඊපස්සේ මහසී සයඩෝ ඥාන ඥානතර කියන ස්වාමීන් වහන්සේ මහසී සයඩෝ ඉන්නේ මේ හැම ප්‍රශ්නෙට උත්තර ලිව්ව ලිව්වේ ජාත්‍යන්තර බොඩිස් මැගසින් එකට. ඊට පස්සේ ලියන ලියන එකට අරගොල්ල උත්තර දුන්නා. දෙනකොට මෙහෙන් ලංකාවෙන් දිගට ගියා ඒ ඩිබේට් එක. ඊට පස්සේ ඥානතර ස්වාමීන් උත්තර බැඳලා මහසී සයඩෝ කියලා දෙනවා අපිට ඇත්තනම වාදයක් කළ දිනන්න ඕන කමක් නැහැ. අපිට මේ කරලා ප්‍රතිඵල ලැබුව කට්ටිය ඉන්නවා. ඕගොල්ලෝ කැමති නම් කරලා ප්‍රතිඵල බලලා කතා කරන්න කියලා. ඊට පස්සේ ලංකාව කොඩිය දැම්මා. ඒගොල්ලෝ පස්ස ගැව්වා. අපි දිනුම් ඉතින් ඒකට ඒ ඒ රැල්ල තියේදී ඒ භාවනා කරපු කෙනෙක් තමයි මේතිකල නායක හඳුරෝ රේරුකාණ චන්දවිමල හඳුරෝ එතෙන් ගියාම තවත් ස්වාමීන් වහන්සේනමක් ඉන්නවා හිතලා මේ දවස්වල අමරපුර නිකායේ නායකකම කරන ස්වාමීන් වහන්සේ බොහෝම සුළු කෙනෙක් අච්චර විශාල වේගයක් තියෙදි කිව්වා නෑ මේ ක්‍රමය හරි කියලා. ඊට පස්සේ අපේ ලොකු සාංශ පොතේ එනකොට ලියනවා මේ වගේ පටන් ගන්න තැන ඉඳලා ප්‍රතිඵල දෙන මේ වැනි භාවනාවක් කරලවත් නැතුව ඒව විවේචනය කරන මනුස්සගේ මොළ ධාතුව සුද්ධ වෙන්න මොන බෙහෙතෙන් කරන්න පුළුවන් වේද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඊර බැහැලා කරන්නේත් නැතුව මේවා ගොඩ ඉඳලා පීනන මනස දඩි ගන්න හැටියට විචනය කරන මිනිස්සු වගේ ඒ මිනිස්සුගේ මොළ ධාතුව පිළිසිතෙන්න මොන විදිය කරයිද කියලා මට තේරෙන්නේ නැහැ කියලා ලොකු සංදේශ දෙනවා. ඒ 40 ගණන් වල. ඉතින් එහෙම කරලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ කරපු හැම කෙනෙක්ම ඒ වගේ යම් යම් විලිරුදාව වදන වෙලාවේ ඇති විලිරුදාව පෙන්වන්නේ නැහනේ. ඒක ඒක පුරුෂ පක්ෂයට පෙන්වන්නේ නැහැ. දැන් තමයි ගායන කරදෙලිස්ලා කියලා පිරිමි ඉස්සරහ ස්ත්‍රිංගේ ජොබ් එක. මොකද අම්මා කෙනෙක් වෙන්න බෑ විලිරුදාවක් ගන්න. දැන් නම් ওই සිසේරියන් ඔපරේෂන් එකෙන් ගන්නවා බබා එළියට. ඉතින් ඒ යම් ප්‍රමාණයක් අපි හිතුව නැති දේවල් යහා යන්න වෙනවා. ඉතින් ඒකට කැප කරන්න ලෑසි නැත්නම් ඒකට ලෑසි වෙන්න බැරි නම් ඒ කියන්නේ ඒ තරම්ම කයට ආසයි ඒ තරම්ම ආත්මයට ආසයි. මේ හෙල්ලෙන් පෙරලෙන් නැතුව කරන්නේ. නමුත් අපිට ප්‍රශ්න නැහැ. එහෙම අදහසක් කියන එක සාධාරණයි. මොකද මේ කෙලෙස් දැහිච්ච එක. නමුත් කවුරු හරි පරිශීලනය කරනවා නම් අපිට තියෙන්නේ ආඳයි ඔබට හොඳටම කරගනින් කියලා පැත්තකට වෙන එක. ඒ නිසා ඒවක් ඒව ගැන කතා කරන්න ගිහලා අපිට අයිති නැති විශයක් කතා කරන්න ගිහිල්ලා අපි නිකන් අනවශ්‍ය කිසිම ලාභයක් නැති ප්‍රශ්න රාශියක් ඇති කරගන්නවා. ඒ නිසා ඒව ඇදී දැක්කට නොදැක්කාදී ඇහුනට නෑ වුණාසේ දැනුණට නොදන්නාසේ මේකේ ප්‍රශ්නයක් අහන්නේ කොහොඳයි. මොකද එතකොට සභාගත වෙනවනේ. උද්දලික බැඳීමක් වෙනවා. සභාගත කරනවා අපිට මත ප්‍රකාශ කරන්න වෙලාවක් ගන්න වෙනවා. ප්‍රශ්න අහන්නේ කොහොඳයි. නමුත් මතක තියාගන්න කිසිම දෙයක් මේ ලෝකේ නිකන් හම්බ වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක කැපකිරීමක් කරන්න. මේකෙදි මේ හිතා ගන්න බැරි එකක් නිසා කැපකිරීම කාය ජීවිත නිර්පේක්ෂව කයත් දීලා දීලා ඒ බුද්ධ ඥානන්ත කියලා තියෙනවා මේ ධනං චජේ ජීවිතාංගමා වූ අංගං චජේ ජීවිතං ධනං චජේ ජීවිත අංගමා වූ අංගං චජේ ජීවිතං රක්කමා වූ අංගං ධනං චේව ජීවිතං චි අපි සබ්බං නරෝ චජේ ධම මනුසරන්තු මිනිස්සු තමන් සතු ධනෙ දෙනවා අතක් කපන්න වෙන එක වළක්වන්න ඉඟිල්ලක් කපන්න වෙන එක වළක්වන්න ජීවිතාංගයක් ශරීරාංගයක් ඉතුරු කරගන්න ඉඩම් බූදල් පවා දෙනවා අද්දාවෙන් නෙමෙයි මිනිහ පොත්ත බේරගන්න. මේ ඇඟිල්ල බේරගන්න. ඊට පස්සේ ඒ දොස්තර මහත්තයා කිව්වොත් දැන් කෙරුවා ඒ උනට කොහොමද අත කැපෙන්නේ නැතුම මැරෙන. ඉසాత කපන්න වෙනවා කියලා පණ බේරගන්න අත උනක් දෙනවා. මේ ධර්මයේ අනුග මනුස්සෝරණය කරන කෙනා ධනයක් දෙනවා අංගයක් දෙනවා ජීවිතෙත් දෙනවා කියලා තියෙනවා. ඒ නිසා මුගේ ජීවන තමයි හොඳම ජීවිතේ. කිසිම අර වගේ ප්‍රශ්නයක් නැතුව සියලු ධනය පරිත්‍යාග කරනවා සියලු අංගත් පරිත්‍යාග කරනවා සියලු කර්යයත් පරිත්‍යාග කරනවා අංගං ධනං ජීවිතං ඡාපි සබ්බං නරෝ චජේ ධම්ම මනුස්සරන්තෝ ඒ උද්‍යප්පේ ඥානෙ අනුසරණය කරනකොට මේ සියල්ලම දෙන්න වෙනවා දෙන්නේ නැතුව කවදාකවත් අර ඥානෙ පිපෙන්නේ මොනම විදිහකින් රිසර්වේෂන් එකක් තියාගත්තා නම් අරකට නිකන් තුවක් වර සේෆ්ටි කච් එක දැම්මා වගේ උපුරන්නේ උපුරන්න ආව පැන්න වගේ අර සස ජාතිකේ පයින් ඕනේ කිව්වා අනපේක්ෂිතව පණින්න. ඉතින් මේ වගේ දෙයක් දකින්න හමුනොත් මන්නම් මන්න ඔය භාවනා කරලා කවුරු හරි අමාරු වෙනවා කිව්වොත් මම වෙනම පාටියක් දන්නවට හරි සන්තෝෂයක් එන්නේ. භාවනා කරලා පිස්සු හදුනා කිව්වොත් එහෙම නැත්නම් දඟලන්න පටන් ගත්තොත් එහෙම මට ඉදා කණ්ඩ ඕනේ නැහැ. මම දර වැඩිය. වැඩි වැඩි හරියටම යනවා. ඊට ඒ උනේ ප්‍රශ්න නැත්නම් අපිට පැතලන වශයෙන් අපිට ප්‍රශ්න තියෙන්නේ නැහැ. ආ ඒ නනක. අපි අපිට ගාලා ඒකත් ජයසිරි මංගලම් කියලා නේද? මගේ දන්නේම සෙල්ලක්කාරකමක් තියෙනවනේ යෝග අවචරයක. නැත්නම් මේකට මම කියන්නේ සාහසික වෙනවා කියලා. එහෙම සාහසික වෙන්නේ නැත්නම් මේ ගමනේ අවස්ථාව එනකොට මේ ප්‍රතිඵල ලබා ගන්න බෑ. පිටිපස්සෙල්ලා කල්පනා කරන එක. අපිට වාණි වෙන්න ඕනේ අසන්තුෂ්ත වෙන්න. පිටිපස්සෙල්ලා බලන්නත් එපා මේ ලැබුණ ඇති කියන්නත් එපා. මේ භාවනා මාර්ගෙද කියන්නේ. ඉගෙන කවුරු හරි භාවනා කරලා දිනවා මට පේන්නේ. අපි ආයෙසරට. අනිත් ස්වාමීන් වහන්සේ ආයන්ක භාවනාවේදී වැඩිපුරම වැඩි වැඩි මම සත්‍ය පිළිගන්නේ ධම්මානුපස්සනාවේ මේ නිසුදු නිසුදුසුද සේනම් කතරම් කාලයක් ප්‍රතිපත්තියක් වශයෙන් ඒකතා නම් සුදුසේ ක්‍රමයෙන් පවතන. මේකෙදි මම කියන්නේ ධම්මානුපස්සනා නිර්වචනය කරන්නේ නැතුව මට මොනම අදහසක්වත් ප්‍රකාශ කරන්න බෑ. ධම්මානුපස්සනා කියලා ඒ ප්‍රශ්න කරුව අදහස් කරන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ. මොකද ඒක මුළු මහා පළල් විශයක්. මේ ධම්මානුපස්සන ඇතුළෙම තමයි කායනුපස්සනාවක් තියෙන, වේදනානුපස්සනාවක් තියෙන, චිත්තානුපස්සනාවක් තියෙන මොකක් දැනගෙන මොකක් හිතාන කතා කරනවද දන්නේ මේක sannivedana ප්‍රශ්නයක් තියෙන නිසා කවුරුහරි පොඩ්ඩක් විස්තර කරන්න කැමති නම් අපි ගන්න නැත්නම් නඩුව විසිකරනවා ඊගාන අපිට. මේ ප්‍රශ්නේ බුදුදහමට අනුව උපවිඥානය අර්ථ දක්වන්නේ කෙසේද? background thoughts මේක ඇතුළත් නිත්‍යදී දකින තීනක උපවිඥානයට සම්බන්ධ උපවඤ්ඤාණය කියලා කියන්නේ බටේට ලෝකේ කියන මේ සබ්කොන්ෂස් කියන එක. ඒක බුද්ධ ධර්මයේ නෑ. බුද්ධ ධර්මයේම උඩ හිත යට හිත කියලා බෙදුමක් නැත්නම් ඒ නිසා මේ මේ දෙප විශේෂ විශේෂ දෙකක ගැළපෙල්ලක් කරන්න. අරක අර පැත්තෙන් විඥානය මේ collective unconscious කියන unconscious කියන එක ඒ මේ කවුද කාල්චුන් ඉදිරිපත් කරන ප්‍රධාන වැදගත් අදහසක්. ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ පරිවර්තන කෙලස් විචික්‍රම කෙලස් අනුතය කෙලස් කියන කෙලස් තුන් જાතිය. ඒ දෙක සංසන්දනය කරන්න උත්සාහ කරලා තුවත් දැකලා තියෙනවා කවදාකවත් සමාන්තර නැහැ. ඒ නිසා මේ විශේෂීෂ්ඨ දෙකක්. අරක පුළුවන් ඒකෙන් අර්ථකථන දෙන්න මේකත් එක කරන්න බෑ. මෙට්‍රික් ක්‍රමයයි මේ අනිත් එක මොකක්ද? ඉම්පීරියල් සිස්ටම් එකයි වගේ. ගරුතර ස්වාමීන් වහන්සේ පෙරේද ස්වාමීන් වහන්සේ අගේ ප්‍රශ්නෙට උපදෙස් පාරදී මම භාවනා කරද්දී හරි උෂ්ම කියලා පාර යන විට නිදි ස්වභාවය එන නිසා මගේ උෂ්ම ගැනීම ගැන සෝචි නැහැ. ඒ උපදේශ නම් උතුම් උතුම් ඒ විදිහට කරනකොට ඒ උෂ්ම මොන්ට කරන්නේ වැදගත් කරනවා. මට තෝරන උෂ්ම ගැනීම එන යන ස්වභාවය හරි මට පටන් ගන්නට පස්සේ වෙලා සතිපටන් කරගත්තට ටික ටික අඩු වෙලා යන බව. නිින්ද නම් ඔහොත්ම ආවේගය මේ විදිහට කරගෙන යනකොට යෑමද සුදුසුද තේරුම් ගන්න අවසාන කොටස අහනකොට මම හිතනවා මොකද්ද පිළිවෙලට වැටලා තියෙන මොකක් ප්‍රශ්නේ ගොනු වෙලා නැහැ. ගිය තියෙන කාරණා කෙලිම ජීවකන යනකොට ඒක අදහසක් දෙන්නේ නැහැ. ඒක නිසා යම් ආකාරයකට Tamanට ඕස්මත් එක වැඩි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා මේ ගොරෝසු මේ සිව් මේ අතිසිව් කියන පරිණාමය දකින්න හදලා ලැබිලා තියෙනවා නම් ඒක හරි. මත ඒක උඩින් අර පොඩි පොඩි ලියලා තියෙන වචන වල තියෙන ගොඩාක් මේ පිළිවෙලක් නැති ගතියක්. ඒ නිසා මේ ප්‍රශ්නේ අවසාන කොටසට නම් අනුමැතියක් දෙන්න පුළුවන්. මුල්ලාරිය නම් එච්චර ඉදිරිපත් වෙලා නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ පරෙන්ත භාවනාව අසත් තුළ ඉගැස්සීමකින් පසු නැවත භාවනා ආරම්භන්ත පැමිණීම ඔබතුමා පැවසේ අනිමිත් සතිය කියලා. මෙම මෙම අවස්ථාව මා අත්දකින අතර එම කාලය තුළ කිසිම නැති නමුත් ඩයග්‍රෑම් තෝ නැචක එතකොට දැනගන්න මේ සිදුවේ එකක් වෙයි කර්මාවෙන් ආදාළ වෙන්නේ. ඒකෙත් වචන පාවිච්චි කරලා තියෙන විදිහ මට 100ක් අනුමත කරන්න බෑ. එහෙම ගැස්සෙනවයි කියලා කියන්නේ අනිමිත්තනේ කොහොමද සතිය නෑ කියන්නේ. නමුත් ඒක ගැස්සෙන්න ඒක දැනගෙන අර නිමිත්ත තියෙන තැන හරහා ගිහිල්ලා නිමිත්ත නැත්තන්ට යනතනක යනකම් සතිය පවත්වන්න පුළුවන් නම් ඒකට කියත හැකි අනිමිත්ත සමාධිය අනිමිත්ත සතිය එහෙම නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිපද නැති විඥාන කියන වචන දාන්න පුළුවන්. කෙසේ නමුත් ඒක පුරු කරගත්තා නම් ඒක ලොකු ජපිමක් ලොකු ජයග්‍රහණයක්. එදින ගියාට පස්සේ ඕනම දෙයක් ලෝකේ තියෙනවා අල්ලන්න නැතුව ඉඳ දැනගන්න. නෙළුම් පතක් උඩ තියෙන වතුර වගේ ශබ්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. තමන්න ඕන නම් අල්ලන්න පුළුවන්, අල්ලගෙන ගා ගන්න පුළුවන්. ඕන නැත්නම් අතාරින්න පුළුවන්. අන්නේ වරේ මේ අවස්ථාව මෙතන ලැබෙනවා. ඒක මුග දෙනෙක් ඒ වෙලාවට කරන්නේ තිබුණට ගා ගන්න නැතුව තිබුණ රූප තිබුණට බලන්න දැක්කට අන්ධෙක් වාගේ පුරුදු කරන්න හොඳ පාරතාවරණයක් හම්බ වෙනවා. ඒ නිසා හිතවිලි තියෙන්න පුළුවන් ඕන තරම්. නමුත් ඒකෙන් අනතුරක් නපුරක් සිද්ධ වෙන්නේ නැති බව තේරුම් ගන්න අරසාවක් ඇති වෙන බව නම් අදා ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට වම දකුණ කියා මොන කැසීමට හෝ හැත් මොනවාරි දෙයක් ආදී හැරසාවේ වෙන ස්ථාන කියන්නේ ඒ වම දකුණ කියා මෙනෙහි කරන එක නවතා අරුත් පස්සේ මෙනෙහි කර යුතුය. කර්මාන්තයෙන් පහදා දෙන්නේ. මදි තොරතුරු මදි කියන කතාව මේ මේ මොකද්ද මේ කියන චිත්‍රය ඇඳෙන්නේ නැහැ අහගෙන ඉන්නකොට ඒක නිසා Tamanට සක්මන් කරනකොට පිට පිට යනවනම් හිත පිට පිට යන යනයි වදි කිදුවන්න යන්නත් එපා ඒ වගේම හිත පිට යන එක 100 100ක් නැතර කළම ආපව අරමුණට එන්න ඕන කියලා එහෙම නීතියකුත් නැහැ අරමුණේ ප්‍රකටතාවය අනුව ප්‍රබලතාවය අනුව බලපෑම අනුව Taman දැනගන්න ඕනේ හිත වැඩියෙන්ම ප්‍රසිද්ධ කරගන්න අරමුණ දිගේ යන්න. ඒක තමයි හුඟක් වෙලාවට මූල කර්මස්ථාන හොඳයි. නැති වුණොත් වින අරමුණ කාර්යකමක් නැගිලා ඒකේ නපුරු බලපෑම වෙනුනට පස්සේ ආපහු මූල කර්මස්ථානට එන්න කියලා බුදු උපදේශයක් නම් දෙන්න පුළුවන්. සෝවන් සත්‍ය සෝවන් සත්‍යයෙන් පසුව අපෝදාගාමී තත්ත්වයට ළඟා වීමට බැරිවිත්තේ වියවිත්තේ ඒකම ඒ කරපු එකම දිගට දිගට දිගට කරනකොට නිකන් අටුවාචාර්ය මාස්ටර්ලා පිළි අරගෙන තියෙනවා අර මුලින්ම කරන් තියෙන නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිග්ගා ඥාන සම්මස්ස ඥාන කියන මට්ටමට යන්නේ එතනින් එහාට කරගෙන යන්න පුළුවන් හරියට කියනවා නම් මේකේ සුළුසුළුවක් ඇවිල්ලා කඩාන ගියොත් අපිට අලුත හදාන්න රුත්‍ය ආය ෆවුන්ඩේෂන් එක දාන්න ඕනේ ඒ ෆවුන්ඩේෂන් එකම යන්න පුළුවන් ඒ වගේ දෙවෙනි සැරේ යනකොට එකමයි ඒ විදිහටමයි කරන්නේ නමුත් අර අර මූලික ඥාන දී ඇති කාරණා වශයෙන් මේ වාසියක් වශයෙන් තමන්ට ලැබෙනවා. ඒ නිසා එතනින් එහාට ටික අර විදිහටම කරන්න. සතිය ආයන ආයන පස්සනව ප්‍රයෝග කරගන්න කරමි. සෝවාන් දර්ශනයේ ලැබීමෙන් පසුව සකෝදාගාමි සබ්දයේ එළඹිට ගිය යුත්තේ කල යුත්තේ කුමක්ද? ඉස්සල ප්‍රශ්න එක්කනාගේම සහෝදරෙක් වගේ අනිත් එක ප්‍රශ්නේ අහලා තියෙනවා. නිකුත් සහෝදරය ප්‍රශ්න දෙකම එක අනිත් ප්‍රශ්න වල දෙකලදී නමුත් කොහොමද ඒ කියන්නේ අදහස් මතිපතාන්තර බලනකොට නියුණු දෙන්නේ වාගේ ප්‍රශ්න දෙනවා. නංග භාවනා කරන්න නැති අඩු ගන්න. ඒ කියන්නේ කොමියුනිකේෂන් එක දීලා දෙන හැටි. තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ ඈ එන්ජයික්මන්ට් ඉක්මන්ට් ඈ අපි හා සිතින් ඈ සතිය හා සිතී මාත්‍ර වෙනස් වුණා. ඒ හිතනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර සතිය කියන්නේ වෙන චෛසික චෛසික දෙකක්. විතක්ක ਵਿਚාර වලට යෑම සතිය මේ හිතනවා සතිය කියන කියන්නේ සති චෛතසිකයේ ඡාය හිතේ තියෙන චෛසික වෙනසක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ කාමෝපවල උපේන නිසා කාමයේ නාමයේ ඇතිවීම නාමයේ නිසා නාමය ඇතිවීම, රූපය නිසා රූපය ඇතිවීම උදාහරණයක් මගින් කර්මාන්තර පහදා දෙන්න. මේ ප්‍රශ්නේ මිල මේක කලින් දැසුවා. ජීන මගේ මේසේ තාම තියෙනවා හැමදාම බන බන්ටලා හැතිනට ওই ප්‍රශ්නයයි අර අලි දසන විඥාන ප්‍රශ්න දෙක සියා වෙනවා මේ හිතනවා අදවත් ඒක උනේ නෑ අතර ඒක මගේ මං පස්සට තිබ්බ එක මගේ මම පස්සට තිබ්බේ ඒ කොළ දෙක තියාගෙන හැමදාම නමුත් බලාපොරොත්තු වෙනවා අද තමයි මම දැන් අපිට අන්තිමට ධර්ම සාකච්ඡා කරන්න නමුත් මට හිතෙනවා මේ වෙලාවේ වෙලා ගනිමු කියලා ධර්ම දේශනාවට යනට වැඩිය නාම රූප වශයෙන් හැම සංසිද්ධියක්ම අඩු ගන්න පළු දෙකක් තියෙනවා. අපි අහන දකින කොයි එකෙත් නාම කොටස රූප කොටස කියලා දෙකක් තියෙනවා. කොහොම හරි ජීවිතයේ ඒකක සංසිද්ධියක් කියලා දෙයක් නැහැ. සංසිද්ධිය හැම එකම අඩු ගන්න පළු දෙකක් තියෙනවා. සාමූහයක් තියෙනවා. එහෙම නැත්නම් ක්‍රියාවක් කියලා දෙයක් ලෝකේ නැහැ ක්‍රියාවලියක් තියෙනවා. එකක් කියලා දෙයක් ලෝකේ නැහැ ඝණයක් තියෙන, කයක් තියෙන, කන්දක් තියෙන, ස්කන්ධයක් තියෙන. ඉතින් ඒ වගේ යම් කෙනෙක් මේ ආස්වාද කරන ආස්වාසය දැනගන්නවා කියන එක ආස්වාසයේ රූපේ දැනගන්න එක නාමයි. ඒකට ආස්වාසයේ තියෙන තක් විතරනේ ආස්වාසය මෙනෙහි කරලා දැනගන්න පුළුවන් නිසා රූප නිසා නම පහළ. සම්මෙලා කහනපනේ නොදෙනී ගියාම මෙනෙහි කරගන්නත් බෑ දැනෙන්නෙත් නැහැ. ඒක කියනවා රූප නිසා නාම පහළ වීම කියලා. අපි වහක්මන් කරනකොට හොඳට බැලුවොත් සක්මන් කිරීමේදී වම එසවීමේ කැමැත්ත ඇති වුණොත් විතරයි වම එසවීමේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒකට කියනවා නාම ධර්මයක් වෙන චේතනාව නිසා රූප පහල කරනවා. චේතනාව නිසා රූප පහල කරනවා. ඒ වගේම අපි සක්මන් කර කර ඉන්නකොට වහිනවා. එහෙම නැත්නම් තද අවුවක් වැටෙනවා. ඒතරයි වෙහසක් දැනෙන්නේ. වෙහසක් දැනෙච්චාම ඒක ළඟ හේවණක් තියෙනවා නම් ඒ බාහිරේ ඇතිවෙච්ච ඒ උණුසුම ගතිය නිසා හෝ සිසිල් ගතිය නිසා හෝ අපිට චේතනාවක් ඇති කරලා දෙනවා මෙතන ඉන්න එපා අතෙන් බලයක්. හේවනට යන්න අර ඇතිවෙච්ච රූප ධර්ම දිගේ අපි එහාට تعلق වෙන නිසා රූප නිසා නාම පහල කිරීමක් කරනවා. රූප නිසා රූප පහල කිරීමක් කරනවා. බාහිර උණුසුම වැඩි වෙනකොට ඇඟේ රත් වෙනවා. බාහිර සීතල වෙනකොට ඇඟ ඇඟ සීතල වෙනවා. අර ඇතුළත පිටත සම්බන්ධතාවය ඇති කිරීමට ඒ වගේ අර පරිසරයත් අත්හඳ හැඩ ගැහිම රූප දිශා රූප පහළ වීම නාමංශා නාම පහළ වීම සඳහන් කරලා තියෙන්නේ ඇහැට රූපයක් ගැටනකොට එතන චක්කු විඥාන කියොත් එතන ස්පර්ශ සිද්ධ වෙනවා. ස්පර්ශ කියන්නේ නාම ධර්මය. ස්පර්ශේ නාම ධර්ම නිසා ඊට පස්සේ වේදනාව පහළ වෙනවා. වේදනාව නිසා තණ්හාව පහළ වෙනවා. ඊට පස්සේ නාම ධර්ම පේලියක් නාම ධර්ම නිසා යනවා. ඉතින් ඒ වගේ එක හතර ආකාරයකට විස්තර කරලා දෙනවා. ඒක සුද්ධ සුද්ධ මූල ධර්මද විස්තරයක් තියෙනවා. යෝගාවචරය මේ හතර මේක වෙලාවේ දකින්නේ එක එක වෙලාවකට ටික ටික ටික දැනගෙන පස්සේ මූල ධර්මත් එක්ක ගලපලා තමයි මමගේ දැනුම ටිකක් අංග සම්පූර්ණ කරගන්නේ. ස්වාමීන් වහන්සේ හේතුඵල ධර්මයට අනුව නොකඩවා යන සංසාර ගමනින් යන්නේ කියලා. එය අනාත්මයට අනුව සහගතන්නේ කියලා. ඒ තියෙන්නේ අවිද්‍යාව විතරයි. ඒ අවිද්‍යාව මම කියාගන්න මිනිහා තමයි මේ ඉන්නේ උතන. අවිද්‍යාව කියලා මේක දන්නවනේ එතකොට මිනිහෙක් නෑ මේ අවිද්‍යාවටත් ඉඳ ගන්න බෑ නැති වෙනවා. ඒ නිසා ආත්මෙන් ආත්මයට යන්නේ අවිද්‍යාව තමයි. එහෙම නැත්නම් මේ ආ මේ මනසේ තියෙන විපල්ලාශයක් තමයි. ඒක මම කියාගත්තොත් මිනිහෙක් ඉන්නවා. ඒක මම කියන්නේ නැති වුණොත් ඉතින් අවිද්‍යාව කියලා කියන්නේ බුදු නාම ධර්මයක් නිසා ඒකට පදනමක් නැති වෙනවා. ඒ නිසා ඉන්නවයි කියනවා නම් ඉන්නව නැත්තම් නැහැ. ඕනම කෙනෙකුට කැමති නම් ඉන්නවා කියා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට නැත්තම් නැහැ කියා ගන්න පුළුවන්. භාවනා කරපෙන්නාට විතරක් ඒ දෙකේ මේ මේ මොකක්ද මේ අයිතිවාසිකමක් ලැබෙනවා. අනිත් ඒදී අනාත්මවාදී උච්ඡේදවාදී කියලා කියන්නේ නැහැ කියා ගන්න පිළිසක. රහසතවාදී කියලා කියන්නේ ඉන්නවා කියන පිළිසක. ඉතින් මේ දෙකොල දෙකොටදක් හැමදාම ලෝකේ ඉන්නවා. යෝගාවචරයට දෙකටම යන්න පුළුවන්කම තියෙනවා හරි ජොලියට. අවතරය ස්වාමීන් වහන්සේ කාටත් යහපත් සඳහා කර්මාණය සිදු දෙන්නේ නැහැ. සෝවාන් ඇතුළු සියලුම මාර්ග වලට ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් ඒ ඒ මාර්ගඵල වලට පැමිණෙන ඇති බව දැනගන්නේ. දැනගන්නේ. ඒ ආවන් මාර්ගඵලය දැනගන්නේ. පෙර දක්වන මෙන්න අසු දක්වන වෙනවා ඇතුළන්නේ. මුළු ධර්මානුකූලව දස සංයෝජන ධර්ම පළවෙනි තුන කරනවා. සෝවන් වෙනකොට ඊගාව තියෙන දෙක දුරු වෙනවා. අනාගත සකදාගාම වෙනකොට ඊගාව තියෙන දෙක නැතිලා යනවා. අනාගාම වෙනකොට ඊටු පහ කැඩලා යනවා. හත් වෙනකොට ඒක තමයි මූල ධර්මානුකූලව දෙන්නේ. උත්තරේ නමුත් ඒ පුද්ගලයා දැන් සෝවන් වෙනකොට බය මේ තුන කැඩුණා නැද්ද කියන එක තේරුම් ගන්නේ බහුසුතනම් විතරයි. බහුසුතනම් නැති කෙනාට මොකද්ද පහසුවක් තේරෙනවා. නමුත් හරියට කෙනෙකුට මෙන්න මේක මෙහෙම වුණා කියලා හරියටම පින් පොයින්ට් කරලා කියන්න බෑ. කියන්න බැරිවට බුද්ධිය තියෙනවා. ඒ වගේ තමයි ඒක ඒ නිසා හොඳට බෞද්ධ ඥාන තියෙන කෙනාට වෙච්ච දේ තව කෙනෙකුට මේ මේ පොතකට සාපේක්ෂ කරලා නැත්නම් එයාගේ සාමාන්‍ය දැනුමට සාපේක්ෂ කරලා කියන්න පුළුවන්. කියන්න පුළුවන්කම තමයි සංවේදන හැකියාව තමයි බෞද්ධ ඥානෙ තියෙන්නේ. නැත්නම් ඇති වෙන කෙලෙස් නැති වෙන කෙලෙස් ඒක න්‍යාම ධර්මයක තමයි සිද්ධ වෙන්නේ. ඒ අනිවාර්යයෙන්ම ඒ අනුව මාර්ගෙන් ඥානෙන් ඥානෙට වෙනසකුත් තියෙනවා. ඒ වගේම කියන්න පුළුවන් බැරි අතර වෙනසකුත් තියෙනවා. ඒක හැමෝටම සමානව හිටින්නේ නැහැ. කියන්න පුළුවන් බැරි කම. ඉතින් සිද්ධාන්ත පණයකට පත්වෙච්ච කෙනෙක් බදමින්න පුළුවන්. දන්නවා කෙනෙකුට කියන්න දන්නේ නැහැ. කියන්නේ හී ගොළුෙක් දකපු හීනයක් වගේ කියලා කියනවා. බබබබබබ මොකද බබබබබ තමයි. Thank you. <laughs> අපිට වෙලා නැහැ අපි යන්න ඕනේ. බස් එක පමා වෙනවා. ඕනි ඕපසු සීලකට පරමාර්ථ නැත්ේ නම් සිතකෙමින් සෝවන්නේ හැදේ. ඇත්තටම සීලබ්බත පරමාර්ථ කියන වචනේ තේරුම් ගන්න නැතිකම නිසා ළඟින ප්‍රශ්න. සීලබ්බත පරමාර්ථ කියලා කියන්නේ බොරු සීල නැත්නම් වත් එන්නකට වෘත. නිසා සිල් රැකීමෙන් මේ සෝවන් වෙන්න බෑ. නමුත් මෙන්න මේ සීලය සෝවන්ට අදාළ වෙන්නේ අනිත් ඔක්කොම අතිරේක දේවල් කියලා තේරෙන්නේ සෝවන් වුණාට පස්සේ. අර ස්වාමීන් වහන්සේ භාවනාවේදී කලින් කම්පන දෙලෙමින් ඇති නැති කරයි. හිත සතිය සමාධියේ ඇත. මේවා සිදුවන විට ඒ බව දනි. ඉවරකින් නිමිත්තන් අද ඉස්සර දෙයක් දැන්නා. දැන් රොක් එකක් නියම ඒකේ හැපෙයිය. එතේ ඔළුව ඇතුළු හැපෙීම තමයි දෙයක්ද භාවනාවේ මේ විදිහට කම්පන කරන විට කර්මන්ත මේ පාදයෙන් කියනවා තමයි. ඇත්තට මේ ඒ ඇනුවල් බිල් නතර වෙනා වගේම තමයි ඒක පුරුදු කරොත් ටික දවසක් යනකොට ඒක අර අලුත්කම නිසා නවකෝකම නිසා කෝල ගති නිසා පහල කරන එකක් මිසක් ඒවා ඉබේම මතුවලා යන දේවල්. දැකලා තියෙනවද දන්නේ නැහැ ඔය හීනෙන් ඇවිදින මිනිස්සු. ඒ කරන විකාර. මේ මේ මම දැක්කා YouTube එකේ දාලා තියෙනවා බල්ලෙක් හීනෙන් ඇවිදින හැටි. ඌ පැත්ත වැටලා බුදි කකුල් දෙක වැඩ කරනවා වේගෙන් දුවන විදිහට. ඉඳපු ගමන් බල්ලා නැගිටිනවා. නැගිටලා ගිහලා වදිනවා පිටියේ ඩෝංගල වැටිලා පිටියේ තියෙන මොකද්ද වැදගෙන යනකොට ඌ නැගිටලා එහෙම ගල් වෙලා බලනවා. ඒ ඒ ක්‍රියාවලිය දිහා බලනකොට පේනවා ඒ බල්ලා සම්පූර්ණ රිලැක්ස් එකේ ඉන්නේ. නිින්දේ. දඟල දඟල දඟල වේග කවලා යනවා. ඒ වගේ අර හිතට බාහිරෙන් අරමුණු වෙන්නේ නැති විවේක වෙච්ච ගමන් අර ඇතුලේ තියෙන අරමුණු වැඩ කරන්න එතින් තමයි ඔය ගෙවා දැමීම හිත වෙන්නේ ඒව හරහා. ඉතින් ගෙවෙනකොට අපිට ඕන විදිහට මේ වෙන්නේ. ඒක තමයිලට අපිට දරා ගන්න දරා ගන්න බැරි මට්ටම නෑ. නමුත් මේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. එතකොට මානසික ආතතියක්, මන මොළයේ ආතතියක් එනවා. නමුත් ඒක කවදාක yaadෙන්නෙත් නැහැ, ස්ථිරහානියක් කරන්නෙත් නැහැ. ඒක නැත නැවත නැවත කරන්න කරන්න ඒක නිකන් සාමාන්‍ය පොඩි සිද්ධියක් බවට පත් වෙනවා. ඒ හරහා තමයි මේරිච්චකම, කලතුණකම පළපුරුද්ද ඇති වෙන්නේ. කොහොමද සිද්ධිය හොඳයි කියන එකයි කියන්නේ. දරුවෝ ස්වාමීන් වහන්සේ ගෝවාන්සේගේ අනුශාසනා හා උපදේශ මත පවත්වන බෝධින් භාවනා ආරම්භකතානෙහි අපිය වැඩිම පවත්වාගෙන යාම සඳහා ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් නියමාකාරයෙන් කරන ආකාරය තුළින් අනායතන ලබා ගන්න. මේම අවබෝධයෙන් ඉතිපත මේම අවබෝධයෙන් ඉතිපත භාවනා කෙරෙහිත් මානස මහ කුලම් වූ බව සඳහන් කරන කරන්නේ. දැනට කාලයේ සිට විහාරස්ථානයේ භාවනා වැඩසටහන් වලට සතියකට වරක් සාධාරණ වුණාම පොතේ පුස්තක සතිය පැවැත්වීම කාපර පිටේට සීමා වෙනවා. ඕවාන්තු දෙන්නම දිනකට නේවාසික භාවනා වැඩසටහනට සහභාගී සහභාගී නොවුන නම් සතිය පැවැත්වීම කෙරෙන ක්‍රීමට හැකි වේදයි සිටීම අපහසුය. මහණෙනි විශාල දීපෙරිසකට ඔබ වහන්සේ විසින් ලබා දෙන අනුරාධනා භාවනා උපදේශයන් මගේ තම ජීවිතය තම ජීවිත බුදුහන්සේ වදාළ ධර්ම මාර්ගයේ ඔස්සේ ගෙන යාමට හැකිවන බව නිසකය. ඔබ වහන්සේගේ මුක්තේත දීර්ඝාසයේ පතන අතර පතනා බෝධිය විනාශවත් වේවා. එමෙන්න අප විහාරස්ථානයේ වැඩවතන ඥානවීර ස්වාමීන් වහන්සේ විසින් මේක සූත්‍ර ධර්ම ඉතා පැහැදිලි කර ඉහිදී සමග සෝමකේ උපකරණ බෞද්ධ නිවන් මාර්ගය දක්වා ගෙන යන අතීත කාල එහෙමත් මෙහා පිටු කරමින් පිටු කරමින් සිටී. එමෙන්න ඥානවීර ස්වාමීන් වහන්සේ නොසිටි පසුගිය සති කිහිපයකට නන්ද ස්වාමීන් වහන්සේ විහාරස්ථානයට මෙහෙකදී වැඩ වැඩ කළ සාමාජික ස්වාමීන් වහන්සේ ඉතා වටිනා ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා පවත්වමින් ඊට විතර කරන ලබන ඉතා වටිනා කාර්ය මේදී ගෞරවපූර්වක සඳහන් කරන්නේ. එම ස්වාමීන් වහන්සේලාට ආතනාවට ඉන්නවට පිටාය පාතමි. අවසාන වශයෙන් මෙවැනි අපේනා භාවනා වැඩසටහන් සම්මේලනයකට මහසාර මහතා ප්‍රදාන සංවිධාන මණ්ඩලයට ඕම් කළ මෙම මහඟු උපදෙන් ඕම් සර් නිවන් මඟ අවබෝධ වේවා ඕම් ආතනාවට නිවන් සුවක් වේවා එතරම් අපි මේ ජීවිතේ අඩුපාඩුක් විදිහට මම දකින අපේ සුබෝදරම් ලොකු ස්වාමීන් වහන්සේ කිතිවිච්ච මුල් වීම කටයුත්ත අපි අනිවාර්යයෙන්ම සිහි කරන්න ඕනේ. ඒ ඒ කුඩේ හේවෙනි තමයි අපි මේක තියෙන්නේ. අනිත් එක මේ ප්‍රෙස්බයිටේරියන් සහ බැප්ටිස්ට් පල්ලියටත් පොඩ්ඩක් පඬුරක් දාන්න ඔය ගාම. අපිට මේ ভাইබ්‍රේෂන් එක දුන්නාට. මේ කොහමද මුද්‍රා එළිය එකක් කොහොමදයි අපි යනවා ඊගා ප්‍රශ්නට. කරුතර ස්වාමීන් වහන්සේ තමන්ගේ දුර්දරුවන් භාර්යාව හොඳට බලගෙන මේ ප්‍රශ්නේ වරිණගෙන්නේ ඊයේ ධර්මදේශනාවේ පිළිදැක්ක සංඝ රාගයේ සතුටින් අප වැඩි කෙනෙකුට ජීවිතේ ඉලක්ක එහෙම නැත්නම් ආගමිකක් තියෙනවා උදාහරණයක් ගත්තොත් අගේ හෝ පුද්ගලික පුද්ගලික ආයතනයක වැඩ කරන පුද්ගලයේ ඉලක්කය වන්නේ සම්පත්‍යාවේ උසස් වීම ලබා ගැනීම තමගේ දූකරුවන් භාර්යාව හොඳට බලාගෙන අවසානයේ ඉස්හාම වෙන හොඳ කම්ෆර්ටබල් ලයිෆ් එකක් එන්නේ නැහැ. සෝවන් පරිච්ඡේදයේ මත ඉලක්කය කරගත් පුද්ගලයෙකුට ඒ සඳහා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට වෙනවා. මේ උදාහරණ වලින් පෙන්වන කරේ යම් දෙයක් ලබා ගැනීම නමුත් මේ විදිහට කටයුතු කරනවා යන්න. මේ කාරණා දෙක එනම් සංදරාගේ හා allowing a course of action for achieving something යන තව ටිකක් විග්‍රහ කරනවා නම් මැනේජ් නෑ ඒතර මේ යන ක්‍රමයට මෙයන් එතකොට ඔක ඉස්සරහට ඉස්සරහට යන්න යන්න තේරෙනවා දැන් යන්නකම් මේ දෙක බේරෙන්න තේරෙන්න පටන් ගන්න තියෙනවා ඇත්තටම අපි අස්සාවිදී ප්‍රොමෝෂන් එකක් ගන්නවා කියන එක ඇත්තට අපිට කම්පැනි විසින් පටවන ලද්දත් අපි නයිහර්ගෙන් ආපිකද්දවත් තොත් එහෙම පැහැදිලිවම කම්පැනි වලින් කරන්නේ උච්චර තමයි ඒගොල්ලෝ අපිට බලාපොරොත්තුකුත් දෙනවා. ඔබ ප්‍රොමෝෂන් එකක් ගන්නක ඔබේ પરමාර්ථයක් කරගනින් කියලා කියනවා. කාටද අන්තිමට ආඩම්බරේ කාටද හම් වෙන්නේ? අපිට කරන පොඩි ඉන්ක්‍රිමන්ට් එකකට මේ මිනිහා කීයක් වැඩ අරගෙනද අපිට ඉන්ක්‍රිමන්ට් එක දෙන්නේ. ඒ නිසා අපි අන්තිමට පහදින්නේ ජාත්‍යන්තර කොම්පැනි එකට. මොකද කැප කරන්නේ විවේකී. ඉතින් ඒක પરමාර්ථ කරගත්තට පස්සේ අන්තිම උද්දන්න වෙනකොට වගේ පෙන්ෂන් යන දවසේ වහකණ්ඩායි සිද්ධ වෙනවා. පෙන්ෂන් යනවා කියලා බහානක දෙයක් එදාට. ඒක නිසා අපි දැනගන්න ඕනේ ඒ බඩ රස්සාව කරලා අවශ්‍ය මූලික අවශ්‍යතාවන් තන දරුවන් තනියම තියාගෙන අපිට විවේකයේ හදාගන්න එක කොම්පැනි උගන්නන්නේ නැහැ. ඒක තීරුම් අරගන්න ඒ විවේකයේ රසය තීරුම් අරගත්තට පස්සේ තමයි තේරෙනවා. ඒක කාටවත් කොන්තරත් දෙන්නත් බෑ. ඒක තමන් විසින්ම කරගත යුත්තක්. මේ ආවට පස්සේ තමයි අපිට පොඩ්ඩක් මේ දෙක සංසන්දනය කරගන්න පුළුවන්. ඒක පිළිබඳව ගොඩාක් විස්තර තියෙනවා. මොකද ඒවා සාමාන්‍ය සාමාන්‍ය බුද්ධියට වැටෙන දේවල්. ඉතින් ඇත්තටම බටහිර ලෝකයේ ඇති වෙලා තියෙන අසහනය ඔය හිතන කම්ෆර්ටබල් ටෙන්ෂන් එකෙන් පස්සේ හම්බෙන එක නෑ. මේ ටෙන්ෂන් එක ගත්ත ගමන් ඩිමෙන්ෂියා. මොනම දෙයක්වත් කරගන්න බෑ අවලංගු වෙච්ච කාසියක් බාටපත් වෙනවා. නිකම්ම නිකම් මේ විෂිකොල දානවා. කුණු බාල්දියට වැඩ. ඒ නිසා දැන් හරියට ඇමරිකාවේ පෙන්ෂන් ගත්තට පස්සේ රස්සාවල් කරනවා. ඉතින් ඒ නිසා ඔය කම්ෆර්ටබල් ලයිෆ් එක හම්බ වෙන්නේ නැහැ. ඒකට ලෑස්තිලා ගියේ නැත්තම්. ඒ නිසා ගොඩාක් විස්තර අතර මට වැඩි මේ උගල දන්නවා. ඉතින් ඒක ගැන අහපේක හොඳයි. නමුත් ඒකට අපි ඉච්චර වෙලා ගන්න ඕනේ නැහැ. මම හිතන අපිට ඒකට தত্ত্ব දෙක පෙන්වුවාට පස්සේ අපේ හිත අවශ්‍ය දේ තෝරලා ගන්නවා. මේ වගේ වෙලදී අපි වෙන්නම් වෙන්නම් හදන විකල්පයක් තියෙනවා. මේ efficiency එක වැඩි වෙන්න pension වලින් පස්සේ comfortable life එකට යන්න භෞතික සම්පත් වලින් විතරක් කරන්නේ නැහැ. මේටි ආධ්‍යාත්මික සම්පත්තිය හඳුනන දීපොත් ලේසි ඒක නිසා ඒකට අපි කල් තියාගෙන අපේ ඉදිරියට පවතින ප්‍රශ්න. ඉවරයි. ඒ නිසා ඒක එච්චරම ඉවරයක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ කාලේ තියෙන මේ ශිෂ්ටාචාරයේ අපි ඉන්න තැන දිහා බලනකොට අපි ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරගත්ත જાතියක්. දෙපැත්ත පත්තු කළා හරහ තිබ්බාම පත්තු වෙලා නෙමෙයි ඊටපන්දම ගෙවර වෙන්නේ උණු වෙලා වැක්කරෙන. ඒ නිසා උඩට හරවලා එක දැල්ලක් තියාගන්න. ඒකට වැඩ ගන්න පුළුවන් ඉටිබන්දවේ. අනේ මම කරන්න හදන ඉටිබන්දම කෙලින් කළ දෙන එක තමයි. හැබැයි ඒක හිතන තරම් ලේසි නෑ අපිට දෙනවා දැලි දෙකක්පත් වෙන එක හොඳයි කියලා. ගොඩක් එළිය ලැබෙනවනේ කියලා. ඒ නිසා මේ සම්බන්ධ වීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. මේ වගේ කාර්යබහුල තත්ත්වයක් තියෙදි සම්බන්ධ වෙච්ච එක. ඉතින් ඇස් ඇරුණා පස්සේ ඒක වෙනමම ගැම්මක් කසකැවෙන ගතියක් තියෙනවා. ධර්ම නියාමයේ කියලා ඒක හරි ලස්සනයි. එතකොට ඒකට හොඳම දේ තමයි මේ වගේ මේ පැත්තේ කල්පනා කරන අය අතරේ ඇසුරක් පවත් ගන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රයක් තියෙනකොට ඉබේ මේක ඉන්න පටන් ගන්නවා. ඉතින් අපි මේ දෙකමාරක් කරන් දෙන එකමාරයි කියවනේ. තීන්ස සක්මන් කරන්නත් අපිට එච්චර වෙලාවක් නැහැ. සමන් යෝජනා කරන හතරයි. දැන් හතරට 10 හතරමාර විතර වෙනකන් සක්මනක් කරලා පරියන්කට එකතු වෙන්න කියලා. නැත්තම් ඉඳගෙන හිටිය වැඩි නිසා හුඟක් මේ ඉඳගෙන සැරිසීමේ වෙහෙස පරියන්කේ සාර්ථක වෙන එකක් නැහැ. ඒ නිසා අපි මෙතනින් ධර්ම සාකච්ඡා නතර කරමු. අපි වෙලාව සටහන් කරගන්නේ 4:10යි කියලා. 4:00 වෙනකන් මේ පරියන්ක සක්මනක් කරලා ඇවිල්ලා ඊට පස්සේ ඒකමාරෙන් කමා ටයිම් පැටර්න් එකේ මාරු වෙන දාන්න වෙන සෙෂන් එක හැදෙන විදිහට පැයක් වාඩි වෙන්න පරියන්ක වෙලාවට සෑහෙන වෙලාවක් තියාගන්න. අර වෙන ඊයේ කරපේ කරන්න හම්බ වෙන්නේ. ඉතින් ඒ මේ අදහස් කොටස් කිරීම සමග අපේ සාකච්ඡාව මෙතන නැවත කරනවා. සියලු දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.